දැන් පටන් ගන්න කලින් කාට හරි මොනවා හරි දැනගන්න තියෙනවා නම් දැනගන්න පුළුවන්. කමටා වார்த்தාවල මොනවා හරි තියෙනවද? මොනවද නැහැ. අවසරයි ස්වාමීන් වහන්සේ. ඔව් කියන්න. එරුවන් සන්නයි. මගේ වාර්තාවක තිබුණා ස්වාමීන් වහන්සේ අනවශ්‍ය කරුණු ගොඩක් දාලා තිනවා කියලා අද දින වාර්තාව ඉදිරිපත් කළ උපදෙස් ලබා ගන්න කියලා ස්වාමීන් වහන්සේ. ඔව් අනවශ්‍ය වාර්තා මට දැන් කමටහා මතක නැහැ ඉතින් මේ 59 වාර්තාව මං කියවන්නද ස්වාමීන් වහන්සේ? මට ඉක්මනට කියන ලොකු ගන්න අවශ්‍ය ටික කියවනම් පවතින හුස්මට සිත පවත්වා ගතිමි සියුම් හුස්ම දැනුම අතර සිත ඒකාග්‍රී සමාධිමත් බව දක්නට විය. දැනුවත් භාවය පවත්වා ගතිමි. පවතින ශ්‍රද්ධාවත් සමග කයේ සැහැල්ලු සනීපවත් බවක් දැනින. කයේ සනීපයේ අත්විඳීමට නොගොස් භාවනා අරමුණේම සිහිය පවත්වා අතර දැනුවත් භාවය කෙරේද අවධානය යොමු කළෙමි. බුද්ධ රූපයක් පෙනී නොපෙනී ගියේය. පර්ණ සිතුවිලි කීපයක් ඇවිත් ගිය බව පමණක් මතකය. ඊයේ දින සිතුවිල්ලක් දා ගැනීම බෑර විය. පුළුවන් නම් ගේ තත්වයේ ගෑනු රූපයක් අතපා යමක් ඉල්ලන දුටුමි. යමක් කීවත් කීදේ ඇසුණේ නැත. මේ අවස්ථාවේ කළ හැකි දෙයක් නොමැති බවට ශනික චේතනාවක් පැමිණියත් එවිටම රූපය බැහැර විය. කයේ කම්පන ධාතු ලක්ෂණ ප්‍රකට වූද දැනුවත් භාවයෙන් ඒකාග්‍රතාවයේ අඩුවක් නොමැතිව පවත්වාගත හැකි විය. ඇටසැකිල්ලක ඔළුවෙන් පහළ කොටසක් දිස්විය. කොඳුනාර කිප දෙස හොඳින් හොඳින් හොඳින් දිස්විය. මොහොතකින් හිස් කබල සමගම දෙවරක් පමණ ඇටසැකිල්ල දිස්විය. සිතේ ඇති වූ කලකිරීමත් සමග මෙනෙහි කර බැහැර කරමින් කයේ අනිත්‍ය ස්වභාවයද අවබෝධ කර ගතිමි. කයේ කම්පන ලක්ෂණ නැවතත් ප්‍රකට වන්නට විය. ඒත් භාවනා අරමුණට සිත එළඹ සිටි සිහිය නිසා අවික්ෂේපයෙන් tempත්ව සංවරව නුවණින් භාවනාවේ තතු රැස් කරගනිමින් ඒකාග්‍රතාවය හා සමාධියම අරමුණු කළෙමි. චේතනා රහිතව භාවනා අරමුණේම සිටි සිතට රැකියා කළ කාලයේ සේවාස්ථානයේ මා උදව් කළ කම්කරු සේවිකාවගේ රුවක් මනසින් දිස්සියේ. සිතේවත් නොමැති පරණ රූපයේදී පෙනී නොපෙනී ගිය නිසා ඒකාග්‍රතාවයට හෝ සමාධියට බාධා නොවුනි. ආස්වාස ප්‍රාස්වාස සිදුවන බව මනසට දැනුණත් සිත හුස්ම අරමුණු කිරීම භාවනා ආරම්භයේ සිටම නවත හුස්ම දැන්ව ස්ථානයේ දැනුවත් භාවයෙන් සිහිය පවත්වා ගැනීම. සිත අරමුණු කලේ ඒකාග්‍රතාවය හා සමාධිය පවත්වා ගැනීම. මේ වන විට සිත බොහෝ දුරට කෙලෙස් වලින් තොරව සමාධිද ස්ථාවර මට්ටමක පැවතුණි. භාවනාව අතරතුර කයේ පිටිපස කොටසේ වේදනාවක් ඇතිවිය. සිත වේදනාව දෙසට යොමු වී වේදනාව දෙස බලා සිටියෙමි. වේදනාව වැඩි වූ නිසා වේදනාව සිදු වූ මුළු ප්‍රදේශයම අරමුණු කර බලා සිටියෙමි. සිත වේදනාව සම්බන්ධව ගැටීමක් ඇති නොකර වේදනාව දෙස බලා සිටින විට ඒකාග්‍රතාවයේ වැඩි වී වේදනාවේ අඩුවක් දැනුනි. වේදනාව සම්පූර්ණයෙන් නැති නොවිය. එවිට සිත විසින්ම දැනුවත් භාවයෙන් මේ මොහොතේ පවතින වේදනා ලක්ෂ්‍ය දෙස බලා සිටින. ටික වේලාවකින් වේදනාව අඩුවද නවාගෙන සිටින ධන හිස දක්වා කොටසේ වේදනාව ඇති විය. සිත විසින්ම එදෙස බලා සිටින විට වේදනාව අඩු වූ අතර මනසේ ඒකාග්‍රතාවයේ දියුණුවක්ද වේදනාව හරහා සිදු බව අවබෝධ විය. ඒකාග්‍රතාවය හා සමාධිය අඩුවීමක් නොවීම ගැන සතුටුව ඒත් ගැටීමකින් තොරව උපේක්ෂා සහගතව සිතේ පැවති tempat පවද උපකාරී භාවනා අරමුණේ සිටීමට හැකි වූ බව අවබෝධයෙන් භාවනාව නතර කෙලිමි. මේ නිකම් මේ පොත් කොළ පොතක් කියන්නේ. ආ <laughs> ස්වාමීන් වහන්සේ කමඨා වාර්තාව කමඨා වාර්තාව තියෙනවනේ. හ්ම්. ඔය කමඨා වාර්තාව අරගෙන පොතක් අරගන්න මුලින්. එක්සර්සයිස් පොතක් අරගෙන දෙකට බෙදා. වගුවක් ගහගෙන දෙකට බෙදලා දාන්න භාවනාවේ දියුණුවට අදාළ කරුණු සහ අදාළ නැති කරුණු කියලා වෙන් කරන්න. හ්ම්. එහෙමයි. තමන්ට තමන්ට තේරෙනවනේ මේ කරුණු දැම්මා කියලා ඇති වැඩක් නැහැ කියලා. එහෙමයි. අන්න එහෙම කමඨා වාර්තාවේ තියෙන අනවශ්‍ය දේවල් අයින් කරලා දාන්න. දැන් මට අනවශ්‍ය දේවල් අයින් කරන්න කිව්වා නම් ඔතන කියවන්න හම්බෙන්නේ නැහැ මොකද? එකින් එකට එකක් අර එකක් වගේ තියෙනවා. දැන් හොඳ අවශ්‍ය කාරණාත් තියෙනවා. එහෙම. ඔය පේන ඒවා දැනෙන ඒවා ඒ ඔක්කොම ඒවා එකක්වත් වැඩන්නේ. මොකද කය අනිත්‍ය දකින්න ඒවා ඔය වැඩන්නේ එකක්වත්. හ්ම්. කය කය අනිත්‍ය දකින්න තව කල් තියෙනවා හරියට තාම. හ්ම්. භාවනාව හරියට යන්න බෑ මුලින්. එහෙමයි. ස්වාමීන් වහන්සේ වැරදි වැරදි මානසිකාර වලට ගියොත් පොඩි පොඩි. එහෙමයි. කියන්නේ එක පොඩි පොඩි එක වැරද්දක් ඇති. ඒතර භාවනාවම අසර්ථක වෙනවා. ඒක නිසා අපි අනිවාර්යයෙන්ම අවශ්‍ය කාරණා වලට විතරක් මානසිකාර යොදවන්න. විශේෂයෙන් භාවනා අරමුණේ සිය පවත්තන්න. භාවන අරමුණ භාවන අරමුණේ සිය පැවැත්ම නිසා ඒකාග්‍රතාවය කියන එක ගත්තට පස්සේ තියෙන ඔය සම්පූර්ණ කමඨහ වර්තාවෙම බොහොම ටිකයි නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. මේ වෙන අනිත් දාලා නැති කාරණා තමයි ගොඩක් තියෙන්නේ. ස්වාමීන් වහන්සේ එතකොට අර ගෑනු රූපයක් අර අතපාල යමක් කිල්ලුවා ඒවත් වැඩක් නැහැ දාන්න. වැඩක් නැද්ද? දැන් තේරෙනවද වැඩක් නැහැ කියන්නේ? ඒක තමයි. මොකටද දැන් අනිත් එක ආන්නේ බලන්න ගියේ හින්දා ඒකයි කතන්දර දැන් විපස්සනා භාවනාවට කෙලින් يعني විපස්සනා භාවනාව අපි ඒක ෆන්ඩමෙන්ටල් කියන්නේ මූලධර්ම වශයෙන් ඒක බුදුහාමුදුර ඩිසයින් කළාම තියෙන්නේ නිවනට. නමුත් යෝගාචරය නිවනට යන්නේ නැහැ. යෝගාචරය වෙන වෙන සම්මුති ලෝකයේ දේවල් ඔකත් එක පටලවාගෙන ඒවා පස්සේ දැන් සමත භාවනාවෙන් නම් අපිට කීත හැකි ඍජුවම නිවනට යන්නේ නැහැ කියලා. එහෙමයි. ඒක බාවරි බාවරි බමුණ ඇවිල්ලා අහන්නේ බුදුහාමුදුරුවෝ හොයාගෙන ඇවිල්ලා නේ අජත මානවගේ අර අර ගෝලිය 500ක් වෙනනේ බාවරි බමුණ බුදුහාමුදුරුවෝ හොයාගෙන යන්නේ. අපි මෙච්චර අරූප ධානය වැඩෝ කොහොමද නිවන් දකින්නේ කියලා අහනවා. ඉතින් මොකද සමත භාවනාව කෙලින්ම නිවනට යොමු වෙන්නේ නැහැ ඒක. ඊකට නිවනට යොමු කරවන්න අවශ්‍ය කරන පුහුණුව සහ උපදෙස් දෙන්න ඕන. නමුත් දර්ශනා භාවනාව වඩන කෙනා කෙලින්ම නිවනට තමයි යන්නේ. හැබැයි යා නිවනට යන්නේ යා ආපහු හැරෙන වෙන පැතින්. මොකද සමත භාවනාවේ කරන්න දේවල් ගොඩක් තියෙනවා. විපස්සනා භාවනාවේ කරන්න දෙයක් නැහැ මොනවද? යෝගාවචරය. මොනෝ කරන්නේ? කරොත් සංසාරෙට තමයි වැටෙන්නේ. ඉතින් දර්ශන භාවනාව මුලින්දම යන්නේ මොකක්වත් නොකර ඉන්න. දැන් ඕගොල්ලෝ මොකද කරන්නේ? ආයි මැදදී ආයි එක එක ඒවා කරන්න යනවා. බලන්න යනවා, අහන්න යනවා, දකින්න යනවා, අවබෝධ කරන්න යනවා. අවබෝධ. එහෙම අවබෝධ කරන්න පුළුවන් නේද? කරන්න ඕනේ නෑනේ. එහෙම පුළුවන් නේද? තේරෙනවද? එහෙමයි ස්වාමීන් වහන්සේ එහෙමයි. ඒක නිසා ඔය තව කව තව අම්මණ්ඩි කෙනෙක් ඉන්නවා ස්වර්ණා ඉන්නවද? අව ඉන්නේ එක්කනේ. එයාත් එහෙම තමයි. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඔය අද කමටා වර්තය මම කිව්වා නේද වැඩිදුර උපදෙස් ගන්න කියලා. බැලුවද? එහෙමයි ස්වාමීන් වහන්සේ. දැන් උපදෙස් ගන්න හිටියද? අද ඉදිරිපත් කරන්න කියලා කිව්වා. ඔව්. දැන් මේ වර්තාවේ ඒ වතාව කියවන්න බලන්න පොඩ්ඩක්. අවනසේ ඔබ වහන්සේ කියපු එක නේද අද එක නෙමෙයි නේද? ඊ එකයි අද එකයි දෙකම කියන්න කිව්වා. මම කමෙන්ට් එකක් දාලා ඉතින් අද ඒකට. හරි මොකට හරි කියන්න අන්තිම කමෙන්ට් එක. ඔව් ඊ ස්වාමිනාච අවසරයි. ඊ එකේ කමෙන්ට් එකක් මොකද දාලා තිබ්බා අද ඉදිරිපත් කරන්න කියලා. අද එකේ තිබුණා මේක මේ භාවනාව දියුණු වෙන තත්ත්වයේ ඇත. අද මේ සාකච්ඡාවට ඉදිරිපත් කරන්න කියලා. අන්න ඒක ඔය එක තමයි. හොඳයි ස්වාමීන් වහන්සේ අවසරයි. 27 අද අද දවසේ කමඨහන් වාර්තාව 78 මාහිතියේ ඉඳන් 8 පැය දෙකම පූර්ව කෘත්‍ය සම්පූර්ණ කරමින් ආනාපාන සති භාවනාව ආරම්භ වුණි. සුඛාසන ඉරියව්වේ සිට මම මෙතන යනුවෙන් ඉරියව්ව ආරමුණු කෙරිනි. පාද හොඳින්ම බිමට ස්පර්ශ වී ඇත. කය ඍජුව ඇත. නාසිකාග්‍රය අසල ස්පර්ශ වන්නා වූ හුස්ම ආරමුණු කර සති නිමිත්ත පිහිටුවෙමි. ක්‍රමානුකූලව උස්ම සියුම් වී සිත ඒකාග්‍ර විය. උස්ම රැල්ල වෙත අවධානයෙන් සමාධිමත් බව අත්විඳිනි. සිතුවිලි ඇතිවීමෙන් නැතිව යයි. උස්ම රැල්ල දැනීමත් නොදැනී යාමත් අත්විඳිනි. නිසල අවකාශය තුල ඒකාග්‍ර සිතින් ප්‍රීතිය පස්සද්ධිය උපේක්ෂා හා සහිතව භාවනා කාලය ගත වේ. කය සම්පූර්ණයෙන්ම කයට සම්පූර්ණයෙන්ම අවධානයක් නැත. ප්‍රසන්න අවකාශය එක්වරම අඳුරු ගතියක් ඇති විය. නළල ප්‍රදේශයේ වර්ණවත් වලාකුළු ගුලිමින් රැල්ලි ඇති වී ඈතට යයි. ටික වේලාවකින් නතර වී නැවත පුරුදු අවකාශය තුල ඇත. හුස්ම රැල්ල තුල අවධානය ඇතිව කාලය ගත වේ. වර එක නිමිත්තද නොදැනී යනවා මිනි. හුස්ම පමණක්ම දැනෙනවා මිනි. සිතුවිලි මාත්‍රයක්වත් හිතට නැත. නැවතත් ප්‍රභාෂුර ආලෝකයක් ඇති වී වර්ණවත් නිල් දම් හා රතු රැස් වලලු ආකාරයෙන් ඈතට විහිදී යයි. නැවත නිල් පාට පමණක් ටික වේලාවක් පැවතුණි. පසුව අඳුරු ස්වභාවයක් ඇති වුණි. හුස්ම රැල්ලම තවදාණය ඇත. නැවත හුස්ම ඇතිවීම හා සුළු වේලාවක දැන් මේ මේ පොඩ්ඩයින අර මොකද්ද නිල් ආලෝකය මොකද්ද අන්තිමට? ස්වාමිනාස ඒක මම අර කමටහන් ලියවිලා තිබුණේ මම දැකපු තව එකක් ලිව්වා. දැන් වර්ණවත් නිල් දම් කහ රතු රැස් වලලු ආකාරයෙන් ඈතට විවිධ ගියා. ඊට පස්සේ නිල් පාටම පැවතුන ටික වෙලාවක් ස්වාමීන් වහන්සේ ඒ ටික මට කමටහනේ ලියවෙන්න බැරි වුණා. නිල් පාට පමණ මදිම් තා මදි ලියුව තා තා ලියන්න ඕනේ. නිල් පාට ආලෝකයට උනේ මොකද? දැන් කමටා වார்த்தාවේ දාන්නේ මේ ඒකාග්‍රතාවය හිත තියනවා කියලා. එහෙමයි. නමුත් මොකක් හරි එකක් දැක්ක ගම ඒක පස්සේ ඒක ඉවර වෙනකම්ම ඉවරන වෙලාවත් එක්ක කියනවා වார்த்தාට දානවා. ස්වාමිනාස අවසරයි ස්වාමිනාස අර නිරීක්ෂණ ලියන්න කියපු නිසා ලිව්ව නැත්තම් මම නැත්තම් ඒවත් දැල්දා ඒක ආලෝකවල ආලෝක ආලෝ ආලෝක සම්බන්ධ කවුද නිරීක්ෂණ කරන්න කිව්වේ මොකද නිරීක්ෂණය කරන්නේ නෑ ඇති වෙලා ගියා ආලෝකයට ගියා නම් ආලෝකයක් මෙනී කරලා බැහැර කරනවා මිසක් ඔය නිල්ද රතුද කොළද බලන්න යන්න ඕනේ නෑනේ නෑ එහෙමයි පෙරුණ දේ ලිව්වන් ස්වාමීන් වහන්සේ අවසරයි නැවත කරන්නේ නැහැ අවසරයි ඒක තමයි කියන්නේ දැන් තම අන්තිමට දානවා හොඳ සමාජයේ හිටියට ප්‍රසන්න පරිසරයේ හිටියා කියලා දානවා මාවත් රවට්ටනවා අන්තිම බොරුලිය අනේ ස්වාමීන් බොරු නෙමෙයි අර ඒ ටික ඉතින් ඇවිල්ලා ගියා ඒක මම ඉතින් ඔබ මගෙන් අහන භාවනාව හැමදාම භාවනාව හැමදාම එකම තැනක් දෙන්නේ එකම තැන භාවනාව තියෙනයික එකම තැන භාවනාව තියෙන්නේ හරියට භාවනා අරමුණේ සිය පවත් ගන්න නැතිනේ එහෙමයි ස්වාමීන් වහන්සේ එහෙමයි තව ඉස්සරහට කියන්නද පාපා තව තව කියන්න ඕනේ මොනවද ඔය. ප්‍රධාන වැරද්දක් තියෙන භාවනාවේ. එහෙමයි. ඔව් තේරුවන් සම්. තේරුවන් සම්. ප්‍රධාන වැරද්දක් තියෙනවා. එහෙමයි මට වැරදි හදාගන්න. එහෙමයි. කවුද මේ අත උස්සලා තින්නේ කවුද? අශෝක කියලා කවුද අත උස්සලා තින්නේ? අත උස්සලා තින්නේ මොකද? කතා කරන්නද? කතා කරන්න විතර අත උස්සන්න. 64ක් ඉන්නවද නේ? අද අලුතෙන්ම භාවනා පොඩ්ඩක්වත් කරගන්න බැරි අය කවුද ඉන්නේ? කී දෙනෙක් ඉන්නවද? මට පොඩ්ඩක් කියන්න. අද අද විශේෂයෙන් මේගොල්ලන් තමයි කරන්න බා. වැඩසටහන. භාවනාව කරගන්න බැරුව පැත්තකට දාලා පැත්තකට විසික් කියලා ඉන්න අය. ගෲප් එකේ කොච්චර කරත් මේක කරගන්න බෑ කියලා හිමින් ඉන්න අය ඉන්නවද ඉන්නවද? ඉදෙනෙක් ඉන්නවද? මයික්‍රොෆෝන් එක ඔන් කරලා කතා කරන්න ඉන්නවද? මම ඉන්නවා සමිනස්. ඔව් වෙන කවුද ඉන්නේ? මයික්‍රොෆෝන් එක ඔෆ් කරගන්න. මම ඉන්නවා සමිනස්. උළුණුත් ඉන්නවද ඒක? උළුණු නැති එකද? ඇ මේක ඔව් ස්වාමීන් වහන්සේ මට මේ දවස්වල කරගන්න අමාරුයි. පෙර පෙර පාසල් යවන්න. එන කවුද? තුන් හතර දෙන. මම තියෙනවා ස්වාමීන් වහන්සේ. කෝකිලක් තියනද? හොඳයි. අපි තව විනාඩි දෙකකින් විතර වගේ අපි පටන් ගමු. සියලුම දෙනාම මයික්‍රොෆෝන් එක ඔන් කරගෙන සාදුකාරයක් පවත්වන්න. සාදු සාදු සාදු සාදු සාදු සාදු Namo tassa bhagavato arhato samma Namo bhagavato Namo bhagavato Buddhang saranang gacchami Dhammang saranang gacchami Sanggang saranang gacchami Dutiyampi buddhang saranang gacchami Dutiyampi buddhang saranang gacchami Dutiampi damang saranang gacchami.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 එතකොට අද වැඩසටහන කලින් වැඩසටහන් වලට වඩා ටිකක් වෙනස් විදිහට තමයි ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ. මොකද මම කල්පනා කරා මේ ගොඩක් දවසක ඉඳන් සාමාන්‍යයෙන් කෙනෙකුට يعني මේ භාවනාව සාර්ථක කරගන්න පුළුවන් වෙන්නේ ඊටාම සුළු පිරිසකට තමයි. ඉතින් මේකට මොකද්ද අපිට දෙන්න පුළුවන් හොඳම විසඳුම හොඳම සොලියුෂන් එක මොකද්ද කියන එක අපි කල්පනා කරොත් ඉතින් එතනදී මට අදහසක් ආවා යම්කිසි ආකාරයකට භාවනා යෝගාවචරයෙක්ව එහෙම නැත්නම් බෞද්ධයෙක්ව බෞද්ධයෙක් කියන්නේ නමට බෞද්ධයෝ ලයින් අයට සැබෑ බෞද්ධයෙක් බවට පත් වෙන්නේ එහෙම නැත්නම් යෝගාවචරයෙක් බවට පත් වෙන්නේ. අත් මේ අවස්ථාව අපි ලබා දුන්නොත් හොඳයි කියලා මට අදහසක් ආවා. ඉතින් ඒ අදහස ඉෂ්ට කරගන්න තමයි අපි අද මේ වැඩසටහන ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ. මෙතනදී අපි සාමාන්‍යයෙන් ගත්තට පස්සේ යෝගාවචරය යෝගාචරන්නේ මේ සාමාන්‍ය බෞද්ධයෙක් ගත්තට පස්සේ ඒ බෞද්ධයාට යෝගාචරයෙක් බවට පත් වෙන්න බැරි යෝගාචර ප්‍රතිපදාවට අවශ්‍ය කරන ඒ මූලික අවශ්‍යතාවයන් ටික ඉටු කරලා දීමේ නොහැකියාව නිසා තමයි බෞද්ධයෙකුට භාවනා යෝගාචරයෙක් වෙන්න නැත්නම් නිර්වාණගාමී භාවනා ප්‍රතිපදාවට බෞද්ධයෙකුට ප්‍රවිෂ්ඨ වීමේ හැකියාවක් ලැබෙන්නේ නැත්තේ ඉතින් නමුත් ඉතින් කාලයක් පින්කම් කරගෙන යනකොට දානමාදී දානමාන ආදී කටයුතු කරගෙන යනකොට යම් කිසි බුද්ධ ශාසනයක ඉතින් පොඩි හරි අවස්ථාවක් ලැබෙනවා නිවන් දකින්න අවස්ථාවක් ලැබෙනවා. ඉතින් ඒක කවදා ලැබෙනවද කියලා අපිට කියන්න බෑ. ඉතින් නමුත් අපිට පුළුවන් නම් අපි ගන්න පාරමිතා නිවන් දකින්න අවශ්‍ය කරන පාරමිතා අපිට නැත්තම් ඒ පාරමිතා කොහොමද අපි අලුතෙන් ගොඩනගා ගන්න. මේ පාරමිතා නැති කෙනෙක් මේ භාවයේදීම නිවන් දකින්න අවශ්‍ය කරන ඒ ප්‍රතිපදාවට කොහොමද ප්‍රවිෂ්ඨ වෙන්නේ කියන එකට අදාළ ක්‍රමවේදයක්. හරියට විද්‍යාත්මක ක්‍රමවේදයක්. බුදුදහමට අනුව ඒ විද්‍යාත්මක ක්‍රමවේදයක් අපිට ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවයක් තියෙනවා. එහෙම නැත්නම් වෙන්නේ තමන්ට බෞද්ධයෙක් වශයෙන් ඉපදෙලා බෞද්ධයෙක් වශයෙන් මිය පරලෝ ගිහිල්ලා නැවත නැවත සංසාර සංසාරයට එකතු වීමේ ප්‍රවණතාවයක් තමයි අපිට දකින්න පුළුවන්. දැන් ගොඩක් දෙනේ භාවනා කරන්න උත්සාහ කරනවා. නමුත් ඒ කරන එක භාවනාවක්වත් එහෙම නැත්නම් ටික දවසක් භාවනා කරලා අපි භාවනාව නතර වෙනවා. විශේෂයෙන් සිටිවිලි ගොඩක් එනවා කියලා අපි භාවනාව ගොඩක් කරාට නතර කරගන්න කරගන්න බැරි වෙනවා. ඉතින් සාමාන්‍යයෙන් ගත්තොත් සමූහ භාවනාවක ගත්තට පස්සේ අර හොඳට භාවනා කරන දෙතුන් දෙනෙක් ඉන්නවා හැමදාම. ඉතින් ඒ අයගේ කමඨා වර්තා බල බල ගොඩක් වෙනාට මේ අත්දැකීම අපිට ලැබුණේ නැහනේ. කියලා පංචස්ථාපයටපත් වෙලා විදර්ශනා දෝමනස්සයටපත් වෙලා යෝගා ඒ පිරිස යෝගාවචර දිවියට ඇතුළත් වෙන්නේ නැතිව හැමමම භාවනාව ටික කාලයක් කරලා නතර කළා දාන්න. ඉතින් මේක තමයි සාමාන්‍යයෙන් බෞද්ධයාගේ බිහේවියර් එක. ඒ කියන්නේ හැසිරීමේ ස්වභාවය මේක තමයි තියෙන්නේ. එතකොට අපි කොහොමද මේ විෂම චක්‍රය වෙනස් කරගන්නේ කියන එක ගත්තර පස්සේ මම ඒ ඒ සඳහා අවශ්‍ය කරන වැඩපිළිවෙලක් නිශ්චිත වැඩපිළිවෙලක් මේක අපිට එක දවසකින් මේ වෙන්නේ නැහැ. ඒතර අද මේ වැඩසටහනට ආපු අයට දවස් 21ක් මේ සඳහා යොමු වෙන්න වෙනවා. මොකද සාමාන්‍යයෙන් ලෝකේ මනෝවිද්‍යාත්මකව පිළිගැනීම තමයි යමෙක් යම් කිසි දෙයකට වැරදි දෙයකට ඇබ්බැහි වුණොත් ඒ ඇබ්බැහිය අයින් කරන්න අඩුම තරමේ දවස් 21ක් යනවා. නැත්නම් දවස් 28ක් යනවා. මද්ද්‍රව්‍ය මද්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා ඉන්න කෙනෙක් කොහොම හරි කරලා යා දවස් 28ක් මද්ද්‍රව්‍ය නොගත්තොත් එයාට නැවත මද්ද්‍රව්‍ය අවශ්‍ය නොවෙන්න පුළුවන්. ඒක සමහරට දිනේ වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ යම් කිසි Tamanට මෙතෙක් මේ භාවනාව අසාර්ථක වුණේ යම් කිසි වැරදි ඇබ්බැහි වීමක් නිසා නම් අනේ ඇබ්බැහි වීමෙන් මිදීම සඳහා අපිට අඩුම තරමේ දවස් 21ක් දවස් 28ක් විතර මේ දෙන උපදේශ අනුව වචනයක්වත් අඩු කරන්නේ නැතුව ඒ කියන්නේ අද මන් මේ දෙන උපදේශ වචනයක්වත් අඩු කරන්නේ නැතුව මේ විදිහටම අමතක කරන්නේ නැතුව මේ විදිහටම දිගටම දිනපතා කරගෙන යන්න ඕන. ඒක ඒ කියන්නේ මේ අපි දැන් උදාහරණයක් ගත්තොත් අපි අපි දෙමු ගයක් හදන්න යනවා. ඒතර ගයක් හදන්න යනකොට අපි අපිට මුදල් නැති නිසා අපි ලෝන් එකක් දානවා. දැන් ලෝන් එකක් දාන්න. එතකොට අපි ඒ දවස්වල අන්තිම මොහොත වෙනකොට අපි ඒ සඳහා තමයි වැඩිපුර කාලය වැය කරන්නේ. මොකද බැංකුව වලට නිතර නිතර යන්න වෙනවා, නිවාඩු දාන්න වෙනවා. ඒතර ඇප වලට අස්සම් කරන අය හොයාගන්න වෙනවා. ඉතින් අපි ඒ සඳහා ලොකු කාලයක් වැය කරනවා ඒ කාලය තුල. එහෙම නැත්නම් අපි විභාගයක් අපි ලියන්න යනවා නම් අපි සම්පූර්ණම සේරම වැඩ ගෙදර වැඩ නතර කරලා ඒ සඳහා අවශ්‍ය කටයුතු සූදානම් වෙන එක තමයි කරන්න අන්න ඒ වගේ මම මේ අලුතෙන් මේ සකස් කරලා තියෙන මේ වැඩපිළිවෙලත් අන්න ඒ විදිහටම යෝගාචරයට කරන්න තියෙනවා. කරන්න වැඩපිළිවෙලක් තියෙනවා. එතකොට මේ වැඩපිළිවෙල කරොත් කරපු කෙනාට තමයි මේක සාර්ථක කරගන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් මේ වැඩසටහනට සම්බන්ධ වුණා කියන එකෙන් තමන්ගේ භාවනාව හරියයි කියලා හිතන්න එපා. ඒක නිසා මොකද ලෝකේ ඉන්න හොඳම වෛද්‍යවරයා ගාවට ගියත් ලෙඩේ හොඳ වෙන්නේ නැහැ දෙන බෙහෙත් බිව්වේ නැත්තම්. මේ බෙහෙත් වට්ටෝරෝ ඒ විදිහට ගන්න ඕන. ඒ බෙහෙත් වට්ටෝරෝ ගත්තට පස්සේ තමයි ඊළඟට තීරණය කරන වෛද්‍යවරයා තමයි තීරණය කරන්නේ නවදුරටත් බෙහෙත් දෙනවද නැද්ද කියන එක. රෝගියාට අදාළ කාරණයක් නෙමෙයි. රෝගියාට තියෙන දීන උපදේශ දෙන උපදේශ අනුව කටයුතු කරනවා. ඒ නිසා මම අද අලුතෙන් සකස් කරලා තියෙනවා ක්‍රමවේදයක්. අන්න ඒ ක්‍රමවේදය තමයි දැන් මම මේ සාමාන්‍යයෙන් කියන්න යන්නේ. දැන් අපි ගත්තොත් භාවනාව සාර්ථක වුණ කෙනා හෝ අසාර්ථක වුණ කෙනා ගත්තට පස්සේ අපි සාමාන්‍ය භාවනාව ආරම්භ කරන්නේ කොහොමද? කය සමබර කරගෙන කයට හිත යොදාගෙන තමයි අපි සාමාන්‍ය භාවනා ආරම්භ කරන්නේ. ඒක තමයි අපේ භාවනාව ආරම්භ කිරීමේ මූලික ප්‍රවිෂ්ටි. දැන් මම හිතන්නේ මේක නොදන්න කෙනෙක් ඉන්නවද මෙතන? මූලික වශයෙන් විපස්සනා භාවනාව, විදර්ශනා භාවනාව ආරම්භ කිරීමේදී මම දැන් මෙතන වාඩි වෙලා ඉන්නවා කියන අරමුණට හිත යොදවලා අයගිරී සිය පැවැත්වීමෙන් තමයි අපි භාවනාව ආරම්භ කරන්නේ. එතන මම හිතන්නේ ඒක නොදන්න කෙනෙක් මෙතන ඉන්නවා. එහෙම නොදන්න කෙනෙක් ඉන්නවද කවුරුත්? මූලික දැනුමවත් නැති කෙනෙක් ඉන්නවද? මම හිතන්නේ හැම කෙනෙක්ම මේක දන්නවා. ඒතකොට අපි එතන තමයි භාවනාව හැමතිස්සෙම ආරම්භ කිරීමක් කරන්නේ. එතකොට අපි ඇහුවොත් එතනදී අපි සිහිය පිහිටවා ගන්නේ මොකක් කෙරෙහිද? අයේ කයේ දැනීම් කෙරෙහි තමයි අපි සිහිය පවත්වා ගන්න. තේරුණා නේද? එතකොට නෝට් එක පොත පෙල්ල ගන්න. පළවෙනි පිටුව ඒක ලියා ගන්න. භාවනා යෝගාවචරය භාවනා යෝගාවචරය භාවනාව ආරම්භ කරන්නේ කය සමබර කරගෙන කය කෙරෙහි සිහිය පිහිටුවාගෙන. ඕක තමයි අපි සතර සතිපට්ඨානේ කායනුපස්සනාව කියලා කියන්නේ. ඊළඟට ලියන්න. එතනදී එතනදී කියන්නේ කය සිහිය පිහිටුවා ගත්තට පස්සේ එතනදී සිහිය පිහිටවා ගන්නේ කුමක් කෙරෙහිද? කුමක් කෙරෙහිද කියලා කොමාවක් දාන්න. කුමක් කෙරෙහිද? කයට දැනෙන දැනීම් අනුව තමයි අපි සිහිය පවත්වා ගන්නේ. මේක හැමෝම ලියා ගන්න මොකද මූලික උපදේශ ලිපියට වඩා මේක වෙනස් මේ ගොඩක් වෙනත් කාරණා දෙන්න. ආයට දැනෙන දැනීම අනුව තමයි අපි සිය පවත්වා ගන්න. ඊළඟට ලියා ගන්න. දැන් අපි සම්බරව වාඩි වෙලා ඉනකොට මොකද අපි කරන්නේ? දැන් අපි සමබරව වාඩි වෙලා ඉනකොට භාවනාවේදී චේතනා පහළ නොකර කිසිම චේතනාවක් පහළ කරන්න යන්නේ නැහැ. චේතනා පහළ නොකර ඉන්නකොට චේතනා රහිතව චේතනා රහිතව කියන්නේ අපේ පාලනයකින් තොරව කියන එකයි. අනිච්ඡානුකෝ. ජීව විද්‍යාත්මකෝ අපි ඒක අනිච්ඡානුකෝ කියලා වචන දැන් පාවිච්චි කරනවා. චේතනා රහිතව එහෙම ඉන්නකොට චේතනා රහිතව වෙන දේවල් දැනෙන්න ගන්නවා. අපි චේතනා පහල කරන්නේ නැතුව ඉන්නකොට අපිට චේතනා රහිතව මේ කයේ වෙන දේවල් ප්‍රකට වෙන්න ගන්නවා. එතකොට දැන් කියන්න බලන්න අපි වාඩි වෙලා ඉන්නකොට අපිට මුලින්ම චේතනා රහිතව ඉන්නකොට දැනෙන පළවෙනි දැනීම මොකද්ද? මුලින්ම දැනෙන්න ඕන මොකද්ද? කාටද කියන්නේ? අස්පස ස්පර්ශ වෙලා තියෙනවා. හ්ම්? අසුනට ස්පර්ශ අසුනට දැනෙන ස්පර්ශය. අසුපස. ඔව්. වාඩි වෙලා ඉන්න බෑ බව. පළවෙනි එක ලියා ගන්න. සමබරව වාඩි වෙලා ඉන්නකොට අපිට මුලින්ම දැනෙන්නේ තමම වාඩි වෙලා ඉන්නවා. ඒකට අපි චේතනා පහල කරේ නෑ. වාඩි වෙලා ඉන්නවා කියලා දැනෙන්න දැනෙන එකට අපි චේතනා පහල කරන්නේ. මේක දැනගන්න. ඒක අපිට අනිච්චානක චේතනා රහිතව දැනෙන පළවෙනි දැනීම. කායනුපස්සනාව ආරම්භයේදී අපිට මුලින්ම දැනෙන්නේ අපි වාඩිලා ඉන්නවා කියන එක පුටුවක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පරියන්ක වෙන්න බෑ. එරමිනියා ගොතාගෙන ඉන්නව වෙන්න පුළුවන්. නැත්නම් ඇඳේ වාඩි වෙලා ඉන්නව පුළුවන්. එතන තමන්ගේ පිටිපස්ස පැත්ත බිම වැදිලා තියෙන එකෙන් තමයි අපි දැනගන්නේ අපි වාඩි වෙලා ඉන්නවා. දෙවෙනි එක තමයි ඊළඟට අපිට දැනෙන ප්‍රධාන දැනීම තමයි හුස්ම ගැනීමේ ක්‍රියාවලිය. ඒක තමයි දෙවෙනි එක. තුන්වෙනි එක තමයි කයේ යම් යම් වේදනා අපේ හන්දිවල යම්කිසි වේදනාවල් ඇති වෙන්න පුළුවන්. දැනෙන ගන්න. දැන් එතකොට අපි විපස්සනා භාවනා වශයෙන් මූලික උපදේශ වලට අනුව අපි කියන්නේ ඔය දැනෙන දැනීම් වලින් එකක සිය පවත්වන්න කියලා තමයි. එතකොට වාඩි වෙලා ඉන්න බව අපිට දැනෙනවා ඊළඟට හුස්ම දැනීම කෙරෙහි සිය පවත්වන්න ගියොත් මොකද වෙන්නේ? එතන උෂ්ම දැනීම ගත්තොත් අපිට උෂ්ම දැනීම තැන් දෙකකින් දැනෙනවා. එකක් තමයි නාසිකාග්‍රයෙන් දැනෙන්න පුළුවන් නැත්නම් උදරේ පිම්බීම හැකිලිමෙන් අපිට දැනෙන්න පුළුවන්. එතකොට නාසිකාග්‍රයෙන් හුස්ම දැනුණොත් අපි ආස්වාස ප්‍රාස්වාසයට හිත යනවා. ඒකට අපි කියන ආනාපාන සති භාවනාව කියලා. ඊළඟට පිම්බීම හැකිලිම උදරේ පිම්බීම හැකිලිම දැනුණොත් අපි කියන පිම්බීම හැකිලිම කර්මස්ථානය කියලා. ත්‍රාණපාණයට අපි ගත්තොත් ආස්වාස ප්‍රාස්වාසය කියලා දෙකක් තියෙනවා. ඒ දෙක කෙරෙහි අපි මේ ආස්වාස මේ ප්‍රාස්වාසය කියන දෙක වෙන් කර ගැනීමක් තමයි අපි කරන්නේ. ඒතට නාසිකාග්‍රයෙන් හුස්ම වැදිලා ඉහළට යනකොට ඒකට අපි ආස්වාසය කියනවා. නාසිකාග්‍රය හුස්ම වැදිලා පහළට යනකොට අපි ඒකට ප්‍රාස්වාසය කියනවා. ඒ වගේම උදරය පිම්බිනකොට අපි කියනවා පිම්බෙනවා කියලා. උදරය හැකිලෙනකොට අපි කියනවා හැකිලෙනවා. ඉතින් මේ විදිහට ඒ භාවනා යෝගාචරයට මුලික උපදේශවලදී අපි උපදේශ ලබා දීලා තියෙනවා. Tamante දැනෙන ප්‍රකට ප්‍රධාන දැනීම කෙරෙහි සිය පවත්වන්න කියලා. ඔන්න ඔතෙන්දි තමයි යෝගාවචරයට ප්‍රශ්නයක් එන්නේ. මෙන්න මෙතෙන්දි තමයි ගැටලුව එන්නේ. නමුත් නමුත් නමුත් නමුත් අපිට එහෙම එක අරමුණක ඉන්න ඕන කියලා හිතුවට එහෙම වෙනවද? ওই කියන ප්‍රකට අරමුණක අපිට සිය පවත්වා ගන්න පුළුවන් වෙනවද? අපිට සිය පවත්වා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. නේද? අන්න එතකොට අපි වාක්‍යයක් ලියා ගන්න ඉහත අරමුණු කෙරෙහි අපි සිය පවත්වා ගැනීමට උත්සාහ කළද කොපමණ උත්සාහ කළද අපි එහෙම සිය පවත්වන්න ඕන කියලා හිතුවට උත්සාහ කළද හිතුවට එහෙම හිත ඒ අරමුණේ සිය සිය පිහිටන්නේ නැත. හිත පවත්න්නේ නැහැ. එතකොට එතෙන්දී මොකද වෙන්නේ? නොඑක් අරමුණ ඔස්සේ හිත ගමන් කරන්න පටන් ගන්නවා. හිත විසිරෙනවා කියලා කියන්නේ අපි ඔන්න ඕක. යන්න එක ලියාගන්න. හිත විසිරෙන්න ගන්නවා. හිත විසිරෙනවා. යම් කර්මස්ථානයක සිය පවත්වා ගන්න මොනම ආකාරයෙන්වත් අපිට ලැබෙන්නේ නැහැ. කොච්චර උත්සාහ කරත් ඒක කරන්න බැරි වෙනවා ටිකක් වෙලා ගියාම විවිධ මොකක් හරි හිතවිල්ලක් ඇවිල්ලා ඒ ඔස්සේ හිත යනවා. ඔන්නතේ ඔතනදී ප්‍රශ්නේ ඉන්නේ අපිට. ප්‍රධාන ප්‍රශ්නේ ඉන්නේ ඔන්නතෙන්දී. දැන් අපි ගත්තොත් අපි මෙතනදී අපි දැනගන්න ඕන දේ තමයි යම් කිසි එක අරමුණක හොඳද යම් කිසි එක අරමුණක සීය පවත්වීම කියන එක ඔබ වර්තමානයේ ඔය යොදන උත්සාහයේ මත නෙමෙයි ඒක රඳා පවතින්නේ. මේක හොඳට මතක තියාගන්න. ඒ කියන්නේ අපි භාවනාවට වාඩි වෙලා අපිට දැනෙන දැනීම ඔස්සේ අපි සිය පවත්වන්න උත්සාහ කරනවානේ. ඒතර අපි වර්ධවා වටහා ගන්න වර්ධවා මේ තේරුම් අරන් තියෙන කාරණයක් තමයි මම මෙහෙම භවනට වාඩි ගත්තා. මට එතකොට කර්මස්ථානයක් මුණ ගැහුණා දැනීමක් ඇති වුණා හුස්ම දැනීම හෝ පිම්බීම හැකිලිම නැත්නම් කයි යම් කිසි වේදනාවක් දැනෙන්න පුළුවන්. එතකොට මූලික උපදේශවලදී ස්වාමීන් වහන්සේ අපිට කියලා තියෙනවා දැනෙන තැනට සිය පවත්වන්න කියලා වේදනාවක් වෙනවා නම් එතෙන්ට සිය පවත්වන්න. හුස්ම දැනීමක් එනවා නම් ඒ දැනෙන තැනට සිය පවත්තන්න ඔන්න මම සිය පවත්තන්න ගියා. නමුත් හිත ඒ අරමුණේ තියාගන්න බෑ. ඒතර අපි හිතාගෙන ඉන්නවා අපි යම්කිසි මිත්‍යාව මිත්‍යයක ඉන්නවා අපි මේ යොදන උත්සාහය නිසා ඒ භාවනා අරමුණේ සිය පවත්තන්න ඕන කියලා. ඔන්නෝක තමයි අපේ ප්‍රධාන මිත්‍යාව. සමාජයේ භාවනා ලෝකයේ තියෙන ප්‍රධාන මිත්‍යාව ඔන්නෝක. අවසරයි ස්වාමීන් වහන්සේ. තවසරයක් කියන ස්වාමීන් වහන්සේ. මේ යොදවන උත්සාහය නිසා අපි නොමග යනවා. මේ මේ යොදවන උත්සාහය නිසා අපි හිතාගෙන ඉන්නවා අපි දැන් මේ යොදවනවනේ යම්කිසි උත්සාහයක් භාවනා අරමුණේ සිය පවත්තන්න. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ උත්සාහයේ ප්‍රතිඵලයක් වශයෙන් හිත භාවනා අරමුණේ තියෙන්න ඕන කියලා අපි හිතාගෙන ඉන්නවා. නියමයි. වැරදි ආකල්ප. මිත්‍යා. ඔන්න ඔය මිත්‍යක නිසා තමයි ඔන්න වැරද්ද නිසා තමයි අපි භාවනාව කරන එක නතර කරන්නේ. ඒ දැන් භාවනා කරගන්න බෑනේ. භාවනා අරමුණක එහෙම නැත්නම් භාවනා අරමුණක් හෝ ඒවා එක අරමුණ. සිහිය පැවැත්වීම කියන එක ගත්තට පස්සේ ඒක රඳා පවතින්නේ අපි දැන් මේ යොදන උත්සාහය මත නෙමෙයි. ඒකට පද්ධති ගණනාවක එකතුවකින් තමයි තමන්ට දැනෙන අරමුණේ සිය පවත් මේ හිත තීනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ. පැහැදිලිද මං කියන්නේ? දැන් අපි උදාහරණයක් ගත්තොත් අපි හිතමු වාහනයකට නැගලා යතුරු දාලා වාහනේ ස්ටාර්ට් කරනවා කියලා හිතන්නකො. ඔය වාහනේ ස්ටාර්ට් වුණාට පස්සේ වාහනේ ස්ටාර්ට් වෙනවා. ඒ කියන්නේ යතුරු දාලා ස්ටාර්ට් කරාට පස්සේ වාහනය ඔය වාහනේ දිගටම අකණ්ඩව ස්ටාර්ට් වෙලා තියෙන්න. එන්ජින් එක ක්‍රියාත්මක වෙන්න අපි හිතන් ඉන්නවා මේ යතුරු දාපු හින්දා තමයි මේ වාහනේ ස්ටාර්ට් වෙන්නේ. ස්ටාර්ට් එකේ තියෙන්නේ. ඒ වගේ ගන්නේ අපත වාහනයක එන්ජින් එකක් එන අයිස් එකක් ඉන්ටර්නල් කම්බෂන් එන්ජින් එකක් ස්ටාර්ට් එකේ අයිඩ්ලින් එකේ ස්ටාර්ට් එකේ තියෙන පද්ධති කීයක් හරියට වැඩ කරන්න ඕනද කියලා දන්නවද අපි හිතන් ඉන්න මේ යතුරු දාපු එකේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි වාහනේ මේ ස්ටාර්ට් එකේ තියෙන්නේ එහෙම නැත්නම් ඇක්සලරේට් කරපු හින්දා තමයි මේ වාහනේ ක්‍රියාත්මක වෙන්නේ. නමුත් ඔය වාහනයක් අකණ්ඩව වාහනේ එන්ජින් එක නතර වෙන්නේ නැතුව අකණ්ඩව ක්‍රියාත්මක වෙන්න ඒ වාහනේ ෆුවල් සිස්ටම් එක හරියට වැඩ කරන්න ඕන. එතකොට යා ක්ලීනර් එකෙන් හුලං හරියට එන්න ඕන. ඊළඟට මොනවද අවශ්‍ය කරන්නේ? ලුබ්‍රිකන්ට් පද්ධතිය හරියට වැඩ කරන්නේ. එන්ජින් ඔයිල් එක හරියට වැඩ කරන්නේ. ඊළඟ ටිකක් වෙලා යනකොට එන්ජින් එක රත් වෙන්න ගන්නවා. එතකොට කූලින් සිස්ටම් එක හරියට වැඩ කරන්නේ. ඊළඟ ඉලෙක්ට්‍රික් පද්ධතිය හරියට වාහනේ ස්ටාර්ට් කරන්න යම්කිසි ශක්තියක් යදවුවද ඒ ශක්තිය නැවත ආරෝපණය කරලා තියන්න බැටරි charge කර charge වෙන්න ඕන. එහෙම නිසා මේ එන්ජින් එකක් ස්ටාර්ට් වෙලා තියෙන තියෙනවා. පද්ධති ගණනාවකින් තමයි ඒක අඛණ්ඩව මේ ස්ටාර්ට් එකේ එන්ජින් එක තියෙන්නේ. එකක් හරි බිඳ වැටෙන ගමන් එක එන්ජින් එක හිර වෙලා නතර වෙනවා. නමුත් වාහනේ පදවන කෙනා හිතන් ඉන්න මම මෙහෙම ගෙනලා අර දැන් අර මොකන්ද ස්විච් එකක් කාඩ් එකක් වගේ කන්න තියෙන්නේ නේද? ඒක ගෙනලා අතනින් කැබින් එකෙන් තිබ්බ හින්දා තමයි වාහනේ ස්ටාර්ට් වෙන්නේ. දැන් තියෙන අලුත් වාහන වල අර යතුරක් නැහැ නේ නිකන් අර ගිහිල්ලා අතන තියන්න විතරනේ තියෙන්නේ. තිබ්බාම එන්ජින් එක ස්ටාර්ට් කරන්න. අපි හිතන්නේ ඒක නිසයි මේ එන්ජින් එක ස්ටාර්ට් වෙන්නේ. ඔන්න ඕක තමයි අපේ පළවෙනි භාවනාවේ තියෙන පළවෙනි මිත්‍යා මිත්‍යෙන්. පැහැදිලිද මං කියන්නේ? තෙන්ද ලියා ගන්න. මෙතනදී එම්ලියන්න අපි භාවනා කරන්න ගියාට අපිට ඕන අරමුණ අරමුණක නෙමෙයි මේ සිත පවතින්නේ. මේක ලියුණා ලියන්න ඕනේ. මෙන්න මේ කාරණේ අපි ප්‍රත්‍යක්ෂයෙන් වටහා ගත යුතුයි. භාවනා යෝගාචර. ප්‍රත්‍යක්ෂයෙන් වටහා ගන්න ඕන තේරුම් ගන්න ඕන. එහෙමනම් ලියා ගන්න. දැන් අපි තේරුම් ගත්තා අපිට ඕන අරමුණේ නෙමෙයි මේ හිත තියෙන්නේ කියන එක. දැන් මේ නැත්නම් මේ භාවනා පන්තියක් කරන්නේ මේක දැන් මේ යන්නේ අභිධර්ම පන්තියක් විදිහට යන්නේ. හරිද? මේ තනිකර අභිධර්මෙත් තමයි දැන් යන්නේ මෙතන. හරි. තේරුම් අභිධර්ම කියන්නේ ඔය පන්ති වල කරන අභිධර්ම බහූත නෙමෙයි. මේක තමයි රියල් අභිධර්ම. තේරුම් ගන්න ඕන. එහෙමනම් මේ හිත වැඩ කරන්නේ දියා ගන්න මේ සිත වැඩ කරන්නේ කාගේ උමනාව අනුවද? නිතරල මේ කය බැසගත්ත ප්‍රසන්දි විඥාණයෙන් බැසගත්ත මේ චිත්ත පරම්පරාව නිසා අපි මෙච්චර කල් වැඩ කටයුතු කරා. හරි කිසි ගැටලුවක් නැහැ. පාඩම් කරන්න ගියාම පාඩම් කරා. එක්සෑම් ලියන්න ගියාම ඒ ටික කරා. ගෙදර වැඩ ටික ඔක්කොම කරා. කසාද බැඳලා ළමයි හැටි ඔක්කොම මේ හිතට අනුව අපිට ඕන වැඩ ටික අපි කරගත්තා. ඊට ප්‍රශ්නයක් නැහැ. නමුත් ලස්සන ගයක් හදා ගන්න ඕන කිව්වොත් ගේ හදාගන්න. කාර් එක අවහල් කාර් එකනේ මට ගන්න ඕනේ. හරි හිත ගියා ගත්තා. ඊට ප්‍රශ්නයක් නැහැ. නමුත් නමුත් නමුත් එක අරමුණක හිත තියන්න ගියා ඒක වෙන්නේ නැහැ. ඒක කරන්න බෑ. ඔන්න ඔතනයි ප්‍රශ්නේ තියෙන්නේ. අපි කිව්ව දේ හිත කරා හිත කිව්ව දේ අපි කරා. අවුරුදු 25ක් විතර. නමුත් දෙන්නේ දැන් මේ එක අරමුණක හිත තියාගත්තා හිත තියාගන්න බෑනේ. මොකද එහෙම වෙන්න බැරි. දැන් මෙච්චර කාල ඔක්කොම ටික කරානේ හරියට. එහෙනම් මෙන්න මේ කාරණේ භාවනා යෝගාචරය පරිණි වශයෙන් තේරුම් ගන්න ඕන ප්‍රත්‍යක්ෂණය. අපිට ඕන අරමුණේ හිත පවතින්නේ නැත කියන එක. ඉතින් තමයි පළවෙනි අවබෝධය භාවනා කරන්න ගියාට පස්සේ යෝගාචරය වටහා ගත යුතු ප්‍රත්‍යක්ෂ කරගත යුතු කවුරුවත් කිව්වට නෙමෙයි බුදුහාමුදුරුවෝ කිව්වට නෙමෙයි දැන් මේ කරන්නේ. බුදුහාමුදුරුවෝ කිව්වේ මොකද මේ හිත අත්ෙන් අත්තර පයින් රිලෙව් එකක් වගේ වඳුරෙක් වගේ කිව්වා. දැන් ඒ කතන්දර නෑ. මේක දැන් අපි ඇත්තටම දැකගෙන තියෙන්නේ. ප්‍රත්‍යක්ෂයෙන් වටහාගෙන තියෙන්නේ. මේක දැන් සද්ධාවෙන් නෙමෙයි ප්‍රත්‍යක්ෂයෙන් දැන් මේ වටහාගන්න. හරිද? එහෙමනම් අපි දැනගන්න ඕන කාගේ උමනාව අනුවද ඇත්තරම මෙච්චර කල් මේ හිත වැඩ කරලා තියෙන්නේ. ඔන්න ඕකනේ දැන් අපිට දැනගන්න. ඊළඟට ලියා ගන්න කාගේ උමනාව අනුවද කමාවක් දාන්න අපි විසින් යන්න. අපි විසින් අතීතයේ කරන ලද අතීතයේ කරන ලද අවිද්‍යාවට අනුව තමයි මේ හිත වැඩ කරන්නේ. දැන් ඒතර කියන්න බලන්න දැන් වාහනයක් ගන්න යනකොට කොහොමද ඒ ගුණය කියන්නේ? දැන් අපි කැමැති වාහනේ අපි දැන් අරන් තියෙන අපේ ගෙදර මිදුලේ තියෙනවා. නේද? ඒතර දැන් ඔය කාර් එක අපි කොහොමද ගත්තේ අතීත විද්‍යාවට? කුරුණු කියන්න බෑ. මොකද්ද කාර් එක ගෙදරදී? මැස් දැක. ඒ කාර් එක ගත්තේ තමන් තමන්ගේ කැමැත්තටද ගත්තේ? කාර් ගන්න මම නෙවෙයි සෝන්දාස මහත්තයා ගන්න. නේද මට ඕන එකක් ගානක් හරි. අපි ඇත්තටම දරගන්න ඕන අපේව ගෙදර තියෙන වාහනේ නැත්නම් ගේ හරි වෙන්න පුළුවන්. මේක අපි ගන්න තීරණය කරේ. මේකට හිත ගියේ කවදද? දැන් අපි කියන අතීත අවිද්‍යාව අනුව කියලා අපි කොහොමද? එහෙමනම් මතක තියාගන්න. අපි අතීතයේ එහෙනම් මේක පාරේ මේ වාහනේ යනවා දැකලා දෙනවා කවුරු හරි. කවදා හරි අපි දැකලා දෙනවා. අන්න එතකොට තමයි ඉන්ටර්නෙට් එකෙන් හරි අපි දැකලා දෙන්නේ. අපි ඒකට ආස කරලා තිනවනේ. දැන් බෙන්ස් කාර් එකකින් යනකොට හිතනවා මාත් කවදා හරි BMW එකක් බෙන්ස් කාර් එකක් ගන්නවා. ඒක දැක්ක නිසා තමයි ඉපදෙනකොට බෙන්ස් BMW දැකලා ඉපදෙන්නේ නැහැ නේ කවුරුත්. අන්නේ දැක්ක දවසේ තමයි අපි අවිද්‍යාව පහළ කරන්නේ. අන්නේ අතීතේ සමහරවිට අපි අපිට මතක නැහැ කවදාද ඒක අපි ඒ වැරද්ද කරේ. එහෙම නැත්නම් අවිද්‍යාවට අසු වුණේ කියන දවස අපිට මතක නැහැ. බුදුහාමුදුරුවෝ කියන්නේ මේ අවිද්‍යාව පටන් ගත්ත දවස මතක නැහැ. හොයන්න බෑ බුදුහා බුදු නුවණට වැටෙන්නේ. ඒක එච්චර පරණයි මේ අවිද්‍යාව. තේරුණා නේද? එම්මනම් අපි දැනගන්න අපේ මේ සිත වැඩ කරන්නේ අතීත අවිද්‍යාවට අනුව. ඒක හොඳට මතක තියාගන්න රතු පෑනකින් ඉරක් ගහලා ඒක මතක තියාගන්න. අපි හිතන මෙච්චර කල් අපි අපිට ඕන විදිහට හිත වැඩ කරා හිතට ඕන විදිහට අපි වැඩ කරා කියලා. නමුත් එක අරමුණක සිය පවත්තා පවත්තන්න යනකොට තමයි අපිට තේරෙන්නේ මේ හිත ඉපදුණු දවසේ ඉඳන් මැරණකම් අපිට ඕන විදිහට නෙමෙයි මේක වැඩ ගන්නේ. මේක වැඩ කරන අතීත අවිද්‍යාවත් එක්ක කනෙක්ට් වෙලා ඉන්ටර්කනෙක්ට් වෙලා විශ්වයත් එක්ක කරන ගනුදෙනු අනුව විශ්වයෙන් ලැබෙන පණිවිඩ අනුව විශ්වයෙන් ලැබෙන පණිවිඩය මොකද්ද? අපේ සංසාර ගමන. ඒකත් එක්ක තමයි මේ හිත වැඩ අපි හිතන අම්මට තිරි මේ අපේ ගෙදර වැඩකාරයෙක් වගේ මේ හිත අපිට ඕන දේවල් කරනවා. එහෙම කරන්නේ නැහැ මේ හිත. අනේ හරි ෂෝක් නේ නේද? කියන දේ කරනවා නිකන් මේ කොහෙද අද එලීට යමු ට්‍රිප් එකක් කම නේද? යමු ගියම අපි චාන උඩ පැනගෙන. දැන් අපිට ඕනවට දැන් නෑ මේ අතීත අවිද්‍යාවත් එක්ක සම්බන්ධ වෙලා මේක වැඩ කරන්නේ. ලොකු network එකක්. ලොකු රහසිගත. කුරුකල්ලියක් ඉන්නේ. මෙන්න මතු පිටින් පේන්නේ නිකන් අර කුඩු විකුණන කුඩුකාරය විතරයි. කියන්නේ ඇතුලේ එන මත්ද්‍රව්‍ය ලොකු ව්‍යාපාරයක් තියෙනවා. මාළු බෝට්ටු වලින් තමයි මත්ද්‍රව්‍ය ජාවරමේ අයිතිකාරයයි. එයා අපේ ඉන්නේ අපිට. මේ උඩ පිට ඉන්න කට්ටිය තමයි අපි දැන් මේ අල්ලගෙන ඉන්නේ. හරිද? එහෙම කෙනෙක් ඉන්නවා කියලා අපෙන් පළවෙනිවත් හරි දැනගන්නේ මේ එක දවසක් හරි මම දැන් මෙතන පාඩලේ ඉන්නවා කියන අරමුණට සිය පැවතුන නිසා ඒ නිසා අපි මුලින්ම ඒ ක්‍රෙඩිට් එක ඒ ගෞරවය අපි දෙන්න ඕන මොකටද මේ භාවනා එහෙම නැත්නම් මේ භාවනා භාවනාවට වාඩි වෙන නිසා තමයි මේම හොරු කල්ලියක් හොරු ජාලයක් මහා පරිමාණ ජාත්‍යන්තර නෙමෙයි අන්තර්ජාතිකවත් නෙමෙයි මේක විශ්වීය හොරු කල්ලියක් ඉන්නේ. මේක මේ CID දාලා FBI CIA දාලා අල්ලන්න මොන ගන්න නෙමෙයි මේ. ඒවරා නේද? අතීත අවිද්‍යාවනු. ඒතර අවිද්‍යාව කියන්නේ මොකද්ද ලියා ගන්න? අවිද්‍යාව යනෝ මේක මම සරලව කියන්නේ මේ තේරුම් ගන්න පුළුවන් ඉන්න මේ බරපතල වචන දාගන්න එපා කවුරුත්. <clears throat> අවිද්‍යාව යන කුසල් අකුසල්ය කුසල් වෙන්න පුළුවන් අකුසල් වෙන්න පුළුවන්. තව එකක් තියෙනවා මේ ඒක අපිට ඇත්තට අදාළ නැහැ. ඒක වෙන පාත් එක ගැන දැනට කුසල කුසල කියන එකෙන් තේරෙනවා. එහෙමනම් අපි මතක් කරගන්න ඕන ඊළඟට ලියා ගන්න චේතනා පහල කරලා චේතනා පහල කරලා යමක් කරා නම් කරන්නේ නම් ඒක තමයි අවිද්‍යාව. අවිද්‍යාව වෙන්නේ. එහෙම නැත්නම් ලියා ගන්න යටින් සමීකරණය කර මැදින් ලියා ගන්න අර ඩෑෂ් එක දාලා ලියා ගන්න අර අපි කවියක් ලියනවා වගේ චේතනා නිරෝධෝ ලස්සන ලොකෝල් එක ලියා ගන්න නිරෝධෝ කියනකොට මහා ප්‍රාණදායෙන් ඉන්නේ චේතනා නිරෝධෝ පද අවිද්‍යා නිරෝධෝ ඒක ධර්ම පාඩයක් විදිහට හයිලයිට් කරලා ඒක තියාගන්න වෙනවා වාක්‍ය අර පොතේ මැදින් ලියා ගන්න දෙපැත්තට. ලස්සන. ඊට යටින් ලියා ගන්න අරක රූලක් මෙහාට දාලා ලියා ගන්න. එහෙමනම් බුදුරජාණන් වහන්සේ විසින් බුදුරජාණන් වහන්සේ විසින් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය බුදුරජාණන් වහන්සේ වදාලා ගාම්භීර ධර්මය තමයි ආරෂ්ඨාංගික මාර්ගය කියලා කියන්නේ. තමයි ගැඹුරුම ධර්මයේ තියෙන ආරෂ්ඨාංගික මාර්ගය. අපි ගැඹුරු ධර්මය කියලා ඉගෙන ගන්න වෙන එකන්නේ. බුදුරජාණන් වහන්සේ විසින් වදාළ මේ ආරෂ්ඨාංගික මාර්ගය මාර්ගය දේශනා කරලා තියෙන්නේ කුමක් සඳහාද ආරෂ්ඨාංගික මාර්ගයේ දේශනා කරලා තියෙන්නේ කුමක් සඳහාද? පමාවක් දාගන්න ද කියන තැන. එක චේතනා ආවම කරන්න කොමාවක් දාලා ලියා ගන්න ඊළඟ එක. එහෙම නැත්නම් අපි තව ඉදින් කියන සංකාර සංස්කාර සංස්කාර කරන එක අඩු කරනවා. අවිද්‍යාපච්ච සංකාරන් කියලා අහලා දෙනවනේ. සංඛාර නිරෝධෝ අවිද්‍යා නිරෝධෝ. අවිද්‍යා නිරෝධෝ කියන සංඛාර නිරෝධෝ. මේ දෙකම එකයි දෙපැත්තම යන. අනුලෝම ප්‍රතිලෝම කියලා අපි කියන්නේ. ඊළඟට යන්නේ අරිහත්වේදී තමයි. අරිහත්ත්වයටපත් වුණාට පස්සේ තමයි සංඛාර කරන එක. චේතනා පහල කරන එක පූර්ණව අවසන් වෙන්නේ. ඊළඟට ලියා ගන්න. එහෙමනම් අපේ නිගමනය තමයි conclusion. අපි හදාගත්ත ඒක මේ භාවයේ වෙන්න පුළුවන් කලින් භාවයක උනත් වෙන්න පුළුවන්. අපි විසින් හදාගත්ත චේතනා නිසා තමයි අපිට එක අරමුණක සිය පාත්තා ගන්න නොහැකි වෙන්නේ. කියන්නේ අපි විසින් කරගත්තා වූ කුසල් හෝ අකුසල් දෙකම. අපි භාවනා කරනකොට රුවන්වැලි සෑය දැක්කහම අපි දැන් රුවන්වැලි සෑය වඳින්න කියන තියෙනවනේ එතකොට. ඒක මොකද්ද කුසල අකුසල දෙන්නේ. ඒ ඒ සිතවිල්ල. කුසල සිතවිල්ල. කුසලය. අසුචි කොටක් දැක්කෝ. මේක අකුසල. ඒ ඒ කියන්නේ මේ ඔය විපාක වශයෙන් එන්නේ. විපාක සිත් වශයෙන් තමයි එන්නේ තමයි. එහෙම නැත්නම් කෙනෙකුට බැනපු දේශ සාගතසෝ කාමයේ කාම අරමුණ රාගික අරමුණක් වෙන්න පුළුවන්. එතකොට මතක තියාගන්න ඕන නිර්වාණ මාර්ගයට මතක තියාගන්න මේක හොඳට කුසල් අකුසල් දෙකම අයිත කරයි. මොකද කුසල් ගත්තත් අකුසල් ගත්තත් ඒ දෙකේ මූලය මොකද්ද? අවිද්‍යාව. මූලය අවිද්‍යාව. අවිද්‍යාවෙන් තමයි කුසල් හටගන්නේ. අපි හිතනවා කුසල් නෑ කියන්නේ. මොකද දෙකේම අවිද්‍යාව තියෙනවා. ඒක නිසා භාවනා අරමුණේ රුවන්වැලි සෑය දැක්කා බුදුහාමුදුරුව දැක්කා දෙව්දත් දැක්කත් ඒ දෙකම එකම සමහිතින් බැහැර කරන්න ඕන කියලා මම කියනවානේ. ආලනේ. කුසල් අකුසල්. තමන්ගේ හතුරා මතක් වෙන්න බලවා. සාත්‍රුණ සාත්‍රුණ වාචේ මතක් වුණත් ඔය දෙන්නම එකයි නිර්වාණ මාර්ගයට දෙන්නම අහිත කරන්නේ. බැහැර කරන්න. ඒක තමයි මූලික විදර්ශනා භාවනාවේ මූලික સિદ્ધාන්තය. මොකද අපි යන්නේ අවිද්‍යා නිරෝධෝ. චේතනා නිරෝධ අවිද්‍යා නිරෝධ කියන තැන. බුදුහාමුදුරු මතක් වුණා, දේවදත්ත මතක් වුණා, තමන්ගේ ජීවිතේ ප්‍රධාන හතර මතක් වුණා. ඒ තුනේම තියෙන චේතනා දෙවි. හරි. එහෙමනම් ලියා ගන්න. දැන් අපිට දැන් මොකද කරගන්න බැරුනේ භාවනායි සීය පවත්තන එකනේ. ඕකනේ බැරුනේ. එහෙනම් ලියා ගන්න. එහෙමනම් අපේ මේ සම්මා සතිය අලුතෙන් ලියාගන්න. අපේ මේ සම්මා සතිය විනාශයටපත් උනේ. විනාශ වෙලා ගියේ. මොකක් නිසා? අවිද්‍යාව. අවිද්‍යාව නිසා. කෙහෙම්මල අවිද්‍යාව නේද? සම්මා සතිය විනාශ වුණේ මොකක් නිසාද? සම්මා වායාමයේ විනාශ වෙලා තිබෙන නිසා තිබුණ නිසා සම්මා වායාමේ කාටද සම්මා සතිය තියෙන්නේ. සම්මා වායාමේ නැත්තම් සම්මා සතියක් නැත. ඊළඟට ලියා ගන්න. සම්මා වායාමය විනාශ වෙලා තියෙන්නේ මොකද අපි? ආජීවයේ හොඳ නැති හින්දා. ඒක ලියන්න. ගලපන ලියන්න. සම්මා ආජීවය අපිට අහිමි වුණේ නැති වුණේ මොකක් හින්දාද? සම්මා වාචා සම්මා කම්මන්ත. අපේ සීලය. ඉන්ද්‍රිය සංවරය. හොඳ නැති නිසා. අපේ සීලය පිරිසුදු නැහැ. වාචා කම්මන්ත අපිරිසිදුයි. ඔය චේතනා හැදෙන්නේ ඕවෙන්. ඕවෙන්නේ දෙන්නේ. කාය දුස්චරිත, වචී දුස්චරිත, මනෝ දුස්චරිත. දර්ශන මාර්ගයේ පළවෙනි පොතේ පළවෙනි පරිච්ඡේදවල ඒක විස්තර කරලා දෙනවා. එතකොට හරි සම්මා වාචා සම්මා කම්මන්ත විනාශ වෙලා ගියේ මොකක් හින්දාද? ඔන්න ඔතෙන්ට තමයි ඔන්න ඔතනින් තමයි භාවනාව පටන් ගන්නේ. ඔන්න ඔතන කියන වැරද්ද. දැන් මම කියලා දෙන්න. අම්මා දිට්ඨිය. අම්මා දිට්ඨියක් කොහෙද? අම්මා වාචා ගාවට. දැන් අපි භාවනාවට වාඩි ගත්තට පස්සේ දැන් මොකද වුනේ? දැන් බලන්න ආරෂ්ඨාංගික මාර්ගයට අනුව එහෙම නැත්නම් අභිධර්මයට අනුව, ගාම්භීර ධර්මයට අනුව බලන්නකො භාවනාවට වාඩි වුණාම කොතෙන්ද අපිට වැරදුනේ කියලා. ඔන්න දැන් භාවනාවට වාඩි වෙලා ඉන්න. මම දැන් මෙතන වාඩි වෙලා ඉන්න. ඔන්න ටිකක් කල කොහොම ඉන්නකොටම හුස්ම දැනීමක් දැනෙනවා. ඊළඟට අපේ මූලික උපදේශ අනුව ආස්වාස ප්‍රාස්වාසය වෙන් කරගත්තා. වෙන් කරගත්තට පස්සේ මේ ආස්වාස මේ ප්‍රාස්වාස කියන දෙක වෙන් කරලා අඳුරගත්තා යෝගාචරය. එහෙම චුට්ටක් වෙලා ඉන්නකොට මොකද වෙන්නේ? ඔන්න එනවා සිතවිලි මොනවද එන සිතවිලි ඒක කාම සිතවිල්ලක් එන්න පුළුවන් රාගයට අනුව ඊළඟට එන බං දේශ සාගත සිතවිල්ල. ඒ කියන්නේ තමන්ට කරගන්න බැරි වෙන පංචස්ථාවයට හේතු වුණු කරුණු එන්න පුළුවන්. එතකොට කාම සිතවිල්ල හෝ දේශ සිතවිල්ල එහෙ නැත්නම් හිංසා කරන සිතවිල්ල ඒ සිතිවිල්ලේ අවිද්‍යාව තියෙනවද? අවිද්‍යාව තියෙනවා. ඒ සිතිවිල්ල අවිද්‍යාව නැහැ. අතීත අවිද්‍යාවේ විපාකයේ වශයෙන් එන්නේ. විපාක සිතිවිල්ලෙන් මොකක්වත් කරන්න පුළුවන්ද? එතන තේරුන්නේ නැහැ ස්වාමින් වහන්සේක. තව පාරක් පැහැදිලි කරන්න බෑ. ඒ කියන්නේ දැන් අපි භාවනාවට වාඩි වුණාම අපිට යම්කිසි ඇහෙන් දැක්ක රූපයක් වේවා අනට ඇහුණු සද්දයක් වේවා කාත් එක්ක හරි කතා කරපු ඉතිවිල්ලක් එනවනේ භාවනාවට වාඩි ගත්තා පස්සේ තේරුණාද? ඔව් තේරුණානේ. එතකොට ඒ එන සිතිවිල් මම කියන්නේ සිතිවිල්ල හරි? ඒ සිතිවිල්ලේ අපිට හානියක් තියනවාද? ඒ සිත තුල අවිද්‍යාවක් තියෙනවා. ඒන සිටිවිල්ලේ අතීත අවිද්‍යාව නිසා හටගත් එකක්. විපාක සිත. එතකොට ඒ සිටිවිල්ල ආපු සිටිවි ඒ සිටිලාවට පස්සේනේ අපිට දැන් ප්‍රශ්නේම ආවේ. පංචස්ථාපේ නේද? පංචස්ථාපේ හේතු වෙන කාරණයක් ඕ. ඒ කියන්නේ දේශ සහගත දෙයක් එකේ වෙච්ච දෙයක් එහෙන් දැක්ක රූපයක් කාන්තාවකට පිරිමි පිරිමි වුණ කාන්තාව දැක්ක මොකක් හරි එකක් නේ ඉන්නේ කතා කරපු දෙයක් ඔෆිස් එකේ ඉන්න සින්දුවක් අහපු එකක් වෙන්න පුළුවන් ටීවී බලපු එකක් වෙන්න පුළුවන් චිත්‍රපටියක් බලපු ඕක දැන් ওই ටිකනේ ඉන්නේ සාමාන්‍ය ඉන්නදී දැන් එතකොට ඔය සිතිවිල්ල අපි ගන්නවනේ භාවනා අරමුණ අමතක කරලා පැත්තට විසික් කරලා එතකොට ඔය සිතිවිල්ල අපි කාමයක් නම් කාම විතර්කයක් බවට පත් කරගන්නේ වර්තමානයේ වර්තමානයේ අපි සංයෝජන පස්සපච්චා වේදනා වේදනා පච්චා තණ්හා වර්තමානයේ අපි ඒකට තණ්හා තෘෂ්ණාව එකතු කරලා තමයි අපි අර සිතිවිලි අරගෙන වඩාගෙන මල් මාලයක් දාලා බුලත් අතක් දීලා අරගෙන මට හිතවිල්ල මේක කියලා අරගෙන ඒක කාම විතර්කයක් දක්වා අපි දිනු කරා. ඒ විතර්කේ තව දුරටත් අපේ හිත හිත කාම සංකල්පනාවක් හදනවා. කතන්දරයක් හදනවා. චිත්‍ර කතාවක් ගොඩනගනවා. තේරෙනවද? කාම සිතිවිල්ලෙන් කාම සංකල්පන හැදුවා දේශ සිතවිල්ලෙන් දේශ සංකල්පනා හැදෙනවා. රාග දේශ මොහ. එතකොට ඔන්න ඔය සංකල්පනාව. කියන්නේ මොකද්ද? එහෙමනම් ඇයි අපි එහෙම කරේ? මොකක්ද ඒකට හේතුව? අර එන භාවනා කර්මස්ථානේ පැත්තකට විසික් කරලා කාම සිතිවිල්ල කාම සංකල්පනාවක් දක්වන. ව්‍යාපාද සංකල්පනාවක් දක්වා. අපි ගොඩ නැගුවේ මොකක් හින්දාද? ඒක ලියන්න. මොකක්ද ඒකට හේතු? ඇයි මෙච්චර මේ භාවනා කර්මස්ථානයේ තියදී අර ඉබාගාතේ ආපු හිතවිල්ල. උල්කාපාතයක් වඩාගෙන වැටෙනවා වගේ එනවා. ආපු හිතවිල්ල නේ කොහෙවත් ගිහී හිතවිල්ල. අයි අපි මේ මල් මාලයක් දාලා මේක පිළිගත්තේ. කියන්න. නෑ ඊබුක් කියවන්නේ ඔක් තියන්න. මොකද ඒකට හේතු? අවිද්‍යාව දැන් අපි හිතන්න දැන් අපි හිතන්න මෙන්න මෙහෙම. ඔකට මම බොහොම සරලව හොඳ දැන් මම කල්පනා කරා ඔකට දෙන්න ඕන උදාහරණේ මොකක්ද දෙලාද? දවල් දානින් පස්සේ කල්පනා කරා මොකද්ද ඔකට දෙන්න උදාහරණේ කියලා. ඔකට ආපු හොඳ උදාහරණේ තමයි දැන් අපි ඔන්න යම් කිසි තැනක කැලෑව කොහොම වේවා යම් කිසි තැනක මඩ වගුර කොහොම වේවා නිකන් ඕවිට කොහොම ඇවිදගෙන යනවා කියලා හිතන්නකො. යම් කිසි තැනක අපි නිකන් ට්‍රැවල් කරනවා ඇවිදගෙන යනවා. හරිද? අර GoPro කැමරාව හුත් අරගෙන මෙහෙම යනවා ඉතින් ඇවිදගෙන ගිය ගිය මේ වීඩියෝ එකක් කර කර යනවා කියලා හිතන්නකො. දැන් අද එහෙමනේ යන්නේ. යනකොට ලොකු බෝඩ් එකක් ගහලා දෙනවා. හරිද? මොකද්ද බෝඩ් එක ගහලානේ? මෙතනින් එහාට මේ ප්‍රදේශයේ බිම් බෝම්බ වල දමා ඇත කියලා බෝඩ් එකක් ගහලා. දැන් මොකද කරන්නේ? යන්න බෑනේ. නෑ දිග දිගටම යනවාද පස්සපැත් පස්සන බලා දුවනවද ආපහු? ආපහු බෝඩ් වර්ග දෙකක් තියෙනවා හරි ඔය බිම් බෝම්බ වලට බෝඩ් වර්ග දෙකක් තියෙන එකක් තමයි මෙතනින් එහාට බිම් බෝම්බ වල දා ඇත කියලාත් බෝඩ් තියෙනවා ඊට වැඩි දරුණු බෝඩ් එකක් තියෙනවා මේ ප්‍රදේශයේ බිම් බෝම්බ වල දා ඇත එතකොට තවත් තක්කු මුක්කු වෙනවා එතකොට දැන් ඇවිල්ලා තින්නේ බිම් බෝම්බ බෝම්බ උඩින් තමයි ඇවිල්ලා තින්නේ වෙලාවට පෑගුන්නේ <laughs> හරිද දැන් බෝඩ් අරක දෙකක් තියෙනවා. මෙතනින් එහාට බිම් බෝම්බ තියනකොත් අපි අනිවාර්යෙන් යන්නේ නැහැ. එතන ප්‍රශ්නයක් නැහැ. අතනින් ගිහලා එතන මොකක් හරි වීඩියෝ එකක් අරගෙන එන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. ඇවිදලා එන්න පුළුවන්. එතන ගහලා තියෙනවනේ වැටකුත් තියෙනවා. සාමාන්‍යයෙන් ඔය අමුදා කඳවුරු වටේමත් ගහලා තියෙනවනේ නේද? ඒක තීරුවක් තියෙන බිම් බෝම්බ වල දාලා. ඒකල බෝඩ් එකකුත් ගහලා තියෙනවා. කම්බි වැටකුත් ගහලා. එතන එහෙම තියෙන ප්‍රශ්නයක් නැහැ. එහෙම නැත්නම් බෝඩ් එකක් ගහලා තිබ්බද ඔබ දැන් ඉන්නේ බිම් බෝම්බ සහිත ප්‍රදේශයකයි. අන්න එතකොට තමයි හීන් දාඩිය දාන්න පටන් ගන්න. <laughs> දැන් දැන්ටද අඩිය තියන්නේ කියන ප්‍රශ්නයක් යනවා දැන්. වන් වන් වලට ගහන්න වෙනවා දැන්. <laughs> දැන් හරිද? තේරෙනවද කියන්නේ? එතකොට අපි ඇයි බිම්බෝම ප්‍රදේශයෙන් පුළුවන් තරම් අයින් වෙලා ඈත් වෙලා ඉන්නේ මොකක් හින්දාද? අනතුරු සහිතම ඉස්සරහට ගියොත් බඩු හම්බෙන හින්දා නේද? ඔව්. යන්න හම්බෙන්නේ නැහැ නේ. අනිවාර්යෙන් මැරෙන්න වෙනවා. හරිද? එමනම් අපි දැනගන්න ඕන <coughs> භාවනා කර්මස්ථානයේ තීද්දි එනේ කාමසිතවිල්ල මෙනෙහි කරලා බැහැර කරන්නේ නැතුව අපි ඒක අරගෙන කාම විතර්කයක් ගොඩ නැගුවා කාම විතර්කයෙන් කාම සංකල්පනාවක් හැදුවා. ඒ සංකලා සංකල්පනා පරේෂණය කරන්න යනවා. ගවේෂණය කරන්න යනවා. දැන් පිරිමි කෙනෙක් නා කාන්තාවගේ රූපයක් දැක්කොත් අපාර විට භාවනාවේදීම ඒ කාන්තාවගේ ඇඳුම් ගලවලා දාන්න පුළුවන්. මට්ටමේ ඇයි ඉන්න. අමතක වෙලා. ඒක පරේෂණය කරන්න හිතනවා ගිහිල්ලා නතර කරලා හිට උදේ හම්බුනොත් අතින් අල්ලන්න හිතනවා. ඒකට අපි කියනවා ඒක ත්‍රිපිටකේ තියෙනවා. ඒකට කියන්නේ කාම පරේෂණී. සංකල්පනාව පරිේෂණය කරලා අත්දැක බලන්න යනවා. එතකොට අපි එතනට ගියේ මොකක් හින්දාද? කාම සංකල්පනාව කාමසිතවිල්ල අපි ඒ දක්වා වර්ධනය කරේ මොකක් හින්දාද? ඒ කාම සංකල්පනාවට යොදපු තණ්හාව නිසා ඒ තණ්හාවෙන් අනාගතයේ දුකක් ඇති වෙන බව දන්නේ නැති හින්දා එතනින් එහාට තියෙන බිම්බෝම්බ වල දාපු ප්‍රදේශය. තේරුණාද? දුක දුකට හේතුව. දුකට හේතුව මේකයි කියලා දන්නවනම් අපි ටක් ගාලා ඒන කාමසිතවිල්ල <laughs> නික්කම්ම සිතවිල්ලක් බවට පත් කරගන්න පුළුවන් වෙන්න ඕන. නික්කම්ම සංකල්ප. ඊළඟට සම්මා සංකප්ප සංකප්ප එහෙමනම් කාම සංකප්පේ නික්කාම සංකප්පේ බවට පරිවර්තනය වෙන්නේ මොකක් හින්දාද එතන? සම්මා දිට්ඨියෙන් ඒක කරන්නේ. සම්මා දිට්ඨිය ඕන. මොකද සම්මා දිට්ඨියෙන් කරන්නේ? අර සිතිවිල්ලට අපේ චේතනා පහල කරොත් දුකක්. බිම් බෝම්බ තියෙන ඒරියා එකට තමයි අපිට යන්න වෙන්නේ කියලා අපේ ප්‍රඥාවට වැටෙන්න ඕන. සම්මා දිට්ඨිය අයිති වෙන්නේ ප්‍රඥා චෛතසික ස්වභාවයට. යෝනිසෝ මනසිකාරය. මේ සිතිවිල්ල ඔස්සේ මම ගියොත් මට අනාගතේ මහා දුකකටපත් වෙන්න සිද්ධ වෙනවා. පවුල් ආරවුලක් ඇති වෙනවා. මගේ ජොබ් එක නැති වෙන්න පුළුවන්. ජොබ් එකෙන් ලැබෙන වැටුප මදි වෙනවා මේ දේවල් ගන්න කියලා. මගේ ආසාව ඉෂ්ට කරන්න කියලා. බෙන්ස් කාර් එකක් ගන්න ගියොත් මට ගෙවා ගන්න බැරි වෙනවා. අනාගතේ දුකක් දුකක් ඇති වෙනවා කියලා ප්‍රඥාවෙන් යෝනිසෝ මනසිකාරයෙන් අපි දැනගන්න ඕන. අන්න ඒකට තමයි සම්මා දිට්ඨිය කියලා එකක් තියෙන්නේ. සම්මා දිට්ඨියෙන් කරන හැම තිස්සෙම අර එන හිතවිල්ල සිතවිල්ලද භාවනා අරමුණද කියන දෙකෙන් එකක් තෝරගන්නේ තමා දික්තියෙන් නැත්නම් ඒක තමා දික්තිය නෙමෙයි වෙන්නේ ඒක කරන්නේ සමා වායාමයෙන් වෙන්නේ එතකොට මේක කනෙක්ට් වෙලා තියෙන ඔක්කොම සමා දික්තියට ඒ නිසා මතක තියාගන්න ඕන භාවනා අරමුණක සිය පවත්වනවා කියන්නේ සිස්ටම් පද්ධති කීයක් වැඩ කරන්න ඕනද අර වාහන එන්ජින් එක වගේ පද්ධති හතක් seven system system හතක් තියෙනවා සම්මා දිට්ඨිය ඉඳන් සම්මා සතිය වෙනකන් ඒ ටික හරියට වැඩ කරොත් තමයි අපිට සම්මා සමාධිය භාවනා අරමුණක හිත පිහිටන්නේ හිත පිහිටුවා පිහිටුවන් පිහිටු වීම තමයි සම්මා සතිය පිහිටුවීම සිද්ධ වෙන්නේ සම්මා සමාධිය එන සම්මා සමාධිය වෙන්න නම් අර සිස්ටම් හතම හරියට වැඩ කරන්න. එහෙමනම් අපිට භාවනා අරමුණක සිය පවත්නකොට ඒ භාවනා අරමුණේ සිය පවතින්නේ නැතුව වෙන වෙන අරමුණු ඔස්සේ අපේ හිත ගියේ ඒ වෙලාවේ වෙච්ච වැරද්දක් ඉඳ නෙමෙයි. මේ සිස්ටම් එකේ අවුලක් ඉඳ තමයි ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. එමෙන්න අපි දැනගන්න ඕන මේ හිත වැඩ කරන එක්තරා සිස්ටම් එකකට අනුව. ඒ කියන්නේ මේ හිත වැඩ කරන සිස්ටම් එක අපි දැන් දන්න අවිද්‍යාව ඉන්න වැඩ කරන්නේ. එවනම් අපි මේ සිත මේ සිතත් එක්ක දැන් යන්න බෑ ගමන. මේ සිත නිර්වාණ මාර්ගයට යොමු කරවන්න නම් අපේ මේන චිත්ත පරම්පරාව නිර්වාණ මාර්ගයේ පැත්තට යොමු කරලා නිවන් දකින්න නම් ඒ කියන්නේ මේ සිත විශ්වයත් එක්ක කනෙක්ට් වෙලා තියෙන සංයෝජන ධර්ම සංයෝජන ධර්ම ටික කඩලා බිඳලා දාලා ඒ කඩලා බිඳලා දාන්නේ ආරෂ්ඨාංගික මාර්ගයෙන් තමයි ඒක කරන්නේ. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බර පරාමාස ඒ ටික කැඩෙන්නේ ආරෂ්ඨාංගික මාර්ගය. ඒතර ආරෂ්ඨාංගික මාර්ගයේ සිස්ටම් ටික හරියට වැඩ කරොත් තමයි අර විශ්වයත් එක්ක මේ සිත කනෙක්ට් වෙලා තියෙන අවිද්‍යාව ටික ටික ප්‍රහාණය වෙන්නේ. එhmenan අපි මතක තියාන භාවනා අරමුණක අපි සිය පවත්වනවා කියන්නේ අවිද්‍යාව නිරුද්ධ කිරීම. අමාරු මගෙන් අහන භාවනා කරන කොයිද අතර මේ මොකද්ද? පටිසමුපාදේ වැටෙන්නේ කොහොමද කියන්නේ? පටිසමුපාදේ තමයි තනිකර භාවනාවේ තියෙන්නේ. අරෂ්ඨාංගික මාර්ගේ තමයි භාවනාවේ තියෙන්නේ. එන එකක් නැහැ. අපි බාහිර සිතවිල්ලක් මෙනෙහි කරලා භාවනා රූමොට හිත ගන්නෝ කියන්නේ අවිද්‍යා නිරෝධ. අවිද්‍යා නිරෝධ සංකාර නිරෝධ. පැහැදිලි නේද? දැන් එහෙමනම් ලියන්න බලන්න. දැන් එහෙමනම් මෙහෙම ලියන්න. එහෙමනම් වාක්‍යයක් ලියා ගන්න මෙහෙම. එහෙමනම් භාවනා යෝගාවචරය. සම්මා දිට්ඨියට එන ආකාරයයි කමාවක් දාගෙන එන ආකාරයයි භාවනා යෝගාචර සම්මා දිට්ඨියට එන ආකාරයයි කල්යාණ ධර්මය අහලා කල්යාණ මිත්‍රයෙක්ගේ කල්යාණ ධර්මය අහලා සම්මා දිට්ඨියට එන ආකාරය දෙකක්. එකක් නෙමෙයි දෙකක්. දැන් එහෙම නම් ලියන්න මෙන්න මෙහෙම. එහෙනම් ප්‍රශ්නේ පළවෙනි ප්‍රශ්නේ. <laughs> දැන් ඔන ප්‍රශ්නෙට උත්තර ලියන්න. අංක 1 පළවෙනි ප්‍රශ්න. <clears throat> කෝලිත උපතිස්ස අහලා ඉතින් පෝලිත උපතිස්ස දෙනම සම්මා දිට්ඨියට ආවේ කොහොමද කියලා විද්‍යාත්මකව පැහැදිලි කරන්න. දැන් මේ සමීකරණය ලියන්න බලන්න කොහොමද ආවෙ කියන්නේ. දැන් අපි සමීකරණ ලියනවනේ නේද? කොහොමද විද්‍යාත්මක සමීකරණ ලියන්නේ? කියන්න බාන එක. හයිඩ්‍රජන් ධන ක්ලෝරින්. හයිඩ්‍රොක්ලෝරික් කියලා අපි ලියන්නේ. H2O ධන Cl2 HCl කියලා කියන දෙක HCl කියන්නේ පොටෑසියම් පාපක් ගැන රත් කරාම K2MnO2 කියලා හැදෙන මැංගනස් ඩයොක්සයිඩ් හැදෙන ඔක්සිජන් හැදෙනවා. එයා අපිට ඒ විදිහට දැන් ලියන්න කෝලිත උපතිස්ස දෙනම අස්සජී හාමුදුරන්ගෙන් රහතන් වහන්සේගෙන් බණ අහලා කොහොමද සෝවන් වුණේ? චතුරාර්ය අවබෝධ කරේ කොහොමද? දැන් එතකොට ඔය සමීකරණය මොකද ඉන්පුට් එක? ධ්‍යාන ධර්ම. හරි මොකද ඉන්පුට් එක මං අහන්නේ? සමීකරණේ පළවෙනි පැත්තක් තියෙන පැත්ත බැලන්ස් කරන්න. එහෙන් පැත්ත බැලන්ස් කරන සමීකරණය. මොකද්ද ඉන්පුට් එක? මේ ධම්මා හේතු පවා. කල්යාණ ධර්මයේ ඇසීම. කල්යාණ ධර්මයේ ඇසීම තමයි මොඩි ඒක නෙමෙයි මම අහන ඉන්පුට් එක. මේ ධම්මා හේතු හේතු හේතු. කියන්න බලන්න මට මතක නැහැ වාක්‍ය කියන්න බලන්න. ඒ ධම්මා හේතුප්පව හේතුප්පව තේසං ධම්මෝ තථාගතෝ තේසංච ධම්ම නිරෝධෝ අන්තිම එක <laughs> ඒ මම වේදි මහා සමන මහත්‍රමන මහත්‍රමන කියන එක මතකයි. අන්න තමයි ඉන්පුට් එක දැන්. දැන් ඕකෙන් කොහොමද මේ දෙන්න සොයන්න උනේ? කවදාවත් හිතලා තියෙනවද ඔක අභිධර්ම පන්ති වල? ඔය සමීකරණ ලියලා තියෙනවද? දැන් ඉස්සරහට අපිට මේ බුද්ධි සයන්ස් වල ওই ටික ඔක්කොම අපේ මේ ගානට ලස්සන මේ බෝඩ් එකේ ඇඳලා චෝක් වලින් ඇඳලා ලැකර් වලින් ඇඳලා මේ ලස්සන පෙන්වනවා ඉස්සරහට. එතකොට <clears throat> ඒ ධම්මා යම් කිසි යම් කිසි ධර්මතාවයක් ඇද්ද? ඒ යම් යම් කිසි ධර්මතාවයක් ඇද්ද? මේ ලෝකේ පහළ වෙන්නේ මොකක් හින්දාද? හේතුන් නිසා. හේතු ධර්ම නිසා. හේතු නිසා. ඔව්. එමනම් ඒ හේතු නිරුද්ධ වුණාට පස්සේ ඒ සංස්කාර ධර්මය මොකද වෙන්නේ? නිරුද්ධ වෙනවා. නිරුද්ධ වෙලා. දැන් අර ඕක ඇහුවට පස්සේ කොහොමද සෝවන්නේ? ඒකයි මම අහන්නේ. කාම අරමුණු දේශ අරමුණු හ්ම් දැන් අපිට එන්නේ දැන් කොහොමද ඕකෙන් අපි චතුරාර්ය සත්‍ය අපොද පංච උපාදානස්කන්ධ ලෝකයේ කෙරෙහි එක තණ්හාව එහෙම නැත්නම් ඒ දේශයේ පවතින්නේ Bakayım dedim. මේ සංස්කාර ලෝකයේ හේතුව මේ සංස්කාර ලෝකයේ යම් කිසි දුකක් මේ සංස්කාර ලෝකේ මම මගේ ආත්ම වශයෙන් පංච උපාදාන ස්කන්ධ ලෝකේ මම මගේ ආත්ම වශයෙන් ගන්නෙ මොකක් හින්දාද තෘෂ්ණාව නිසා තණ්හාව නිසා අන්න ඒකයි කියන්නේ පැහැදිලිද එමනම් අපිට මේ එන සිතිවිලි ධාරාව අපිට මේ එන දේශසහගත කාම අරමුණු වේවා දේශසහගත අරමුණු වේවා මේ එන සෑම අරමුණක් කෙරෙහි අපි යම්කිසි දේශයක් එහෙම නැත්නම් තණ්හාවක් පහළ කරගත්තොත් තමයි මොකද්ද අනාගතේ දුකක් හටගන්නේ එහෙමනම් මේ යම් කිසි දුක්ඛ නිරෝධ නිරෝධයක් කරගන්න අවශ්‍ය නම් දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවට අපිට යන්න වෙනවා නම් ඒ කෝලිත උපතිස්ස දෙනම තේරුම් ගත්තා මේ තණ්හාව තමයි දුකට හේතු වෙන්නේ මේ තණ්හාව නැති තැන දුකක් නැහැ කියලා එයා තේරුම් දැන් ඕගලන්ට ඕක තේරෙන්නේ නැහැ. දැන් ඕගලන්ට ඕක තේරෙන්නේ නැති නිසා තමයි භාවනා අරමුණ පැත්තකට විසික් කරලා එන සිතවිල්ල ඔස්සේ යන්නේ. දැන් බාහි දාරුචීරියට ගත්තොත් ඒක වෙනයි. ඒක වෙන එකක් තියෙනවා. දැන් බාහි දාරුචීරියට මොකද්ද කිව්වේ? දැක්කොත් දැක්ක පමණයි කියලානේ කිව්වේ. දිට්ඨේ දිට්ඨමත්ත. දිට්ඨේ දිට්ඨමත්ත. එතකොට බාහිදාරු චිෂ්ඨ කියන්නේ කියේ නෑනේ. ඒ ධම්මා හේතුප්පබව කියලා කිව්වේ නෑ නේද? එහෙම කිව්වනම් වැඩේ හරියන්නේ නෑ. ගැලපෙන්නේ නෑ. මැච් වෙන්නේ නෑ. ඇයි දැන් මැච් වෙන්නේ නැත්තේ? ඇයි කෝලිත උපදේශ දෙනවට අරම කියලා බාහිදාරු චිරයේ මේ මේ දිට්ඨේ දිට්ඨමත්තන් කියලා කිව්වේ. මොකද හේතුව? කෝලිත උපදේශ දෙන්නට වැඩිය බාහිදාරු චීරිය භාවනා කරලා පෙර භවයේ. එතන කෝලිත උපතිස්ස දෙනමට වඩා බාහි දාරුචීරියට කියලා දෙන්න අවශ්‍ය වෙන්නේ අවබෝධ කරලා දෙන්න වෙන්නේ. එතන අවබෝධයට වඩා මතක් කරලා දීමක් තමයි කරන්නේ. Taman කර කලින් කරපු භාවනාව. මොකද භාවනාව? විපස්සනා භාවනාව, විදර්ශනා භාවනාව. ඒ කියන්නේ අනිමිත්ත සමාධිය. ඇහෙන් දකින රූපයක් කෙරේ වේලා කනට ඇහෙන ශබ්දයක් කෙරෙහි වේවා ඒ එන අරමුණ කෙරෙහි අපි නිමිත්තක් ගන්නෙ නැත්තම් මම වගේ මගේ ආත්ම වශයෙන් නිමිත්තක් ගන්නෙ නැත්තම් අන්න එතන දුකක් නැහැ කියලා කියන්නේ. ඇහෙන රූපයේ කෙරේ කනට ඇහෙන ශබ්දයේ කෙරේ අපි චේතනාව පහළ කරගත්තේ නැත්තම් ඒක තමයි දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව. එමෙන්න මේ භවයේ දුකක් නැහැ ඊළඟ භවයේ දුකක් නැහැ. ඒ අතරත් දෙකේම ඔබ නිදහස් කියලා කිව්වා. එතකොට එහෙම කිව්වට පස්සේ එයාට ඒක වැටහුනේ. එයා කලින් කරපු භාවනාවත් එක්ක කනෙක්ට් වුණා. අන්න බාහිදාරු චිරි කියන්නේ මරණකම්ම භාවනා කරපු එක්කනේ. ගලක් උඩට වෙලා 5 දෙනෙක් 10 දෙනෙක්ද භාවනා කරන්නේ. උඹට මතකද උඹ මෙහෙම භාවනාවක් කරා කියලා එයාට මතක් කරලා දුන්නා. එන සිතිවිල්ල බැහැර කරන අනිමිත්‍ය සමාධියට හිත ගන්න විදිය තමයි බුදුරජාණන් වහන්සේ එතන කියන්නේ. එහෙම නැත්නම් ওই ටික කෝලිත උපදේශ දෙන මට ඒක කියලා හරියන්නේ නැහැ. කෝලිත උපදේශල දෙන මට කිව්වේ චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන වෙනත් පිළිවෙලකට තමයි එතෙන්දී කිව්වේ. යෙදම්මා හේතුප්පම. ඒකත් හරියටම කෝලිත උපදේශ දෙනම ඉලක්ක කරලා කියපු එකකුත් නෙමෙයි. يعني අස්සජී හාමුදුරන් කිව්වානේ කෙටියෙන් කියන්න මම ලොකු ලොකුවට තේරුම් ගන්නම් කියලා. ඒක අස්සජී හාමුදුර ටාගට් කරලා මේ දෙන්න සෝවාන් කිරීමේ බලාපොරොත්තුෙන් කිව්වේ නෑ ඒක. නමුත් බුදුහාමුදුර අතන බාහිදාරුචිරිය අනිවාර්යයෙන්ම මේ භාවනාවකින් රහත් කරනවා කියලා. හරියට ටාගට් කරලා තමයි ඒක කිව්වේ. එහෙම ටාගට් කරලා හරියට කියන්න නම් එයාගේ පෙර භවයේ එයා වඩලා තියෙන භාවනා කර්මස්ථානයට අනුව තමයි ඒක කියන්නේ. ඒ නිසා දැන් අපි කොච්චර දිත්තේ දිත්ත මත්තන් අපි කොච්චර දිත්තේ දිත්ත මත්තන් කුවත් අපිට ඕක තේරෙන්නේ නැහැ. දැක්කොත් දැක්ක පමණයි කියන අපිට තේරෙන්නේ නැහැ. හැබැයි භාවනා කරගෙන කාලයක් ගියොත් එහෙම. දර්ශන භාවනාව යම්කිසි කාලයක් ගියොත් තේරෙනවා මේ දකින්න රූපය කෙරෙහි අපි චේතනා පහල කරලා තමයි මෙච්චර කාලා අපි දුකක් වින්දේ කියලා තේරෙනවා කොතෙන්ට ගියාම කායानुපස්සනාව වේදනානුපස්සී ඉවර කරලා චිත්තානුපස්සනාවට ගියාට පස්සේ ධම්මානුපස්සනාවට ගියාට පස්සේ යෝගාචරයට වැටහෙනවා මේ තාක් දුකක් හටගත්තේ වෙන හිතවිල්ලට අපි චේතනා පහල කරනවා යෝගාචර ආනාපාන සති භාවනා පියවර 8ක් සම්පූර්ණ කරන්න ඕනක තේරුම් අන්න එතෙන් තමයි යෝගාචර සිත සිත වශයෙන් දගන්නේ. චිත්ත පටිසංවේදී අස්සසී සාමීති සික්කති කියලා දැනගන්නේ ඒක. වේදනා සංඥා දෙක චිත්ත සංකාර සංසිඳුණාට පස්සේ. ඒ ටික බාහි දාරුචීරී කරලයි තිබ්බේ. ඒක කරපු කෙනාට තමයි ඔය බණ ඔය බණේ තේරෙන්නේ. තේරෙන්නේ? එහෙමනම් මේ බුදුහාමුදුරු දේශනා කරපු ධර්මය අපිට තේරුම් ගන්න නම් තේරුම් ගන්නත් භාවනා කරලා තියෙනවා. භාවනා කරන්නත් ධර්මයේ තේරුම් ගන්න ඕන. තේරුම් ගන්නත් භාවනා කරලා දෙන්න ඕන කලින්. එතකොට තමයි ආ මේ කියන එක මට මේ වෙලා තියෙනවනේ මට මේ අත්දැකීම් ලැබිලා තියෙනවනේ කියලා බාහිර ධාරතීරේ ටංකාලයක වැටුණා. මේ මේ දකින අරමුණු කෙරෙහි දැක්කොත් දැක්ක පමණයි කියන තැනින් නතර කරොත් තමයි අවිද්‍යා නිරෝධෝ සංඛාර නිරෝධෝ කියන තැනට ඇවිල්ලා පටිසමුපාදය නතර වෙන්නේ. පුඤ්ඤාපි සංඛාර අපුඤ්ඤාපි සංඛාර ආනඤ්ඤාපි සංඛාර කියන එක නතර වෙන්නන්නේ එතනදී. කියන එක යට ටක් ගාලා වැටහුණා. හෝලිත උපදේශ දෙනමට උනේ ඊට වඩා වෙනස් විදිහට පංච උපාදානස්කන්ධ විශ්ේ. මේ ලෝකේ යම් කිසි ධර්මතාවයක් තියෙන ඒ ධර්මතාවයක් ඇති වෙන්නේ හේතුන් නිසායි හටගන්නේ කියලා කිව්වා. ඒ හේතුව තමයි දුක දුකට හේතුව. එහෙනම් දුක නැති කිරීමේ මාර්ගය තමයි මේ එන සිතිවිල්ලට අපි චේතනා පහළ නොකර ඉන්න එක. තෘෂ්ණා නොකර ඉන්න. කියනකොට සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලම්බත පරාමාස කියන්නේ. සක්කාය දිට්ඨිය නැති වෙච්ච ගමන් අනිද්දක නැති වෙනවා නිකන්. සක්කාය දිට්ඨිය තමයි ටිකක් අමාරු කාර්යයක් විදිහට ඉන්නේ. එයා අයින් කරපු ගානි දෙන්නට ඉන්න බෑ. කොහොමද අනිද්දක යනවා. ඒ පංචපාදානස්කන්ධ ලෝකයේ කෙරෙහි මම මගේ ආත්ම වශයෙන් බැඳලා තියෙන මේ තණ්හාව මේ තණ්හාව නැති කරොත් නැති කිරීම තමයි දුක්ඛ නිරෝධගාමී ප්‍රතිපදාව දුක්ඛ නිරෝධගාමී ප්‍රතිපදාව තමයි ආරෂ්ඨාංගික මාර්ගය ආරෂ්ඨාංගික මාර්ග කියන වචනේ දැනගෙන හිටියේ නෑ වචන දන්නේ නමුත් එතෙන්ට ආයි මොකද ආරෂ්ඨාංගික මාර්ගය කියන වචනේ දැනගන්න අවශ්‍ය නෑ නිවන් දකින්න කවුරුවත් නිවන් දකින්නවා කියන ආරෂ්ඨාංගික මාර්ගයට ඇවිල්ලා දෙන්නේ මොකද අරිෂ්ඨාංගික මාර්ගයෙන් කරන්නේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව. දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව කියලා කියන්නේ සංස්කාර නිරුද්ධ කරන. සංස්කාර අඩු කරන. ඒ කියන්නේ චේතනා පහල කරන එක අපි හිතන්නේ. ඕනට වැඩි හිතන්නේ අනේක නතර කරන එක තමයි ආරිෂ්ඨාංගික මාර්ගයෙන් කරන්නේ. එතකොට අපි භාවනා කරනවා කියලා කරන්නේ මොකද? ආරිෂ්ඨාංගික මාර්ගයේ පරිපූර්ණත්වයටපත් කරන එක නේද? <clears throat> පැහැදිලිද? දැන් මොන හරි නොදන්න තැනක් තියෙනවා. දැන් මෙතනින් එහාටම තියෙන ගොඩක් කියලා දෙන්න. කරන්න ඕන දේ. කවුරු හරි ඉන්නවද මේ මේ ටික තේරුන්නේ නැති කවුරු හරි ඉන්නවද? හ්ම් කවුරුවත් නැහැ. කොහොමද තේරෙන්නේ? <laughs> දැන් එමනම් අපි අපේ දැන් අලුතෙන් භාවනා ක්‍රමයට එන්න ඕනනේ. එතකොට <clears throat> කොහොමද අපි දැන් භාවනාව භාවනා වෙදි දැන් එතකොට මොකද්ද අපි කරන්න ඕන කියන එක දැන් තේරෙනවද? පැහැදිලිද? එහෙමනම් ලියා ගන්න දැන් ওই භාවනා ගොඩක් කරගන්න බැරි අයට නව භාවනා ක්‍රමය කියලා මාතෘකාවක් දාගෙන පියවර ටික ලියා ගන්න. මේ ටික හැමදාම අර බෙහෙත් වට්ටෝරු වගේ හරියටම කරන්න. කරොත් ඔබ තුල අරුණු දෙකක් පහළ වෙනවා. එකක් තමයි සම්මා දිට්ඨිය. අනිත් එක මොකද්ද? සම්මා දිට්ඨිය පහළ වුණු ගමන් මොකද්ද ඊළඟට පහළ වෙන්නේ? සම්මා සංකප්පය. සම්මා සංකප්පය පහළ වෙනවා. සම්මා දිට්ඨියයි සම්මා සංකල්පය පහළ වුණාට පස්සේ ඔටෝමැටිකලි සීලය හරියනවා. ඔයගොල්ලෝ සීල් ගන්න ඕනෙත් නැහැ. මොනවවත් කරන්න යන්න එපා. ඔය සාමාන්‍ය අපි කියන්නේ මේ ඔය සමහරු කියන්නේ බුදුහාමුදුර කාට සිල් දීලා නැහැ කියලා කියනව නේද? අහලා තියෙනව නේද? දැන් ඔය මං සිල් දුන්නා වගේ බුදුහාමුදුර සිල් දීලා නැහැ නේ කාටවත්. ඇයි ඒ සිල් දෙන්නේ නැත්තේ? ඔය මම දකලා තියෙනවා මේ පහ සිවුරක් පොරෝගෙන ඔය මේ කුඹුරු කොටන එක්කෙනත් කියනවා මේ මේ බුදුහාමුදුර සිල් දීලා නැහැනේ. මේ දැන් ආය තමයි සිල් දෙන්නේ. ඇයි සිල් දීලා නැත්තේ කියලා ඇහුවොත් මොකක්ද ඒකට දෙන උත්තරේ? ඒකට උත්තරේ දන්නේ නැහැ. ඒ උන්දලා. එන්න වාඩි වෙන්න. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි කියන පාණාතිපාත වේරමණ සික්ඛාපදං සමාදියාමි. ඇයි එහෙම සිල් දිමුන් නැත්තේ? ඇයි එහෙම දැන් දෙන්නේ සිල්? ඔය සිල් දෙන එක්කෙනෙක්වත් දන්නවද ඒකට හේතුව? බුදුහාමුදුරෝ කරන්නේ මොකද්ද? සම්මා දිට්ඨියයි සම්මා සංකප්පේ හදන එක විතරයි. පැහැදිලිද? දැන් කෝලිත උපතිස්ස දෙනමගේ හැදුවේ ඒක. ඊටු ටික මොකද්ද? අනිත් එක ඔට්ටෝ යන්නේ. එහෙමනම් දැන් අපි ඇයි හැමදාම පන්සිල් ගන්නෙ අටසිල් ගන්න හේතුව මොකද? ගන්න වෙන්නේ. මොකක් නැති හින්දාද ඒක? සම්මා දිට්ඨිය. සම්මා සංකප්ප. අම්මා දිට්ඨියත් නැහැ අම්මා සංකප්පයත්. දැන් තේන හැමදාම සිල් ගන්න වෙනවා. <laughs> දැන් තේරෙනව නේද? හරියට ගාන්න පෙළ ගහගෙන ගියොත් අවබෝධ වෙනව නේද ඔක්කොම ටික? ලස්සනට. මුළු බුදුදාමේ තියෙන අය ඇඟ සංගවිලා තියෙන රහස් උත්තර දී ගන්න බැරි හේතු නේද? අපි බෞද්ධ දැන් කතෝලික ආගමේ කවුරු හරි කෙනෙක් ඇහුවොත් දැන් ඔයගොල්ලෝ මේ පන්සිල් ගත්තට බුදුහාමුදුර කොහෙද පන්සිල් දීලා තියෙන්නේ කියලා? උත්තර දී ගන්න බෑනේ. උඩ බල බල තමයි ඉඳ වෙන්නේ. ඒකට ගැඹුරු උත්තරයක් තියෙන්නේ. බුදුහාමුදුරු ධර්මයේ දේශනා කරලා ගොඩනගන්නේ අපිගේම 1000ක් බණහන්නාව කියලාද? ජේතවනාරාමයට. සීල් දෙන්නේ නැහනේ. සම්මා දිට්ඨිය ඇති කරලා දෙනවා. සම්මා දිට්ඨිය ඇති කරපුවා ඉතින් ඒ බණහනායකෙන් භාගයක් විතර කෙලියෙන්ම අර අටම සම්පූර්ණයි. 8යි 2යි 10යි. 10ක් තියෙනවා. අපි 8කට 10යි. 10ම සම්පූර්ණ වෙනවා. ජේතවනාරාමයෙන් පිට වෙන්නේ සෝවන් වෙන්නේ. සිල් දීලා නැහැ. සිල් අරගෙනත් නැහැ. දැන් තේරෙව නේද? අපි සිල් කියලා ගන්න සිල්ලබ්බත පරාමාසයක් අපි ගන්න. සීලය දැඩිව ග්‍රහණය කරගන්න. බුද්ධ ශාසනයේ සීලෙත් අපි පරාමර්ශනය කරගෙන දැඩිව මම මේ සිල් ගත්තා. දැන් පංසිල් අරන් ඉන්නේ. අම්මෝ මම දැන් වට සිල් අරන් ඉන්න අදන් බිත්තරයක්වත් කන්නේ නැහැ කියලා එහෙම තමයි ඉන්නේ. මේ සීලයත් දැඩිව ගන්නවා පරාමර්ශනය කරනවා. ඊයේ සීලය පරාමර්ශනය කරන්නේ. සීලබ්බත පරාමාසයක් වශයෙන් ගන්නේයි. සම්මා දිට්ඨිය නැති. සම්මා සංකප්පේ නැති. සම්මා දිට්ඨිය සම්මා සංකප්පයක් තියෙන කෙනෙකුට කය වචනය සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීවේ සඳහා අමුතුවෙන් චේතනා පහල කරන්න අවශ්‍ය නැහැ. සම්මා දිට්ඨිය තියෙන කෙනා තුළ එයා දන්නව දුක දුකට හේතුව මේකයි කියලා. එතකොට කාම සංකල්පනාවක් එනකොට මෙයා දන්නව මේ කාම සංකල්පනාව දිගේ මා තෘෂ්ණාව පහල කරගෙන ගියොත් අනාගතේ දුකක් ඇති වෙනවා කියන. එහෙම දන්න කෙනා තුළ නෙක්කම්ම සංකල්පනාවක් ඇති වෙන චේතනා පහල කරන්න අවශ්‍යද? කාම සිතීලක් එනකොටම එයා ඒක අයින් කරගන්නවා. සම්මා දිට්ඨිය ඉන්නවනේ. සම්මා දිට්ඨියට ඉතින් ඇත්තටම එන්නේ සෝවන් වුණාට පස්සේ. නමුත් පෘථග්ජනය ඒක නිතරම අවධානයෙන් ඉන්න ඕනේ ඒකට. සිතට දේශසාගත සිතිවිල්ලක් එනකොට මේ දේශසාගත සිතිවිල්ල ඔස්සේ ගියොත් මට අනාගතේ දුකක් ඇති වෙනවා කියලා දන්න කෙනා තුළ ව්‍යාපාද සංකල්පනාවක් දෙන්න අව්‍යාපාද සංකල්පනාව. අව්‍යාපාද සංකල්පනාව එතරම් ඇවිල්ලා ඉවරයි. ආයෙ එන්න දෙයක් නැහැ. එතකොට නික්කම්ම සංකල්පනා අව්‍යාපාද සංකල්පනා තියෙන කෙනෙක්ගේ වචනය අපරිසුදු වෙන්න පුළුවන්. කාට හරි බණේද? රණ්ඩු කරන්නේ ඇයිද? සම්පප්පලාප දොඩ දොඩ හිඳීද? ඉන්නේ නැහැ. යහපත් සංකල්පනා තියෙන කෙනෙක්ගේ වචනය සංවර වෙන්න හිතලා එක කරන්න ඕනද? මතක් කරලා කරන්න ඕන. නෑ ගියේ ඔටෝ වෙන්නේ. මොකද අපි හැමතිස්සෙම පරුස වචනයක් හරි කේලමක් හරි බොරුවක් කියන්නේ මොකක් හරි ලබා ගන්නනේ. කාම තණ්හාවයි මොකක් හරි ලබා ගන්න තමයි කියන්නේ බොරු කියන්නේ. මෙනෙහි නැත්තම් දේශේ. කෙනෙකුට තරහට බයින්. ඉතින් කාම සංකල්පන නැත්තම් එක්කම්ම සංකල්පනත් නැත්තම් ඇති කෙනාගේ වචනේ අපිරිසුදු වෙන්න විදිහක් නැහැ. ක්‍රියාව අපිරිසුදු වෙන්න වෙන්නේ විදිහක් නැහැ. ක්‍රියාවේ වචනය හොඳයි නම් ආජීවයේ පිරිසුදුයි. පාරිශුද්ධ භාවයට පත් වෙනවා. ඊළඟට භාවනාවට වාඩි ගත්තට පස්සේ තමයි සම්මා වායාම සම්මා සතිය වැඩ කරන්න පටන් ගන්න. භාවනා අරමුණේ සිය පවත්තලා අපි එන සිතිවිල්ල අපි මෙනෙහි කළ බැහැර කරනවා කියන්නේ ඒක තමයි සම්මා වායාම. සමා දිට්ඨියත් එක්ක ගොඩනැගෙන සම්මා වායාම. මොකද බැහැර කරන්න බෑයමක් යොදන්න. ව්‍යායාමයක් යොදන්න. එතකොට එතෙන්දී සම්මා දිට්ඨියෙන් කෙලිම කනෙක්ට් වෙන්නේ සම්මා වායාම. එතන සම්මා දිට්ඨි සම්මා සංකප්ප අර වාචා කම්මන්තා ජීවයක් නැහැ දැන් භාවනාවට වාඩි වුණාට පස්සේ. භාවනාවට වාඩි වෙලා ඉන්නේ එතෙන්දී මේ මේ සිත කය වචනේ කතන්දරයක් නැහැ තර කෙලින්ම සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වායාම එන්නේ. වායාමෙත් එක තමයි ගනුදෙනුව තියෙන්නේ භාවනාවේ. වායාමයේ හොඳයි නම් අරමුණේ සිය පවත්තනවා. ඒ කියන්නේ බාහිර අරමුණ එයා කෙලින්ම බැහැර කරලා දානවා. ඒක ව්‍යායාමයක් වශයෙන්. ඒ කියන්නේ ඒක පැට්‍රිස් එකේ පුහුණුව යොදවනවා. ඒතරේ පුහුණුව එන්නේ සම්මා දිට්ඨිය ඉඳන්. සම්මා දිට්ඨියෙන් හදපු සම්මා සංකල්පයෙන්. යහපත් ආකල්පයෙන් තමයි ආකල්පය නිසා තමයි එන බාහිර කාමසිතවිලි සහ ව්‍යාපාදසිතවිලි අපි අයින් කරගන්නේ. එතකොට ඒ කාමසිතවිලි සහ ව්‍යාපාදසිතවිලි අයින් වෙනකොට අයින් කළා අයින් කරලා අපි සිය පවත්තන්න උත්සාහ කරන්නේ කොතනද? භාවනා අරමුණ. භාවනා අරමුණේ සිය පවත්තන සිය පවත්තන තමයි සම්මා සතිය කොට නැගෙන්නේ. සම්මා සතිය පූර්ණත්වයටපත් වුණාන් පස්සේ තමයි සම්මා සමාධියට එන්නේ. සම්මා සමාධියට ආවට පස්සේ තමයි සම්මයක් ඥාන සම්මයක් විමුක්ති කියන ටික හැදෙන්නේ. තේරුවන් කියන්නේ? දැන් එහෙමනම් අපි භාවනා අපි දැන් කරන්න ඕන භාවනාව නෙමෙයි මතක තියාගන්න. ඉතින් දැන් අපි මුලින්ම හදන්න ඕන මොකද්ද? මොකද්ද මුලින් හදන්න ඕන? දැන් කියන්න බෑ දැන්. දැන් කියන්න බෑ. දැන් මතක නැහැ. සම්මා දිට්ඨිය. මුලින්ම හදන්න ඕන. සම්මා දිට්ඨිය. සම්මා සංකප්පය තමයි අපේ දැන් වැරද්ද වැරද්ද තියෙන්නේ එතන. අපි දැන් මේ වාහනේ ස්ටාර්ට් කරාට ස්ටාර්ටර් මෝටරේ වැඩ කරාට එන්ජින් එකට ඒ අදාළ ටයිමින් එකට ෆුවල් සිස්ටම් එක වැඩ කරන්නේ නැහැ. තෙල් එන්නේ නැහැ. නැත්තම් අපි කොච්චර එන්ජින් එක කරකැව්වත් ස්ටාර්ට් වෙන්නේ නැහැ මේ එන්ජින් එක. මොකද ෆුවල් සිස්ටම් එක ටයිමින් සිස්ටම් ටයිමින් බෙල්ට් එක වැඩ කරන්නේ නැහැ. වැල් සිස්ටම් එක වැඩ කරන්නේ නැහැ දැන් මේ. කැඩලා තියෙන්නේ. පිස්ටන් එක උඩට හරියටම එන වෙලාවට තමයි ෆුවල් සිස්ටම් එකයි ඉග්නේෂන් එකයි වැඩ කරලා එන්ජින් එක පාවර් ස්ටොක් එකේදී එන්ජින් එක පත්තු කරන්න. මේ පිස්ටන් එක මගදී භාගය දුර එනකොට පත්තු නම් මොකද කරන්නේ? පිස්ටන් එක උඩට එන්න හම්බෙන්නේ නැහැ එතන. වාහනේ එන්ජින් එක විනාශ වෙලා යනවා. තේරෙන්නේ? ඔය අලුතෙන් එන වාහන වලට ඔක්ටේන් කියන්නේ 95 ගහනව නේද? අහලා තියෙනව නේද? 95 ගහනවා කියලා කියන්නේ. ගන්න ඒකයි. මොකද 92 පෙට්‍රල් එක ගහපු ගැහුවාම වෙන්නේ අර කම්ප්‍රෙෂන් වැඩි වාහනවල පිස්ටන් එක උඩට එන කලින් පෙට්‍රල් එක පත් වෙනවා. ඒ කියන්නේ 92 පෙට්‍රල් එක පත් වෙනවා වැඩි ඉක්මනට පත් වෙනවා. 95 එක පත් වෙන්නේ නැහැ. එයා පත් වෙන්නේ පිස්ටන් එක උඩටම ආවට පස්සේ තමයි. ඒකයි කම්ප්‍රෙස් එක වැඩි අලුත් වාහන වලට 92 ගහන්න එපා කියන්නේ ඒක. ඒක එන්ජින් එකට එන්ජින් එක විනාශ වෙනවායි. හරියට වෙලාවට මේ සිස්ටම් එක හරියට වැඩ කරන්නේ. එතකොට දැන් අපිට තියෙන ගැටලුව තමයි අපි දැන් අපිට තියෙන දැන් එකම අරමුණ තමයි භාවනාවනේ. අපි දැන් කතාවත් වෙන ලිඳේ වැටුණ මිනිහා කොහෙන්ද ගොඩ එන්නේ? ලින් කටෙන්. ලින් කටෙන්ම තමයි දැන් ගොඩ එන්නේ. දැන් භාවනා කරන්න කියලා දැන් භාවනාවනේ වරද්දාගත්තේ. එහෙනම් දැන් අපි භාවනාවෙන්ම මොකද්ද හදන්න ඕනේ? සම්මා දිට්ඨියයි සම්මා සංකප්පයයි අපි දැන් හදන්න ඕන භාවනාව. ඒක අපි හදන්නේ මගේ තීරියකට අනුව නෙමෙයි. ඒකට බුදුහාමුදුරු දේශනා කරලා තියෙනවා භාවනා කර්මස්ථානයේ සීය පවත්තන කෙනාගේ ආරෂ්ඨාංග මාර්ගය වැඩෙනවා. අන්නේ සූත්‍රයට අනුව තමයි අපි මේ තියරි ඒ තියරියට අනුව තමයි අපි මේක කරන්නේ. එහෙනම් දැන් අපි බලමු භාවනාවේ භාවනාවෙන් භාවනාව නෙමේ සම්මා දිට්ඨියයි සම්මා සංකප්පයෙන් ගොඩනගාගන්නේ කොහොමද? මාතෘකාවක් දාගන්න. මොකද ওই දෙක නැතුව වැඩක් නැහැ. කොච්චර බොරු බොරුට දඟලන්න එපා. බොරුට කාලය වැය කරන්න එපා. භාවනා කරන්න. ඕගොල්ලෝ මුලින් කරන්න ඕන. අනිත් අය කමටහ වර්තාවල තියෙන ඒවා Tamanට ලැබේවා කියන්න නෙවෙයි. සම්මා දිට්ඨියයි සම්මා සංකප්පයයි හදාගන්න ඕන විදිහ. ඒකට අවශ්‍ය පුහුණුව. ඒකයි මං කර දවස් 21 පුහුණුව. එළගුවේ ඒක. භාවනාවෙන් සම්මා දිට්ඨිය. කියලා දැම්මත් ඇති. දිට්ඨිය හා සම්මා සංකප්පය. අපි දැන් ඒක අඳුරගෙන කොහොමද හදාගන්නේ? ওই දෙක හැදුවට පස්සේ භාවනාවෙන් 150ක් ඉවරයි. අයි භාවනා කරන්න දෙයක් නැහැ. අර කෝලිත උපතිස්ස දෙනම වගේ තමයි. තේරෙනව නේද? ඒක ඒගොල්ලෝ හැදුවේ අතන හැදුවේ. එතන හැදුවේ. දැන් අර කහලා S2 පියාගෙන භාවනා කරන්න ගියේ නෑනේ. අසජී ආම්තුරේ කර්මස්ථානය කියලා ගන්න ගියේ නෑනේ. යාට හරියන්නේ ඒක වෙන්නේ නෑ. අර මේ ගිය හාමුදුරු යන්නේ භාවනා කරන්න නේද? අඹ අඹවණේකට යනවනේ. එයාට බුදුහාමුදුර උඹට උඹට බෑ ඕක කරන්න. උඹට හරිය උඹට සම්මාදිට්ඨියක් නෑ ඒකයි. කල්යන මිත්‍රය ඇසුරු කරපන් කල්යන ධර්මයේ ශ්‍රවණය කරන්න ඕනේ. වීරිය යොදන්න ඕනේ. අන්න ඒ පැට්‍රිස් එක තමයි දැන් මම මේ කියන්නේ. කරුණු පහක් කියනවනේ. හරිනේ. එhmenan අපි මුලින්ම කරන්න ඕන දැන් භාවනාව අර කරන විදිහම තමයි. හරි. භාවනාවට වාඩි වෙලා මම දැන් මෙතන වාඩි වෙලා ඉන්නවා කියන අරමුණට සිය යොදවන්න ඕන. ඒක ඕන තමන්ට තේරෙන විදිහට ලියා ගන්න මූලික උපදේශ අනුව. එතකොට අපි උපරිම කාලය ලියා ගන්න විනාඩි 5යි. මේ සඳහා මුලින්ම අපි විනාඩි 5ක් තමයි යොදාගන්නේ. වැඩි යොදා ගන්න නැහැ. මොකද වැඩි යොදලා වැඩක් නැහැනේ. නේද? අපි දැන් එන්ජින් එක ස්ටාර්ට් වෙන්නේ නැත්නම් ඔක ස්ටාර්ටර් මෝටරේ ගහගෙන ඉඳලා වැඩක් නැහැ. මොකද බැටරි බහින වැඩක් නැහැ. ඔක ස්ටාර්ට් කරලා එන්ජින් එක ස්ටාර්ට් වෙන්නේ නැහැ. මොකද සිස්ටම් එක අවුල්. ඔච්චර පැය ගණන් භාවනා කරන්න try කරන්න එපා. වැඩක් නැහැ. සම්මා දිට්ඨිය නැතෝ එතනින් එහාට යන්නේ නැහැ භාවනාව. ඔච්චර. එතකොට අපි විනාඩි 5ක් තමයි භාවනාවට තෝරන්නේ. භාවනාවට තෝරගෙන කාලය තෝරගන්නේ දැන් 5යි. ඒක ලියාගෙන ස්ටෙප් විදියට. අර විදියට මම දැන් මෙතන වාඩි වෙලා ඉන්නවා කියන අරමුණට සිය පවත්වන්න තියෙනවා. එහෙම සිය පවත්වනකොට මොකද වෙන්නේ? අපිට ඔන්න එනවා මාරා මාරාවේසේ එනවා දැන්. <laughs> අතීත විද්‍යාවෙන් හටගත් හිතවිල්ලක් එනවා දැන්. දැන් අවිද්‍යාව ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. ඇයි අවිද්‍යාව ක්‍රියාත්මක වෙන බව අපිට දැන් පේන්නේ මොකක්ින්දද? අපි දැන් අවිද්‍යාව පහල කරගන්න නැති ප්‍රතිපදාවක් ආරම්භ කරන්න හිතාගෙන තමයි දැන් භාවනාවට වාඩි වුනේ. මෙච්චර කල් ඔය අවිද්‍යාවම තමයි ක්‍රියාත්මක වුනේ. ඔය ආපු හිතවිලි ටික තමයි මේ කනබන කොටත් ආවේ. ඔයගොල්ලෝ හිතන් ඉන්න මේ අලුත් අලුත් අලුතෙන් හිතවිලි ටිකක් එනවා කියලා. භාවනා කරනවා. එහෙම නැහැ. ඔය ආපු අවිද්‍යාවන් තමයි ඔය ක්‍රියාත්මක වෙන්නේ. 아무තු අවිද්‍යාවක් නෙමෙයි. ඔගොල්ලෝ එදිනෙදා ජීවිතේ ඉන්නකොටම හින්න හිතවිලි ටික තමයි භාවනාවට වාඩි ගත්තත් එන්නේ. ඔගොල්ලෝ හිතන් ඉන්න මේ භාවනාවට වාඩි වුණාම භාවනාවටම හිතවිලි જાතියක් එහෙම තියෙනවා කියලා. එහෙම නැහැ. භාවනාවට වාඩි වෙලා අපි ඉන්නකොට විනාඩි 5ක් විනාඩි 5ක් නෙමෙයි. මුළු කාලේ විනාඩි 5යි. අපි එහෙම වාඩි වෙලා ඉන්නකොට ඔන්න එනවා සිතිවිලි ටිකක්. බාහිර හිතිවිලි ටිකක් අන්න මේ දවස්වල ඒ එන සිතිවිලි ටික අපි නෝට් ඩවුන් කරගන්න. දිනේදා. ටික ලියන්න. වාක්‍ය ලියන්න. එන හිතිවිලි ටික ලියන්න. සමහරවිට පේලි දෙක තුනක් ඇරලා ලිව්වත් කමන්නේ මොකද අමතර තව මොන හරි එකට තව නෝට් එකක් ෆුට් නෝට් දාන්න තියෙනවනම් එහෙම ඉඩ තියාගන්න. නෝට් එක දැන් ওই නෝට් එකේ නෙමෙයි ඒක වෙනම නෝට් එකක් විදිහට යනවා වෙනම පොතක එක ලියා ගන්න. හරි. ඒ කියන්නේ දැන් පුහුණුව යන්න ඕන වෙනම පොතක්. ඕක ලියා ගන්න වෙනමනේ. එතකොට අපි දැනගන්න ඕන කාරණේ තමයි මේ දවස්වල අපිට එන හිතවිලි ටිකක් තියෙනවනේ. නේද? ඔන්න ඔය හිතවිලි ටික තමයි මේ දවස්වල අපිට උපාදානපච්චය භවෝ භවපච්චය ಜಾති වශයෙන් ක්‍රියාත්මක වෙන සිතුවිලි ටික. අන්න ඒක හොඳට මතක තියාගන්න. ඒ කියන්නේ මේ දවස්වල අපිට එන සිතුවිලි ටික තමයි අපිව සතර අපායට අරන් යන සිතුවිලි ටික. අපි හිතන් ඉන්නවා අපි ඉන්නේ දිවි ලෝකේ අරන් යයි කියලා. නමුත් ඇවිල්ලා තියෙන්නේ යම රජුරවන්ට විස දාන්න බැරි ඉතිරි ටිකක් ඇවිල්ලා. හරි. ඒ කියන්නේ අර අවීචි මහා නරකාදී යටම එක මොකක්ද අවීචියද? ඒට යටින් තව දානවා YouTube නිරය. Google නිරය. Facebook නිරය කියලා තව නිරය තුනක් විතර හදන්න ඕනේ. ඔකද දැන් යන විදියන්. දැන් ගේම් ගහන අය ඉන්නවනම් ගේමින් නිරය. වෙනමම නිරයක් හදන්න. දැන් තීරණ කරන වැරදි වලට අනුව නිරයත් මේ තීරණය කරගන්න බෑ කොයි එකට දවන්නේ කියලා. ඔන්න ඔය හිතවිලි ටික තමයි මේ දවස්වල අපිව කියන්නේ අපි දැන් මැරුණොත් මේ වෙලාවේ මිය ගියොත් heart attack එකක් වෙලා මේ වෙලාවේ මිය ගියොත් අපිව අරන් යන්න වෙන මෙතෙන්. ඒක ලියා ගන්න. අන්න එතකොට තමයි අපිට තේරෙන්නේ අපි දැන් මේ යන්නේ කොයි ඒරියා එකටද? මම කලින් දුන්න උදාහරණය මොකද්ද? බිම්බෝම්බ මල්ලපු ඒරියා. ඕම් බන්න බිම්බෝම්බ සහිත ඒරියා එකට දැන් අපිව දැන් අරගෙන යන්නේ මෙන්න මේ මේ මේ එන දැනට මේ එන සිතිවිලි වලින් කියලා අපේ සිතිවිලි ටික වෙනම note down කරගන්නවා. ඊළඟ එක තමයි ඊළඟ අපි ඊළඟ පුහුණුව තමයි දැන් සිතිවිලි ටික අඳුනාගත්තා. සිතිවිලි වෙනස් වෙන්න පුළුවන්. ආයේ හිත වෙන එකක් වෙන්න පුළුවන්. එහෙමනම් අපි ඊළඟට අපි හොයන්න ඕන මේ සිතිවිලි ආරම්භ වෙන්නේ අපේ කුමන වැරදි පුහුණුවක් නිසාද අපේ මොන වැරද්ද නිසාද මේ හිතවිල්ල ඇවිල්ලා කොට ඔෆිස් එකේ කතා කරන හින්දා වෙන්න පුළුවන් පාර යන කෙනෙක් දැක්ක නිසා වෙන්න පුළුවන් ගෙදර නෝනායි මහත්තයාගේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන් ළමයින්ගේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන් YouTube එකේ වීඩියෝ බලපුවා මතක් වෙන්න පුළුවන්. TV එකේ නිවුස් බලපුවා, චිත්‍රපටි බලපුවා, Netflix බලපුවා, චිත්‍රපටි සින්දු. එමනම් ඒ සිතිවිල්ලේ මූල කාරණය ලියාගන්න. ඒක හොයන්න ඕන. දැන් පැට්‍රිස් වෙන්න තියෙන දවස් 21යි තියෙන්නේ. <laughs> දවස් 21. හෙට ඉඳන් දවස් 20 ගත්තේ. ඒ ඔක්කොම ලියන්න ඕනේ. මූලකාරණේ ඔන්න සිද්ධිය දැනගත්තා සිද්ධියේ මූලකාරණේ දැනගත්තා තුන්වෙනි එක තමයි ඒකෙන් මිදීම සඳහා තමන් විසින් කළ යුත්තේ කුමක්ද තුන්වෙනි එක ඔෆිස් එකේ කෙනෙක් අපිත් එක්ක කතා කරනවා නම් ඕනකට වැඩිය අපි දැන් plan එකක් හදා ගන්න ඕන සැලැස්මක් හදා ගන්න ඕන ඔෆිස් එකේදී ඔෆිස් එකෙන් එන සිතුවිලි ටිකක් තියෙනවා අපිට ඔෆිස් එක ඇතුලේ ගෙදර ආවම මතක් වෙන ටිකක් තියෙනවනේ. එහෙනම් අපි plan එකක් හදා ගන්න ඕන. අහවලත් එක කතා කරන එක කොහොමද දැන් මම ටිකක් අඩු කරගන්නේ. එයා පොඩ්ඩක් මග හරින්නේ කොහොමද? එහෙම නැත්නම් හොඳම දේ තමයි එයා අහන් ඉන්න එකට මම එයා කියන දේ අහන් ඉන්න නමුත් මම ඒකට උත්තරයක් දෙන්න යන්නේ නැහැ. ඒක උත්තර දෙන්න ගියොත් තමයි ඒක මතක් වෙන අපව භාවනාවේදී එන්නේ. ඕන කෙනෙකුට ඕන දෙයක් කියපුවායි මම ඒකට භූමිට තියන්නේ නැහැ. තේරුණා නේද? ඔන්න ඔය පුහුණුව අපි හොඳට කරන්න. විනාඩි 5ක් කරනවා ලියන්න. ඊළඟට ඒක තමයි අපි අදිෂ්ඨාන කරගන්න ඕන. නැවත මේ එන සිටිවිල්ලත් එක්ක මම ගණදෙනු කරන්නේ නැහැ. අන්න එතකොට අපිට තේරෙනවා ඒ සිතිවිල්ල නිසා මෙතෙක් යම් කිසි දුක හිතට ආවනම් ඒ දුක නිරුද්ධ වෙලා යනවා කියන්නේ. මේ සිතිවිලි වලින් අපි ඉවත් වෙනකොට ඒ වැරදි පුහුණුවෙන් වැරදි චර්යා ධර්ම මිච්ඡා චර්යා ධර්ම වලින් අපි ඈත් වෙනකොට ඒකට අදාළ යම් කිසි දුකක් අපි තුල හටගත්තා නේද කෙනෙක් මොකක් හරි කිව්වම ඒකට අපි දෙකක් කියන්නේ ඊට ඕක මතක් වෙනවා ගෙදර ආවට පස්සේ නේ. ඕමනේ වෙන්නේ ගොඩක් වෙනවා. එහෙමනම් අපි දැනගන්න ඕන අපි පුළුවන් තරම් ඒකෙන් මිදෙන්න අවශ්‍ය කරන ප්‍රමුඛ උපායන් අපි හොයාගන්න ඕනේ. ඒ උපායන් හොයන්න හොයන්න ඊළඟට ලියාගන්න. එන සිතිවිලි වලින් අපි ඈත් වෙන්න. ඒ සඳහා උපායන් සෙවි සොයන්න සොයන්න. උපාය මාර්ග සොයන්න සොයන්න ඒ සිතිවිලි නිසා ඒ සිතිවිලි හිතන්න ගිය නිසා මෙතෙක් යම් කිසි දුකක් අපි වින්දන ඒ වින්ද දුකෙන් ක්‍රමානුකූලව අපි මිදෙන බව දුකෙන් මිදෙන බව ඒ හැම එකකටම අදාළව අපි ක්‍රෙඩිට් එකක් දෙන්න ඕනේ. අර ඩොල්ෆින් මාළුව දැකලා තියෙනව නේද? අර බෝල උඩ දාලා ඇවිල්ලා උඩ දෙනවනේ මාළු මාළු එක්කන්න. පොඩි මාළු එක්කන්න දෙනවනේ. දැකලා තියෙනවනේ. ඒ වගේ. අන්න එතකොට අපි එතන ඊළඟට ලියන අපි දුක්ඛ අපේ දුක්ඛ නිරෝධය දැකලා අපි සතුටටපත් වෙන්න ඕනේ. ඊළඟ වාක්‍ය. ඒක ගැළපෙන විදිහට ලියන්න. මට දැන් මතක් වෙන විදිහට මම කියන්නේ. අපි ඒකට ක්‍රෙඩිට් එකක් දෙනවා අපි වැඩක් කරා ඒ වැඩේට අදාළව අපි ක්‍රෙඩිට් එකක් දෙනවා ඒ ක්‍රෙඩිට් එකට අනුව අපි සතුටටපත් වෙනවා අභිප්පමෝදං චිත්තං හිත ප්‍රබෝධයටපත් කරනවා මම මේ සිතවිල්ලෙන් ගැලවුණා හිත ප්‍රබෝධයටපත් කරගන්න ප්‍රබෝධයටපත් වුණා මොකද වෙන්නේ ඊළඟට ප්‍රීතිය හට ගන්නවනේ. ඒ. මතකද? දැන් මතක නැහැ. ඔක්කොම එකට ඉන්ටර්කනෙක්ට් වෙලා තියෙන්නේ. අයි භාවනා කරන්න ඕනේ නැහැ. වාඩි වෙච්ච ගාම ආයි සමාධිය තමයි. ඔයගොල්ලෝ වැරදි භාවනා ක්‍රමයක් ඔය කරන්නේ. මේ කියන්නේ. ඔය පුහුණු ආරදියක්. මොකද මේ සම්මා දිට්ඨිය හදපු ගමන් කෙලින් භාවනාවට වාඩි ගත්තා නම් ප්‍රමෝදේ. ප්‍රමෝදේ මොකද හේතු වෙන්නේ? ප්‍රීතියට. ප්‍රීතිය පස්සද්ධිය. නේ? ප්‍රීතිය සමාධියට එන්නේ. ඒකාග්‍ර වෙන. නිකම්ම දැන් භාවනා ඉවරයි. 150ක් භාව මේ භාවනා ඉවරයි. ඊට 75ක් විතර ඉවරයි මම. ඔච්චර මේ පොල් ගන්න ඕනේ නැහැ භාවනාව. පොඩි දෙයක් කරන්න දෙන්න. ඒ කියන්නේ කොහෙන් ගියත් ගන්නට අර සමීකරණ වල සෙට් වෙනවනේ අන්තිමට. කොහොම එකට කරලා තියෙන සමීකරණ. මම ওই ත්‍රිපිටකයේ කියවල කියවල ওই සමීකරණ ටික ඔක්කොම <laughs> ගොඩනගලා ගන්න පෙළගස්සලා දෙන්නේ. ඒක හින්දා ඔය කොහෙවත් වැරද්දක් නැහැ. මොකද කොහෙන් ගියත් අනිවාර්යෙන් කොහේ හරි සමීකරණයකට සෙට් වෙනවා. අන්තිමට. ඊළඟට ධර්මයේ කෙරෙහි මොකක්ද තියෙන්නේ? සද්ධාව ඇති වෙනවා. ඒ ධර්ම මාර්ගය තුල යනවා කියන බුදුහාමුදුරු දේශනා කරපු ධර්මය. පොතේ තියෙන ධර්මය දැන් ප්‍රත්‍යක්ෂයෙන් වටහා ගන්න. පොතේ තියෙන ධර්මය ප්‍රත්‍යක්ෂයෙන් වැටහෙනකොට සද්ධාව උපදිනවා. සද්ධාව උපදිනකොට තව තවත් මේක කරන්න හිතෙනවා. තමන් දැන් ක්‍රමානුකූලව දුක්ඛ නිරෝධගාමී ප්‍රතිපදාව තුනේ නිර්වාණයට යනවා කියන තමන්ට පේන්න ගන්න. මේ එන සීතිවිලි වලට චේතනා පහල කරන එක නතර කරාට පස්සේ. ඊට පස්සේ ඕක විනාඩි 5 විනාඩි 10 එහෙම වැඩි කරගෙන යන්න. භාවනා කරන්න යන්න එපා කවුරුත්. භාවනා කරන්න අවශ්‍ය නැහැ. භාවනාව වෙලාවට යයි යන වෙලාව. මුස්ස දැන්ට එයි. ඒ කියන්නේ මේක දැනට භාවනා කරන අයට අවශ්‍ය නැහැ. හොඳට භාවනාව යන අය ඉන්නවනේ. ඒගොල්ලන්ට අවශ්‍ය නැහැ. තුන් හතර දෙනෙක්. ඒගොල්ලෝ ඕනේ නැහැ. කවදාවත් භාවනාව කරන්න බෑ කියලා හිතන් ඉන්න පට්ටියකට. සහ භාගෙට හිතවිලි ප්‍රශ්න තියන අයට. දැන් සමහරව ඉන්න ටිකක් හොඳට භාවනා කරනවා. අය හිතවිලි ප්‍රශ්න එනවා කාලයක් යනකොට නේ. සුමානෙත් දෙකක් භාවනා කරන්න. ඇයි එන්නේ අර අර පුහුණුව අර පැට්‍රිස් එක කරගෙන යන්නේ නැහැ. ආයි සම්මා දිට්ඨියෙන් තොර දුක්ඛ නිරෝධය නෙමෙයි දුක්ඛ දුක වඩා ගන්න වෙන්නේ. දුක්ඛ වඩා ගන්න යන්නේ. අල්ලපු ගෙදර එක්කෙනාගේ දුකත් අපි ගන්න යන්නේ. ආනේ ඇත්තද කියලා යනවා. ඒකට කියන්නේ මොකද්ද? දෙයක් කියනකොට නෑහු කන්. කාල් දෙනව නේද? කන දෙනවා. මොකද කන දුන්නේ නැත්නම් තරහ වෙනවනේ. නෑහූ කන් නැති. ඇසුන් නෑ වගේ. නොදක්ක ඇස් වගේ. දැක්කේ නෑ. දැක්කේ නෑ කියන්නේ මොකද්ද? දිත්තේ දිත්තමත් අන් කියන්නේ. දැක්ක දැන නතර කරනවා. අපිට ඒක තේරෙන්නේ නැහැ. ධර්ම මාර්ගය යන කෙනාට තමයි ඔන්න බාහ්‍ය දාරු චීරියට මොකන්ද කියප බණ තේරෙන්නේ. මේ දිත්තේ දිත්ත මතන් කියන හත්තිලව මේකනේ කියන. තේරෙන්නේ භාවනා කරගෙන ඉගෙන ගන්න. භාවනා නොකරන කෙනෙකුට ත්‍රිපිටකේ කටපාඩම් කරාට ඔක තේරෙන්නේ නැහැ. දිත්තේ දිත්ත මත්තන් කියන්නේ මොකක්ද? දිත්තේ දිත්ත මත්තන් කියන්නේ සිස්ටම් එකේ මේ මේ මේ මේ යාන්ත්‍රණය තුළ ඉන්න කෙනාට තමයි තේරෙන්නේ. භාවනා කරන කෙනාට තමයි තේරෙන්නේ මේ. දිත්තේ දිත්ත මත්තන් කියලා මේ උදාහරණ කිව්වේ මේකටනේ. අපි මේක වඩලා නැහැනේ හරියට. වඩපු කෙනා තමයි රහත් උනේ. වඩපු නැති කෙනා දිත්තේ දිත්ත මත්තන් කියලා හැවට තේරෙන්නේ නැහැ. මේ දැක්ක අරමුණට අපි චේතනා පහළ නොකර ඉන්නේ ගැනන්නේ. භාවනාවකින්. දෛනික සති. ඉන්ද්‍රිය සංවරය කියන්නේ ඕකනේ. පංසීල අටසිල් කියන්නේ ඕකනේ. දැන් තේරෙන බුදුහාමුදුරුවෝ පංසීල දුන්නේ නැති මොකද කියන්නේ? දැන් අපි අද බාහිර දාර්ශනික දුවගෙන ආවනම් කොහොම වාඩි වෙන්නේ? ඉතරනේ පිටන්නේ. පංසීල් ගන්න, අටසිල් ගන්න ඔක්කොම කතන්දර. රටාචාර ආවනම් ගැට ගහලා පිසන් කොටුට බාර දෙන්න. අදාවනනේ දුවගෙන. ඒක නේ අඟුලිමාල නම් CID එකට බාර දෙනවා. අඟුලිමාලව CID එකට බාර දෙනවා පටාචාරා පිසංකොටට බාර අංගොඩ යම්. ඔන්න අද කියන බණවල බණවලින් ඕක තමයි කරන්නේ. වෙන කන් දෙයක් නැහැ. අවසරයි ස්වාමීන් වහන්සේ. ඔව් කියන්නේ. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ මිනිත්තු 5කට වඩා ගිහිල්ලා නම් සිතුවිලි පහළ වෙන්නේ. එතකොට මොකද්ද කරන්න ඕන? සාමාන්‍ය මිනිත්තු 5ක ඇතුළත නම් පහළ දැන් අපි දැන් අපි කරන්නේ අපි කරන්නේ මේ කුණු ගොඩ අවස්සන්න බෑ. ඇතුළේ තියෙන කුණු ටික හොයාගන්න. අර එක දිගට ගියාට පස්සේ ඒක වෙන්නේ නැහැ. සමහරවිට හිත ඒකාග්‍ර වෙන්න පුළුවන් ඒ වෙලාවට. తాවකාලිකව. නමුත් සමාධිට්ඨියක් නැහැ නේ ඔතන. අපි මුලින් කරන්න ඕන මේ ප්‍රශ්නේ හොයාගන්න. දැන් මේකනේ දැන් සමහරවිට වාහනයක උනත් ස්ටාර්ට් කළා ටිකක් වෙලා තියලා ආයි ඔෆ් කරලා ආයි බලනවා ආයි ස්ටාර්ට් වෙනවා කියලා නේ. ඉතින් බලනවනේ. ඔන්න මැෂින් එකක් වුණත් එහෙමනේ අපි එක දිගට ස්ටාර්ට් කරගෙන ඉන්නේ ආයි බලනවා දැන් වාහනේ ස්ටාර්ට් වෙන්නේ නැහැ. අපි දැන් ස්ටාර්ට් කරා ලෙඩේ හොයාගෙන ආයි බලන ඕෆ් කරලා ආයි ස්ටාර්ට් වෙනවද කියලා. ආයි ස්ටාර්ට් වෙන්නේ නැත්නම් ලෙඩේ හරි ගිහලා නැහැ. ඒකයි අර එක දිගට ස්ටාර්ට් කරන් හිටින හරියන්නේ නැහැ. දැන් ගෙදර ගිහිල්ලා ආයි වාහනේ නතර කරලා හිටපු දෙයට ආයි ස්ටාර්ට් කරන්න බැයි නම් ප්‍රශ්නයක් තියෙනවානේ. ඒක ඒක ඒ වෙලේ වාහනේ නතර බාසුන් ආයි ඔෆ් කරලා ආයි ස්ටාර්ට් කර කර බලනවා නැවත නැවත ලෙඩේ එනවාද කියන්නේ. එහෙනම් සැරින් සැරේ වෙන වෙලාවල් වල මිනිත්තු 5 5 බැලුවට කමක් නැද්ද ස්වාමීන් වහන්සේ? එක දවස් ඇතුළත. ඕ දැන් ඔකේ පළවෙනි මිනිත්තු 5ේදී එන හිතවිලි ටික නෙමෙයි දෙවෙනි එක කියන්නේ. මොකද ඔතන කතන්දරේ තියෙන්නේ අපේ හිතේ එකක් තියෙනවා අපි වැරද්ද අඳුර ගන්නවානේ. ලෙඩේ තියෙන තැන. එතකොට ඒන හිතවිලි ටික ඉබේම නතර වෙනවා. ඕෆ් වෙනවා. තේරෙනවද? මේ අවිද්‍යාව හරි අමුතු විදිහට යා නිකන් සිල් ගත්තා වගේ වෙනවා. යට තියෙන්නේ අඟුරු සීන යට. ඒ නිසා අවුස්සලා අවුස්සලා ගන්න ඕන. ඒ වගේම එදිනෙදා කටයුතු වලදී මොනවැන්ද මොනවත් එක්කද මේ හිතවිලි කනෙක්ට් වෙලා තියෙන්නේ කියලා ඒක root cause එක හොයන්න ඕන. y y 5y කියලා තියෙන්නේ. ඇයි ඇයි කියලා හොයන්න ඕන. එතකොට එන මම ආවලත් එක්ක කතා කරපු වෙලාව YouTube එකේ වීඩියෝ එකක් බලපු එකක් තමයි සින්දුවක් අහන්න කියලා දෙනවා. ඒක තමයි මේ ආයේ ඒතර සින්දු අහන එක නතර කරවුවා අර හිතවිලි එක නතර වෙනවා. සින්දු අහා භාවනා කරන්න යනවා කියන්නේ එයා සම්මාදිට්ඨියක් නැහැ කියන්නේ. එයාට එක්කෝ ඒ සින්දු අහ ගන්නත් නැහැ භාවනා කරගන්නත් නැහැ. සංසාරෙත් නැහැ නිවනත් නැහැ. සින්දුව සංසාරෙත් තියෙන දැන් ඒකත් නෑ. නිවනත් නෑ. එහෙනම් මේ භාවනා කරන්නත් යනවා. ඒක නිසා අපි දෙකෙන් එකක් හොරගන්න. එක සංසාරේ නැත්තම් නිවන. නිවන කියන්නේ දුක්ඛ නිරෝධගාමී නිවන කියන වචනයක් දාගන්න ඕනේ. ඔය කවුරුවත් දැන් කෝලිත උපදේශ දෙනවා. සෝවන් වෙන්න කියලා නෙමෙයිනේ දුවගෙන ආවේ. පටාචාරාවේ සෝවන් වෙන්න කියලා නෙමෙයිනේ. අපි දැනගන්න ඕන සෝවන් වෙන සකෘදාගාමී කියන කතන්දරේ ඔලුවට දාගන්න එපා. ඒක වැඩක් නෑ. අපි යන්නේ දුක්ඛ නිරෝධගාමී ප්‍රතිපද. අපි මේ යන එකෙන් එන්න එන්න දුක වැඩි වෙනවද එන්න එන්න දුක අඩු වෙනවද කියන එක විතරයි බලන්න තියෙන්නේ. සමහර වෙන්න භවනාව එකම දැන නතර දැන් කවුද සරණාගෙන්නේ නේද? භාවනාව තියෙන්නේ. ගොඩක් කරන එක තැන තමයි තියෙන්නේ භාවනාව. නමුත් එයා කවදාවත් හිතන්නේ මම මේ යන්නේ දුක්ඛ නිරෝධ ගාමී ප්‍රතිපදාව. හැමතිස්සෙම චරතුරු ගාන භාවනා එක තැන නතර වෙන්නේ කියලා අන්තිමට වාක්‍ය ඉවර ගන්න භාවනා එක තැන නතර. නමුත් දැන් මේ තමන් ඉන්නේ දුක්ඛ නිරෝධ ගාමී ප්‍රතිපදාව කියලා ඒ කියන්නේ සතුටක් නැහැ. කාද? වටාවර්තා දාන්නේ අයියෝ වැඩක් නැහැ. ආවල් අරයාගේ අත්දැකීම් නැහැ නේ මෙයාගේ අත්දැකීම් නැහැ නේ කියන්නේ. නමුත් භාවනා අත්දැකීම් නෙවෙයි වැදගත් වෙන්නේ. අපි ඉන්නේ දුක්ඛ නිරෝධගාමී ප්‍රතිපදාර්ය සත්‍යයද? ද අපි දැන් මේ ක්‍රියාත්මක වෙන්නේ කියන එක හරියට දැනගන්න ඕන. එහෙමයි සම්මත. තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා සමහරවිට පොඩ්ඩක් මතක් කරලා දෙන්න සමහරවිට සිත ප්‍රමෝදයටපත් වෙනවා ප්‍රීතිය පස්සද්ධියෙන් පස්සේ මොකද ඒ ඒ ටික පොඩ්ඩක් මතක් කරලා දෙන්න සමහරවිට. ඒ රීට්‍රීට් ප්‍රෝග්‍රෑම් වල මම කියලා දුන්නා නේද? එහෙමයි සමහරවිට මේ ආයෙ මේ ගිහිල්ලා බලන්න ඕන. නෑ ඒක නෙමෙයි පොඩි පැහැදිලි කවුරුහරි කියන්න බෑ මතකද පස්සද්දීන් පස්සේ පස්සද්දීන් පස්සේ සමාධි සුඛ ඒකාගී පස්සද්දීන් පස්සේ මේ හිත ඒකාග්‍ර වෙන සමාධි පස්සද්දී සමාධි පස්සේ යථාභූත ඥාන දර්ශන ඊළඟට නේ එහෙම නේද මතකද සමාධියෙන් පස්සේ යථාභූත ඥාන දර්ශන ඊළඟට නිබ්බිදා විරාග මම ඒක අහන්නේ පොඩි හේතුවක් ඇතුව ස්වාමීන් වහන්සේ දැන් අපි කයේ සැහැල්ලුව බලලා සිත ගන්නානේ මේ භාවනා අරමුණ කියන්නේ ආනාපාන සති අරමුණට හරි පිම්බීම වීමට සිතේ සහැල්ලු භාවයෙන්ම සිතේ ප්‍රමෝදය එහෙම එහෙම එන්න පුළුවන්ද ස්වාමීන් වහන්සේ? එතනින්ම ඒ පාර යන්න පුළුවන් ද මේ ආනාපාන සතියට? භාවනා ඉතින් දැන් ඔය <clears throat> දැන් ඔය භාවනා කරලා කියලා භාවනා කරනවා කියලා ආනාපාන සතිය හෝ පිම්බීම හැකිලිම කරත් ඔතෙන්ට නේද එන්නේ අන්තිමට? එහෙමයි. අර අරමත් එන්න පුළුවන් සනහස අරම කියන්නේ කොහොමද අරම කියන්නේ ඒක මේ සිත් වාඩි මේ වාඩි වෙලා සිත සැහැල්ලුයි එහෙම කියලා හිතුවම එහෙම ඒ කියන්නේ භාවනාවට වාඩි වෙලා සිත සැහැල්ලු වෙලා ප්‍රීතිපස්සද්දී ඇවිල්ලා අන්න එහෙම ඒකාග්‍ර හරිද හිත ඒකාග්‍ර වෙන්න ඔව් අර සම්මා දිට්ඨිය ඉඳන් අර හතම කම්ප්ලීට් වෙලා තියෙනවා කම්ප්ලීට් උන කෙනාගේ තමයි ඒකෙන් කම්ප්ලීට් කියන්නේ පාපරට් කම්ප්ලීට් නෙමෙයි. එහෙමයි. මට එයා ප්‍රතිපදාව ඉන්න ඕන. ඒකයි බුදුහාමුදුරුවෝ කියන්නේ දුස්සීලයට සමාධියක් නැහැ. සමාධිය නැති කෙනාට කය සැහැල්ලුව නැති වෙලා යනවා. කය සැහැල්ලුව නැති කෙනාට ප්‍රීතිය නැති වෙලා යනවා. ඒ වෙනම සමහරු ඉන්නේ ඔය මේ භාවනා කරගෙන නිකන් අර අර නිකන් මොකද්ද අර මේ මේ සිර දඬුමක් දුන්නා වගේ වෙනා ඉන්නවනේ සමහරුන්. භාවනා කරන්න බැරි අය එහෙමයි තමයි. කියන්නේ ඉන්න බෑ. ටිකක් කල ගියාම එපා වෙලා භාවනා නතර කරනවා කියලා දානවා නේද? කමට ආවන්ත. ගොඩක් තියෙන. හ්ම්. එතකොට ප්‍රශ්නේ තියෙන භාවනාවේ නෙමෙයි. ප්‍රශ්නේ තියෙන්නේ අර සම්මා දිට්ඨිය නම් අර ටික හදාගෙන. ඒකට සීලය අවුල තියෙනවා. ඒකයි. දුස්සීල පුද්ගලයෙකුට ওই ටික වෙන්නේ නැහැ. බලන්න මිනිමරුමක් කරපු කෙනෙකුට බලන්න භාවනා මොකද වෙන්නේ කියලා පොටුවාන ගිනි ගන්නවා වගේ. රත් වෙනවා. පස්සපැත්ත. තුන්දා. අර කරපු වැරද්ද මතක්. පීතිපස්සද්ධියක් කොහෙද ඉන්නේ? හරි සාමස. තව පොඩි දෙයක් අහන්න සාමස දැන් අපි මේ මේ ගිහි ජීවිතේ ඉන්නකොට සාමස දැන් ළමයිත් එක්ක සින්දු කියන්න වෙනවා මොනවා හරි එහෙම දෙයක් අනිත් අයත් එක්ක අපිට අන්තර් සම්බන්ධතාවලදී මේ අපි අකමැති වුණත් සින්දු කියන්න හරි එහෙම දේවල් වල කතා කරන්න ඒවා යෙදෙනවා. ඉතින් ඒ වෙලාවෙදී දන්නවා එතකොට මොකද ඒ කොහොමද මේ වෙලාවේදී ඒ ඒ ක්‍රියාවලිය වෙන්න ඕනි දන්නවා මේක නිසා ඉතින් අර ඇත්තටම චේතනා පහළ කිරීම වැඩි වෙනවා සසර දිග වෙනවා කියන එක නොකර ඉන්නත් බෑ හැබැයි ඒ දේත් කරලා ඒ වැඩේ ඉවරනට පස්සේ අපි අදිෂ්ඨාන කරන්න ඕන මම මේ දේ කරේ මේ සඳහා ළමයා වෙනුවෙන් අදිෂ්ඨාන කරන්නේ ඔව් එතකොට ඒක ප්‍රෝග්‍රෑම් වෙනවා ඒකට ඊට පස්සේ ඒකෙන් ආයි ෆොටෝකෝපි අදින්නේ නැහැ එහෙම නැතුව හෙට හෙට ළමයාත් එක කියන්නේ මොන සින්දුවද කියලා එහෙම හිත හිත ගියොත් එහෙම අන්න වැඩේ දෙල් වෙනවා. ඔව් දැන් සින්දුව කියනකොට ඒක ලක්ෂණ. ළමයාට මොකක්ද දැන් භාවනාවට වාඩි වෙලා ළමයාත් එක්ක කියන සින්දුව මොකක්ද කියලා ඊට පස්සේ මතක් වෙන්නේ ඒක. එන්නේ ඒකයි. තේරෙනවද? එහෙමයි සමහරවිට ඒ කරන ඒ කරන වැඩෙත් එක්ක චේතනා පහල කරන එක අඩු කරන්න. ක්‍රියාව නතර කරන්න ක්‍රියාව නතර කරන්න බෑනේ. එහෙමයි. රහත් වැඩ ටික බුදුහාමුදුරුවෝ උනත් සේරම වැඩ ටික කරානේ ආනන්ද හාමුදුරුවෝ එමු. දැන් අනේ පිණුසිටුමා කියන්නේ මොකද්ද මේ අද අදට අනු ටික සමාගමක අයිතිකාරයෙක්. එහෙමයි. ඒකේ මම උදාහරණයට ගන්න ස්වාමීන් වහන්සේ සින්දුව කියද්දී උපරිමයෙන් උත්සාහ කරනවා සින්දුව ලස්සනට කියන්න හැබැයි එතෙන්දී ලස්සනට කීමෙන් නැවතිලා ඒ සින්දුව එන්ජොයි කරන එක කරන්න හොඳ නැද්ද? දැන් කරාට කමක් නැද්ද? පස්සේ අදිෂ්ඨාන කරනවා. දැන් මේ <clears throat> ක්‍රියාවලියම කරේ එක එන්ජොයි කරනවා කියන්නේ චේතන පැටව ගන්නවා. ගලයි ගන්න. ආහා. චේතන පැටව ගන්නවා. එහෙනම් උපරිමයේ ලස්සනට කියන්නේ උපරිමයෙන් කරන වැඩේ කරන්න. කියන්නේ අපි අපි විනෝද වෙනවා. අපි විනෝද වෙනවා නැත්නම් විනෝද සාගරයක ගිලිනවා කියන්නේ ඒ විනෝද සාගරයක් කියලා කියන්නේ ඒ වෙලාව අධික චේතනා ප්‍රමාණයක් වැඩ කරන වෙලාව. අධික කර්ම ප්‍රමාණයක් හැදෙන වෙලාව. එහෙමයි. ඒ කියන්නේ ඒක ඒක පවත්තන්න විශාල චේතනා ප්‍රමාණයක් පහළ කරන්නේ. ඔව්. ඊට පස්සේ ඒ සිවිලි ටික හිතටම වෙහසක් වෙලා ඒ ටික අඩු වෙලා යනවා. ඒක අපිට අර එකම සින්දුව සීපාරක් අහන්න බැරි හේතුව ඒකනේ. ආහහහ. පළවෙනි පාරද ලෝකේ ආසම සින්දුව අහන්නකො. මං එහෙම අහලා තියෙනවා. ජීවිතේට ආයි සින්දු අහන්නේ. <laughs> ජීවිතේට. අයියෝ කියන්නේ ෆෝන් එක පොලේ ගන්න එතන ෆෝන් එකේ ඉඳි. නේද? එච්චර එක එපා වෙන. මොකද අර චේතනා පහළ වීම අර ඒ ඒ සිත් වේගෙන් චක්‍රයක් විදිහට ක්‍රියාත්මක වෙනවා. ඒක ජවන් සිත් කියලා අපි කියන්නේ. ඉතින් ඒව වේගෙන් ක්‍රියාත්මක වෙනකොට තමයි අපිට අර ඇක්ටිව් ගතිය තියෙන්නේ. ඔව් ඒක නම් ඇත්ත ස්වාමීන් වහන්සේ ජවන් සිත් කියන තේරුම් ගන්න පුළුවන්. ඒක දැනෙනවා ඒක. දිලා යනවා කියන්නේ. ඒ කියන්නේ ඒ කියන්නේ එන්න කාම සිතවිල්ලට අදාළව තියෙන පොඩි අර මේ ඔකේ යන සිස්ටම් එකක් තියෙනවා. ඒකේ කාම පරිශ්‍රණය කරනවා ඒක අධ්‍යයනය කරනවා ගවේෂණය කරනවා කියන එකක් අපි කරනවා එහෙමයි ඒක ඉවර වුණාට පස්සේ වෙන්නේ අනිත් පැත්තට graph එකේ down වෙනවා ඒ කියන්නේ අපිට ඒක එපා වෙනවා එපා වෙනවා ඔය dementia dementia depression එන්නේ ඒකෙන් එතකොට මොලේ මොලේ අර මොකද්ද නිව්‍රෝන ගමන් කරන එක කියන්නේ අපිට එකපාර අධික දුකක් ආවට පස්සේ අර ඇක්ටිව් අපි දර සතුටෙන් ඇක්ටිව් වෙලා හිටියානේ. ගවේෂණ කරනවා, පරීක්ෂණ කරනවා. අන්න එතකොට තමයි ඒකට තමයි මොලේ කැමති. ඒ කියන්නේ හොඳට නියුරෝන ට්‍රාන්ස්මිෂන් මොකද්ද? ට්‍රාන්ස්මීටර් හොඳට වැඩ කරනවා. අධික දුකක් ඇවිල්ලා එකපාරම අර ෂොක් එකක් වැදුනා වගේ වුණාට පස්සේ වෙන්නේ අර ගවේෂණයේ පරීක්ෂණයේ කියන එක නතර වෙනවා. අයින් වෙනවා. ඊට පස්සේ යා නිකන් මුළු තැන් වෙලා පැත්තකට වෙන්න තමයි try කරන්නේ. අන්න එතකොට වෙන්නේ අර නියුරෝ ට්‍රාන්ස්මීටර් ප්‍රමාණය අඩු වෙනවා. ඒක අපිට ත්‍රිපිටකයෙන් පෙන්වන්න පුළුවන්. දැන් ඩිමෙන්ෂියා එන්නේ හේතුව ඒකයි. ඒකයි දැන් හොඳට බණ භාවනා කරන අයට ඩිමෙන්ෂියා ડિප්‍රෙෂන් එන්නේ නැත්තේ ඒකයි. මොකද හැමතිස්සෙම ඇක්ටිව් ලෙවල් එකේ තියෙන්නේ මනස. සක්‍රීය තත්ත්වයේදී. හැබැයි ඒ සක්‍රීය තත්ත්වයේ තියාගෙන ඉන්නේ චේතනා නැතුව. එහෙමයි. චේතනා පහළ කිරීම කන්ට්‍රෝල් කරගන්න ඕන තමයි අපිට අපිට මොලේ අපිට බ්‍රේන් එක ඇක්ටිව් ලෙවල් එකේ තියාගෙන ඉන්න පුළුවන් චේතනා නැතුව නමුත් භාවනා කරනකොට චේතනා නැතුව තමයි ඇක්ටිව් එකේ තියෙන්නේ භාවනා නොකරන කෙනාගේ කාමසිතුවිලි දේශසහගත සිතුවිලි වලින් තමයි ඇක්ටිව් කරගෙන ආ ඉන්නේ ඔව් ඒ ක්‍රියාවලිය ඔව් ජීවත් වෙන්නේ ඒක එතකොට ඒක නැති වෙච්ච ගමන් ඩිමෙන්ෂියා ડિપ્રેෂන් ડિપ્રેෂන් ඒ මොකද අර කෑම නැහැනේ ආහාර නැති වෙච්ච. බ්‍රේන් එක ඩවුන් යනවා. බ්‍රේන් එකේ අර තිබ්බ අර ඒල අර කාම ස්ථಿತಿ වලින් තිබ්බ ප්‍රමෝදේ නැති වෙනවා. ඩවුන් වෙච්ච ගමන් මේ නියුරෝ ට්‍රාන්ස්මීටර් අඩු වෙනවා. අඩු වෙනවා. අඩු වෙච්ච ගමන් ඩිමෙන්ෂියා. මේ ડિප්‍රෙෂන්. ඒතර හැමදේම එපා වෙනවා. ඒ එපා වීමයි නිරෝධගාමී ප්‍රතිපදා නෙමෙයි. ඒකයිල මොලේ වෙන යාන්ත්‍රික ක්‍රියාවලියක් එක්ක වෙන සිද්ධියක්. ඊට පස්සේ ආපහු නියුරෝ ට්‍රාන්ස්මීටර් දුන්න ගමන් ආපහු ඒක හොඳ වෙනවා සමහර වෙලාවට. ඔව්. දෙය හොඳ. හරි සමහර කොහොමද? දරුවන් සමහර. හරි හොඳයි දරුවන් සමහර. තව මොනවද ප්‍රශ්න තියෙන්නේ? අවසරයි ස්වාමීන් වහන්සේ මට ගොඩක් සිතුවිලි එන්නේ. ඒ කියන්නේ හෙට දැන් කරන්න තියෙන ඒවා සම්බන්ධයෙන් ස්වාමීන් වහන්සේ මේ ලැන් කියන්නේ වැඩට ළමයාගේ වැඩ. ඒක ඒක මේ මේක හොඳයි ඒක මතක් කරපේක. දැන් අපේ තියෙන අනාගත සැලසුම්. අපිට වාහන ගන්න තියෙනවා, කාර් හදන්න, කාර් මේ මොකද? ගෙවල් හදන්න තියෙනවා. ළමයින්ට ශිෂ්‍යත් පන්ති යන්න තියෙනවා. ළමෙන් නෙමෙයි අම්මා නෑ. සෝනස් එදිනෙදාය. මට නම් වැඩිපුරම වෙන්නේ. හරි, හරි, හරි. හරි ඒක තමයි මම කියන්නේ පොදු ඊළඟට ජොබ් එකේනේ. ඔය කියන්නේ. ජොබ් එක වැඩද? හිට කරන් තියෙන වැඩ. නෑ සමනස ගෙදර වැඩ. ඒ කියන්නේ දැන් හෙට උදේ දැන් මේවා මේවා ලෑස්ති කරන්න ඕන ඒ වගේ ඒවා එදිනෙදා දැන් අර වැඩ. එදා අර කෝ කෝ කොපඩෙන් මට මෙන්න කවුද මංජුලා ඉන්නවද? මංජුලාද කවුද? තනුජා නේද? මරුද? මංජුලා නෙමෙයි තනුජා ඉන්නවද? සර හිටියනේ වීඩියෝ එකක් තොන් කරන්නේ. තනුජා ඉන්නවද? එහෙමද ඇහෙනවද? අර කුස්සියට උයන්න යන විදිය පොඩ්ඩක් මම කියන්නේ කුස්සියට උයන්න යනවා කිව්වේ. ඒක සොනෝස් මගේ හිතන්නේ නැහැ මේ උදේට එන කුස්සියට ඉතින් මට අද රෑ උයන්න මොනවද හිතන්නේ? සිජ්ජ කරලා නෑ හිතන්නේ නැහැ සිජ්ජ කරලා ඉතින් ඒ වෙලාවට ගැලපෙන දේ මේ හදනවා. බඩු ගැලප තියෙනවා ඉතින් කොහොම? ඔව්. දැන් කාටද කුළුණු තේරෙන්නේ? ගෙදරයි කැමති දේවලුත් දන්නවනේ අපි. ළමයි කැමති ඒවට කියන එක තියෙ වෙලාව එක මතක් කරගන්න පුළුවන් නේ. කලින් චේතනා පහල කරලා සැනසුම් කරන්නේ නැහැ. ඒ වෙලේ හදාගෙන හදාගෙන ගියා. ඔව් එතන ඔව්. දැන් කුල්නුට මොකක්ද තියෙන ගැටලුව දැන් තව? එහෙම කරන්න අනේ මන්ද සාගල බලන්න. භාවනා දියුණු වෙන එක අය හදාගෙන. දැන් තමන් මොකද්ද ප්‍රශ්නේ? දැන් ඒක තමයි ඉකේ ප්‍රශ්නේ තියෙන්නේ. චේතනා පහළ කරලා දවස් 20ක් උත්සාහ කරා නම් හරි. දවස් 20ක් උත්සාහ කරා නම් හරි. ඔක ලියන්න ඕන. වැරදි ටික ලියන්න ඕන. දැන් ඔක ප්‍රධාන වැරද්ද. තර බලන්න මොනවටද මම වැඩිපුර ඕනට වැඩි සීතවල පහළ කරලා කෑම උයන්නද මොනවටද වැඩිපුර පහළ කරන්නේ? කෑම වලට සෑහෙන්න පහළ කරනවා සොයිනස්. ඒ ලන්ච් බොක්ස්. අහත් එයාගේ කෑම ළමයින්ගේ කෑම. කෑම ඉතින් හදන එකේ දැන් මොකද්ද උදන චේතනා පහල කරන්න තියෙන නමුත් ඒ ටික හැමදාම කරනවා. මොකද්ද උදන හිතලා හෙට කරන්නේ මේ ලන්ච් බොක්ස් එකේ මෙහෙමයි කියලා එහෙම මොකද්ද ඔක ප්ලෑන් කරන්නේ. එහෙම නම් ඉතින් දවස් හතර කෑම මොකද්ද මෙනු හතක් ගන්න මේ එක. මේ මේ මෙතන බිත්ති බිත්ති නෙමෙයි මොකද්ද ෆ්‍රිජ් එකේ අලවන්නේ. ඈ අර A3 කොලේ එක A4 කොලේ එක ලිව්වා එහෙම ඇලවුවා. දවස් හතේ කෑම හත. එතකොට ඒක බැලුවා ඉව්වා. අර එක දවසක් මට මතකයි අර මේ නෝන කෙනෙක් මොකද හොටෙල් එකක් තියෙනවලු. ඉතින් හොටෙල් එකේ රේටින් කියන්නේ මේ ඒකේ දෙන මේ බෙනිෆිට් ගැන යාට කියලාම එපා වෙලා. මං කො මොඩි ලීෆ්ලට් එකක් හදපියා. එතකොට ඉවරනේ. මේ රේටින් එකට මේ <laughs> තියෙන්නේ. මේ රේටින් එකට මේවා. ඔය ලීෆ්ලට් එක දුන්නා මේකට බලාගෙන ඒක මේ හෝටල් එක බුක් කරයි නේ විදිහට. වෙඩින් එකට ඕන කරන විදිහ. ලන්ච් එකට මේවා තියෙන්නේ. ලන්ච් එක නැතුව නම් මේවයි. ඔයගොල්ලෝ පිටින් දෙනවා නම් මේවයි. ඒක හදා ඒකේ පැකේජ් එක හදාගන්න නේද? ඕක කටින් කී කී ඉන්න ඕනේ නැහැ. දැන් ළමයි කන්න කැමති කෑම ටික දන්නවනේ. උදේට කන්න කෑම ටික දන්නවනේ. මහත්යා කන්න කැමති කැම ටික දන්නවා. දැන් මොකද්ද ඔකට අමතින් චේතනා පහල කරන්නේ? කෑම විතරක් නෙමෙයි ස්වාමීන් වහන්සේ කියන්නේ දැන් උදේ නැගිටලා මේක ඒක කියන්න අමාරුයි. කදලා බලන්න ස්වාමීන් වහන්සේ. මොකද්ද? මොකද්ද දෙන්න අමාරු? දෙන්න නැගිටලා දැන්. ඔය ඔය වැඩ මේ කියන්නේ. වැඩ ඔකට කියන්නේ වැඩ කරනවා නේ වැඩ වරද්ද ගන්න ඔකට කියන්නේ. මැනේජ්මන්ට් අවුලක් තියෙනවා. ඒ කියන්නේ වැඩ වන්නනවා. දැන් අපේ අම්මලා වුණත් එහෙමයි. පාන්දර 4 ගිනම් උයන්නේ. උදේට මොනවද දුවලා තින්නේ? පොළතම් පොළයි බතුයි. පරිප්පු. 4 ඉඳන් උයන. ඔව්. ලංකාවේ ගෑනු කුස්සියම තමයි. දවස් 300ට පයින් කුස්සිය. දැන් බලන්න සුද්දෙක් දැන් ඔබ ඔස්ට්‍රේලියාවේ ඉඳලත් ඔය පුරුද්දා දා දැන් සුද්දෙක් බලන්න ෆ්‍රිජ් එක ඇරියා. සලාද කොලයක් ගත්තා. ෆ්‍රෙෂ් මිල්ක් එකක් ගත්තා. බිව්වා ගියා එච්චරයි. ඕකේ මේ මේ පාන්දර හතරේ ඉඳන් නැකෙල්ල කෑම හොයන්නේ. නෑ එහෙම හොයන්නේ නෑ. ඔව්. මොකද්ද වෙන්නේ? නැත්තම් මේ ඩොලර් එක ගානේ දෙනවා කියලා කහපාගේ. මගෙන් කන්න කියලා. එහෙමද? අර එකපාරක් අර සමීක්ෂණයක් තියෙනවා. ඉතින් අර කුකුල් ෆාම් එකක් තියෙනවා. ඉතින් අර හැබොම ඇවිල්ලා අහනවා දැන් එක එකන අර ෆාමගේ අයිතිකාරයෙන් අහනවා මොනවද කුකුලන්ට කන්න දෙන්නේ කොහොමද දෙන්නේ අන්තිම මිනිහට තද වෙලා කියන මම කුකුලන්ට රුපියල් 20ක් දෙනවලු ගිහලා කාලා වයින් <laughs> ඒ වගේ දැන් Taman දැනගන්න ඕන මට මේක භාවනාවට බාධා. ඒක ඒ ඒක මිදෙන්න. ඒක ඒක තමයි ප්‍රධාන රිපෝට් කරන්නේ. නෝට් කරන්නේ. දැන් ඔයගොල්ලෝ දන්නේ නැහැ ඔයගොල්ලෝ සම්මාදිට්ඨියෙන් තොරව. වැඩ කරන්නේ කොයි අවස්ථාවකද දන්නේ නැහැ. භාවනාවට වාඩි ගත්තට පස්සේ තමයි තේරෙන්නේ. ඊට පස්සේ තමයි තේරෙන්නේ මම අර වැඩේ නොකරනම් මට මේ හිතවිලි ටික එන්නේ නැහැ. සම්මා හේන අපරාධයක් කරගත්තේ කියලා භාවනාවේදී පංචස්ථාප වෙනවා. ඕකනේ වෙන්නේ හැමදාම. ඒ සාන්ස. ඉතින් ඒ ටික පොතක ලියාගෙන ඒ ටික හොඳට පාඩම් කරගන්න මතක තියාගන්න. දැන් ඔෆිස් එකට යනකොට ඔෆිස් එකේ තියෙන වැරදි ටික පොතේ ලියාගෙන ආයෙ නම් මම මේ වැරදි ටික අද කරන්න යන්නේ නැහැ. ආවලත් එක්ක කතා කරනකොට පරිස්සමෙන් කතා කරන්න. නෑ හු කන්නේ නැතුව එනේ ආ ඕන උණු ගොඩක් ඇවිල්ලා මට කියපුවා. ප්‍රශ්නයක් නෑ. දැන් තමන්ගේ යටතේ වැඩ කරන ડોක්ටර් කෙනෙක් ඇවිල්ලා මොන හරි ප්‍රශ්නයක් දාගත්තොත් ඒක ගිහිල්ලා හිමින් සරේ ප්‍රශ්නේ විසඳනවා. ප්‍රශ්නයක් තියෙනවා. තමන් ඒක කරට දාගෙන මේ මගේ ජූනියර් කෙනෙක් මගේ යට තින්න කෙනෙක් ඇයි යාට මෙහෙම උනේ අරකද මේකද කියලා අර අහවලයි බැන් බැන්නේ කියලා එහෙම ගියොත් වැඩේ අවුල්ද ඒ කියන්නේ අපි අර හිතවිල්ලට චේතනා පහල කරලා අර බිම්බෝම්බ තියෙන ඒරියා එකට අපි දැන් යනවා මිනිස්සු හැම තිස්සෙම දැනගන්න ඕන දැන් මෙතෙන්දී මෙතනින් යහට ගියොත් බිම්බෝම්බ තියනවා කියන්නේ ස්වාමිනාංශ දැන් අපිට පෞද්ගලික වෙන ප්‍රශ්නවලදී ඒ විදිහට ක්‍රියාත්මක වෙන්න කරන්නේ කොහොමද ස්වාමිනාංශ? කියන්නේ මේ ප්‍රශ්නේ බැරි මොකද බැරි මොකද්ද මොකද්ද බැරි කම තියෙන්නේ? ඒ කියන්නේ ඒක ප්‍රශ්නේ හිතමුකෝ. ඒ කියන්න පුළුවන් කියන්න පුළුවන් එකක් කියන්න. ඔව් ඒ කියන්නේ ස්වාමිනාංශ ඉතින් අර ආගේ විභාගේ ෆේල් වෙලා ඉතින් මොකද්ද කරන්න කියලා නිකන් අර ඉච්ඡා බංගත්තටපත් වෙලා විභාගේ පෙරලා ඔස්ට්‍රේලියා ගවර්න්මන්ට් එක්ක තරහෙන් ඉන්න දැන්. ඕකනේ ප්‍රශ්නේ. දැන් කඩාගෙන බින්දේ ලංකාවට එන්න. ඒක තමයි දේශය කියන්නේ ඒකයි. පංචස්ථාපේ දේශය. ඒක තමයි කාම දැවුර. දේශය යටත් තියෙන තණ්හාව, තෘෂ්ණාව. නේද? කන්සල්ටර් කෙනෙක් වෙලා මට මේ දේ වෙන්න බලා මට රිටැක්ස් එක මේ වැඩ ටික කරනවා තමන්ගේ වැටුපුව වැඩි වෙනවා. ඒකට තියෙන තණ්හාව නිසානේ මෙතන ඒක නොවුණු නිසානේ දැන් දේශය ඉන්නේ. දුකට හේතුව තණ්හාව කියලා දාලා තින්නේ ඒකයි. මොකද දේශය ගත්තාම දේශය ක්‍රියාත්මක වෙන්නේ තණ්හාවෙන්ම තමයි. තණ්හාවෙදී. තෘෂ්ණාව කොහොමද තෘෂ්ණාව වෙන්නේ? රාගය කොහොමද තෘෂ්ණාවෙන් එන්නේ? රාගය මේ වෙච්ච ගමන් තණ්හාව අනිත් පැත්ත තණ්හාව. ඒක නිසා අනිවාර්යෙන්ම මේක කාමයට අදාළ සිතවිල්ලක් මේක දේශයට අදාළ සිතවිල්ලක් කියලා හිතලා අපි ඒකෙන් දැන් තමන් දැන් හිතන්නකෝ දැන් ඔය සිතිවිලි ටිකක් එක්ක තමන් අද මිය ගියොත් යන්නේ කොහෙද කියලා හිතන්නකෝ. ඒක හිතුවද අඩුම ගන්න. හා දැන් ওই සිතවිලි ටිකත් එක්ක හිතන්නකො තව ටිකකින් heart attack එකක් ඇදලා මලොත් එහෙම කොහෙද යන්නේ කියලා හිතන්නකො. දැන් දැන් ඒකනේ ප්‍රධානම ප්‍රශ්නේ උතන. විභාග පෙරලෙච්ච එක නෙමෙයි. කල්ප ගානකට ආයි. ගොඩෙන් හම්බෙන්නේ නැහැ. නිරේට ගියොත් ආයෙ උඩේකට ඇවිල්ලා ආයෙ යටේකට යන්නේ. එහෙම යන්නේ. ආයෙ ඇවිල්ලා තිරසන් අපායට ඇවිල්ලා එතන මොකක් හරි එතන ආයි වැරද්දක් කරොත් ආයෙ යට යනවා. එහෙම ගිහිලා තමයි මේ මනුසාත්මයකට එන්න මේ හරි අමාරු. අමාරුයි කියන්නේ ඒකයි. මොකද නිරේට ගිහිලා ආයි ඒක ඉවර වෙලා කෙනින් මනුසාත්මයක් ලැබෙන්නේ නැහැ එහෙම. ඒකත් උඩට උඩට එන්න ඕන. ආයි සත්ත්ව වෙලා සත්ත්ව කුසල් කරන්නේ නැහැ නේ. සත්ත්ව කරන අකුසල්නේ. ආයි පල්ලයට ආයි යනවා අර නිරේට. දැන් කැලේ රජා සිංහයා හුවට උ කරන තරමක් කරන්න පවුනේ. දැන් යන්නේ යටටනේ. එම් ගියලගෙන ආයි මනුස්ස භාවයෙන් අන්න ඒක ගැන හිතුවේ නෑනේ ඔය. ඔය විභාගේ පෙළෙන එකක් ගැනමනේ හිතන්නේ. ඔය විභාගේ පෙළවසන පෙළ ඕන තා අවුරුදු 20ක් කරයි ඔබරෙමනේ. ඔය ටෙනි කරන්න බෑනේ. නේද? අවුරුදු 15ක් කරයි. ඊට පස්සේ රිටයර්නේ. ඒකට අපි කල්ප ගානක් මේ මේව කරනවා. එහෙම හිතවනම් හරි. හරි දැන් විභාගේ දැන් ආයි ලියන්න නැත්නම් මොකටද ආයෝග ගැන හිතන්නේ? ආයි වැඩක් නැහැ. ඒක ඉවරයි. දැන් මම විභාග ලියන්නේ මම මට ඒක ප්‍රශ්නයක් නැහැ. මම විභාග කියන්නේ ආරහා. ආරහා කැමති දෙයක් නැහැ විභාග. කැම්පස් ගිහලා මම ඔක්කොම සබ්ජෙක්ට් පෙළේ. නැත්නම් මං ආවේ වැඩක් නැහැ. ඒක හරියන්නේ නැහැ. Tamanට හරියන්නේ නැත්නම් හරියන්නේ නැහැ කියලා දැනගන්න. තුන් පාරක් කරා අසාර දැන් විභාග පාස් වෙච්ච අය මගේ මම ගාවට එනවා බාන මාත් එක්ක බැජ් එකේ හිටපන් සිංහල ඒකයි දැන් ඒගොල්ලන්ට ડિප්‍රෙෂන් <laughs> ඒක ඩිග්‍රී ඩිග්‍රී ඩිග්‍රී ගත්ත හැරි ડિප්‍රෙෂන් මට ડિප්‍රෙෂන් <laughs> නෝක සම්මාදිට්ඨිය කියන්නේ ඒක. ඒක නිසා කවදාවත් විභාගයක් නිසා හෝ භෞතික දෙයක් නිසා කවුරුත් පරාජය වෙනවා කවුරුත් දිනනවා කියලා කන්නේ නැහැ. ශිෂ්‍යත් විභාගේ තමයි. දැන් අපේ පන්ති ශිෂ්‍යත් විභාගේ පාස් වෙච්ච ඔක්කොම එක්කෙනෙක් කැම්පස් ගියේ. බෑ එහෙම නැහැ ඉතින්. එහෙම වෙන්නේ නැහැ. ඒ නිසා අපි දැන් මම සීසත් ඉවර මම ලකුණු 85යි තිබුණා. 160ක් ගත්ත කෙනා නර්සින් ගිහී. අන්දේ. සීතුණක්වත් ගන්න බැරුණා. එහෙම. ඉතින් ඒකයි තත්ත්වය. ඒක නිසා භෞතික දේවල් කියන ඒවා අපිට ඕන ලාග ගන්න පුළුවන් ඕන ලාග අත්හරින්න පුළුවන්. ආ දැන් ධර්ම මාර්ගය කියන එක එහෙම බෑ. මේක හරියට මේක මිස් වුණොත් මිස් වුණාම තමයි. ඒකට ඒ ගැන අපි හිතන්නේ දවසට පැය කීයක් අපි විනාඩි කීයක් මේ ධර්ම මාර්ගය ගැන හිතන්නේ. මේ හිතන්නේ නැහැ කවුරු. හිතන්නේම විභාග පාස් කරන ඒවා ළමයිට උගන්වන ඒවා කෑම හොයන ඒවා අද රැයට කොහෙන්ද කන්නේ ඕවා තමයි හිතන්නේ. තේරෙනවද? එහෙමයි සවනස්. මම මේ කවදද මේ දුක්ඛ නිරෝධගාමී ප්‍රතිපදාව දවසර එකක් එක දුකකින් ගැලවෙන්නේ කොහොමද? අන්න ඒක තමයි පොතේ ලියන්නේ. මම අද මෙච්චර දුක් ප්‍රමාණය සතියක් යනකොට මෙච්චර දුක් ප්‍රමාණයකින් දවස් 21ක් කරගෙන දුක් කීයක් ඉවරයිද කියන්නේ. භාවනාවට වාඩි ගත්ත ගමන් මේ කන්සන්ට්‍රේෂන්. සමාධි ඒකාග්‍රතාව සැහැල්ලුව ප්‍රීතිය ඒකයි සිතේ ප්‍රමෝදයක් හටගන්නේ නැහැ. දුක හටගන්නේ. ප්‍රමෝද නැති සිතේ ප්‍රීතිය හටගන්නේ නැහැ. භාවනා කරනයි කියන්නේ හරි අමාරු භාවනා කරන්න. ආගෙන ඉන්නවා එතන හිරි වැටෙනවා නේද? ඇයි එන්නේ පස්සක්දී නැති හින්දා. කයි සැහැල්ලුව නැහැ ඒක. ඒවරන් හරි සමාධි. එහෙම නැතුව පස්සද්ධිය නෙමෙයි. මොකද චක්‍රයක් විදියට අර එන් රියැක්ෂන් එකක් නෙවෙන්නේ. ගැමා රේඩියේෂන් එකකින් එක ඇටම් මෙහෙකට ගවුවා මේකෙන් වීසික් වෙනවා ගැමා රේඩිය. ඒක පියවර ගන්න චේන් රියැක්ෂන්. දාම ප්‍රතික්‍රියා. වැරදුන ගමන් එතන ඉඳන් ඔක්කොම ටික වර්ධන. කියන් තිබ්බනවා මොකද එහෙම බෑ මේ අරිෂ්ඨාංග මාර්ගය දේශනා කරන්නේ ඒකයි මේ ඒ ටික හැදුවට පස්සේ ආයි භාවනා කරන කරන්න ඕනේ නැහැ භාවනා භාගය පාර වඩියට ගාම ඒකාග්‍රතාව සමාධිය. තව මොනවද ප්‍රශ්න තියෙන්නේ? 72ක් 80ක් හිටියනේ. ගොඩ දෙනෙක් ඇවිල්ලා තියෙනවා. ප්‍රශ්න විශ්ලේෂණය බලමු දැන් මේ ඇයකින් කී දෙනෙක් කරයිද කියලා. දැන් බලන්න එතන දැන් එතනත් ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේ ටික කියවද හෙට ඉඳන් පිටු 80 හැරි පිටු 160 හැරි පොතක් හරි අරගෙන මේක ඔයගොල්ලෝ කරයිද? එතනිනුත් තාම සුළු පිරිසක් නේ කරන්නේ. ඒ කියන්නේ අපිට තියෙන ඌමනා මේ දුක්ඛ නිරෝධ ගාමී තියෙන ප්‍රතිපදා වෙන් මේ දුක්ඛ නිරෝධ කිරීමේ ඌමනාව තියෙන ඉතා සුළු පිරිස. ඒකයි බුදුහාමුදුරුවෝ කිව්වේ. <clears throat> ඔච්චර ලෝකේ සත්වය හිටියා නිවන් දකින්න සුළු පිරිස. තාම සුළු පිරිසක් තමයි මේ වැඩේ කරන්නේ. දැන් මෙතන ඉන්න අය ඔක්කොම හිටියේ නම් පොත අරන් ලියන්නේ නැහැ. ඔක්කොම ලියන්නේ නැහැ ඉතින්. ඒකන සුළු පිරිස. පොත ගණී සමහර. පළවෙනි පිටුව ලියයි. දෙවෙනි පිටුව ලියයිද? 10 වෙනි පිටුවට එනකන් එයිද කවුරුහරි? දවස් 10ක් කරයිද? දවස් 20ක් කරයිද? ගෲප් එකේ 30000ක් ඉන්නවා. 30100ක් ඉන්න ගෲප් එකේ. දැන් මේකට එන්නේ 70යි. උඩරින් 80යි. ඒක තමයි තා සුළු පිරිසක් කියන්නේ. දැන් මේ දවස්වල බලන්න අර මේ මොකද්ද? මොන ගම්මානේද? කුරු කුරු ජනපදේ. ඒගොල්ලෝ කතා කරේ මොකද්ද? දුක්ඛ නිරෝධගාමී ප්‍රතිපදාව තමයි කතා කරන්නේ. දැන් අපි උගන්වලා තියෙන්නේ භාවනාව ගැන කතා කරන්නේ. සතර සතිපට්ඨානය ගැන කතා කරන්නේ. නමද? ඇත්තටම කතා කරන්නේ දුක්ඛ නිරෝධ නිරෝධය කරන විදිහ. කෙනෙක් සතර සතිපට්ඨාන ගැන කතා කරන්නේ එයා දුක්ඛ නිරෝධගාමී ප්‍රතිපදාව ගැන කතා කරන්නේ. කෙනෙක් දුක්ඛ නිරෝධගාමී ප්‍රතිපදාව ගැන කතා කරාද එයා සතර සතිපට්ඨානේ භාවනාව ගැන තමයි කතා කරන්නේ. ඔය අපි බණ අහලා නිවන් දකින්නවා කියලා කිව්වට ඇත්තටම එතෙන්දි වෙන්නේ ওই ටික. දැන් බණ අහලා කරන්න බැරි හින්දා අපි ඒකට ප්‍රතිපදා මුලින්ම වඩාගෙන යනවා. අන්තිමට වෙන්නේ අර යේ ධම්මා හේතුපබාගෙන කතන්දරේනේ අන්තිමට තියෙන්නේ. නේද? අන්තිමට ඕකනේ ආબોධ කරන්න තියෙන්නේ. දිත්තේ දිත්ත මත්තන් කියන එකනේ අන්තිමට අවබෝධ වෙන්නේ. භාවනා කරන්නේ. හොඳට භාවනා කරපු කෙනකින් අහන්නද ඔක අත්දැක්කේ නැද්ද කියලා. ඒ ඒගොල්ලන්ට තේරෙනවා. භාවනා දියුණු කෙනාට තේරෙනවා. දිත්තේ දිත්ත මතන් වෙනවා තේරෙනවා. ඒ ධම්ම හේතුපබාව කියන එක තේරෙනවා. අවබෝධ වෙන වැටහෙනවා. හොඳයි. තව කාට හරි ප්‍රශ්න තියෙනවද? අපි වැඩසටහන නතර කරන්න ඕනේ. කොහොමද ස්වාමීන් වහන්සේ මට නම් ප්‍රශ්නයක් තියෙනවා. ඔබ වහන්සේ කැමති වෙද්දී මම කතා කරමු. ඔව් කියන්නේ. කියන්න කියන්න. දැන් භාවනා කරපේ එහෙම කරන ගමන් මේ අද කියපුව කරනවද නැත්නම් කොහොමද කරන්නේ? මොකද? දැන් මම භාවනා කරගෙන ආවනේ ක්‍රමයකට. සිතුවිලි වලින් ලොකු නෑ එක්තර Tamanට එහෙම ප්‍රශ්නයක් තියෙනවා විතරක් කරන්න හැමෝටම අවශ්‍ය නෑ මේක අද සිතුවිලි වලින් ලොකු බාධාවල් එන්නේ නෑ මට හැබැයි ස්වාමීන් වහන්සේ මට ප්‍රඥාව සිතුවිලි බාධා නෙමෙයි අර බොරු බොරු කියන අතර අනේ ස්වාමීන් වහන්සේ ප්‍රසන්න සමාධියක හිටියා කියලා අන්තිමට. අනේ ස්වාමීන් වහන්සේ එහෙම නෙවෙයි. එහෙම නෙවෙයි. මම දන්නේ ඔබ වහන්සේ මාව වැරදියට අවබෝධ කරගන්න. මේ ඔබ වහන්සේ නිරීක්ෂණය කරන්න කිව්ව නිසා අද දක්වපු දේවල් ටික ලිව්වා මිසක් මේ හැමදාම මේ පාට බල බල ඉන්නේ නැහැ. ඇතේ නිරීක්ෂණය කරන්න කිව්වහම <clears throat> මම කිව්වේ හිත ඒකාග්‍ර වෙන විදිය බලන්න කියලානේ. ආලෝක බලන්න කියලා මම කිව්වා. නෑ ස්වාමීන් වහන්සේ එහෙම බලන ගමන් මේ ආපු දෙවුත් ඒ දැන් වින්දට ආලෝකයක් ආපුවම ආලෝකේ බැහැර කරනවා. අවශ්‍ය දෙයක් නෙවෙයිනේ. බැහැර කරනවා. නමුත් මම හිතුවා මේ ටිකත් ඔබ වහන්සේ ලියන්න හරිය. පෙරියද පෙරියද හත කමකාර මාර්ගතාව ඔබ වහන්සේ මට ඉදිරිපත් කරන්න කියලා. මම එහෙම තමන් එහෙම මතකයෙන් මතක තියාගෙන ලිව්වා කියන්නේම හිත එතෙන්ට ගිහිල්ලානේ භාවනා ආරමුණෙන් එතෙන්ට ගිහිල්ලානේ. එහෙමයි ස්වාමී මම එහෙමයි. එහෙමයි මම හොඳට පිළිගන්නවා. මම ඒක තමයි කියන්නේ එතන එතෙන්දි සමාධියක් නැහැ කියලා මම කියන්නේ ඒකයි. ඒක තේරුම් ගන්න. එහෙම මේ ටික මම ලියලමත් මම හිතුවා මේ මම වැරදි විදියක් තමයි මේ කරන්නේ. ඇයි මම මේකට හිතේ යදේ මම මෙතෙක් කල මෙහෙම හිතේ යදෙන්නේ නැහැ නේ කියලා. අන්න ඒ වැරදි. අන්න ඒක තමයි මම කලින් ඊට කලින් නෝනට කිව්වේ වගුවක් ගහලා දෙපැත්තට බෙදන්න කියලා ලීබෝ ටික. ආලවශ්‍යවයි අවශ්‍යයි. එහෙමයි ස්වාමීනි. අවසරයි ස්වාමීනි. අවසරයි ස්වාමීනි. තමන්ටම තේරෙනවා කමටහන් දෙන්න ඕනේ නැහැ. තමන්ටම තේරෙනවා කමටහන් වැරදුනොත් එහෙමයි. එහෙමයි ස්වාමීන් වහන්සේ. එහෙම එහෙමමයි. මම ඔබ වහන්සේත් එක්ක හොඳටම එකඟයි. ස්වාමීන් වහන්සේ මගේ 77 වාර්තාවත් ඔබ වහන්සේ ඉදිරිපත් කරන්න කිව්ව එකේ මොනවද අඩුපාඩු පොඩ්ඩක් කියනවා ස්වාමීන් වහන්සේ දෙක තුනක් වෙන් කළා. ඈ ඒක මේ අඩුපාඩු කියලා ඇත්තේ ඒ තෝකම් වෙන්නේ නැති සමහර විට මම මතක නැහැ. නෑ ස්වාමීන් වහන්සේ නෑ නෑ. ඒක මම මේ වගේ මේ අනවශ්‍ය බලිව්වේ නෑ. ඇත්තට මේ වගේ දේවල් මට ඇති උනේත් නෑ. අලකවල පෙරුනේත් නෑ. ඒකේ මම හොඳ සමාධිමත් කියන්න බෑ හරි හරි කියන්න. දවස් තුනක් කියන්න බෑ මමපත් කිව්වේ ආයේ. දවස් තුනම තිබ්බේ තාසුළුෙන් ගියේ මම මේකයි මම පැවිදි දැන් ඉරියව් කියන්න ඕනේ නැහැ සමහරවිට. හරි හරි දැන් කියන්න. හරි කියන්න මොකක්ද දවුල? වර්තාව කියන්න. උරපිට කළා ඒ විදිහට කළා නාසිකාග්‍රස ස්පර්ශ හුස්ම අරමුණු කර ප්‍රතිගණිත පිහිටුවිය. ක්‍රමානුකූලව ස්පර්ශ යොමු වී සිත ඒකාග්‍ර විය. හුස්ම රැල්ල වෙත අවධානයෙන් සමාධිමත් බව අත්විඳිමි. සිතුවිලි ඇතිවීම නැතිවී යයි. චේතනා පහළ වීමක් නැත. සියුම් කායික වේදනාව. නේ නේ. සියුම් කායික වේදනාව. පොඩක් ඉන්න පොඩක් ඉන්න. අද බයිසම. ඔය සිතුවිලි සිතුවිලි ඇතිලා ඇතිලා යනවා කියන්නේ මොන සිතුවිලිද? සිතුවිලි සිතුවිලි එනවනේ දැන්. මොනවද එන හිතවිලි මොනවද එන්නේ? වෙන් කරගන්න තරම් දිගෙන් දිගට යන සිතුවිලි එන්නේ නැහැ. පොඩ්ඩක් ඉන්නවා පොඩ්ඩක් ඉන්නවා පොඩ්ඩක් ඉන්නවා දැන් ඔයන හිතවිලි Tamanට අඳුර ගන්න පුළුවන්. එහෙමයි සම මෙතනින් ආ මේ මෙතනදී මෙදා දවසේ නම් තිබ්බේ මම අර අනම්මන ලියන්න ඕන නැත ලිව්වේ මේ පාට ආව මේ අවසන්නයේදී මරුණු පස් දිනක් විතර මගේ හිතට ආවා. හිතට ඇවිල්ලා ඒකම උනා අප්‍රමාද වෙන්න ඕන නේද කියලා සිතුවිල්ලක් ආවා. ඒක ඒක සිතුවිල්ලක්ම ගියා බහැර කරා. මම ඒක මෙතන ලිව්වේ නැහැ. පොඩ්ඩයින ඒගොල්ලෝ ඇවිල්ලා ඉන්නකෝද එතන මැරුණ පස් දෙනා ඉන්න තැනට આવොත් හොඳයි කියලා කිව්වද ඒක නෑ නෑ නෑ එහෙම කිසිම දෙයක් ආවෙ නෑ නිකන් හිතක් මතක් වුණා මේ මාව මැරුවා මේ මාව ඒකම මම හිතුවා මේ අප්‍රමාද ඒක තමයි යෝධියේ ඒක තමයි යෝධියේ මම කිව්වේ ඔය සමාධි වට හිත යනවා එක එක තැන්වල මට තේරෙනවා මේක භාවනා කරලා වෙන්නේ ඒකනේ එහෙමයි කිසිම හේතුවක් මේ භාවනාවක් අතර වෙන්නේ නැහැ කෙනෙක්ගේ භාවනාව ටික ටික දියුණු වෙනවා එහෙමයි ස්වාමීන් වහන්සේ ඊයේ සිය පවතින නැති එහෙමයි ඔතන ඉඩින් කියන්නේ වார்த்தාවට එන්නේ නැති එහෙමයි ටිකක් Taman ලියන්නේ නැති වැරද්දක් භාවනාවක් තියෙන. ඒක මම හොයාගත්ත හින්දා තමයි මොකද මම ටික කාලයක් අධ්‍යයනය කරලා බලනවා මේ අයි මෙයාගේ භාවනාව වැඩෙන්නේ නැත්තේ කියලා. යන්නේ නැහැ. ස්වාමීන් මටත් ඒක තමයි දැනගන්න වගේ ප්‍රඥාව අවදි වෙන්න ඕන. එකපාරක් එකපාරක් ওই නෝන කෙනෙක් හිටියා මට මතකයි ඉස්සරම මගේ ප්‍රධාන දායකව කොහෙන් හිටි. ඒ නෝන වාර්තාව ලිය හොඳට වාර්තාව ලියලා කොහොම හරි මන්ත්‍ර භාවනාත් කරන. ඉස්සර ගෲප් එක තිබුණේ නැහැ. කොහොම හරි කමටහන් වார்த்தාව ලියලා හැමදාම එකම විදිහට එකම දැන නතර නතර කරනවා. එහෙම. බලලා මම ඇහුවා මේ වார்த்தාවට ලියන්නේ නැති මොකක් හරි කොටසක් තියනවාද? අනේ ඔව් සමින්නාතර ඔබ අතර කියාගන්න බැරි එකවා හිටියේ. එහෙමයි. ඔන්න එතකොට තමයි සීන් එක කිව්වේ මට. එයාගේ හිත ඒකාග්‍ර වේගෙන එන බුදුහාමුදුරන් කුණුහරුපෙන් බයින්නේ. බයිනේ හිත විලක් එනවා එයාට. ඉස්කෝලේ යන කාලේ ඉඳන් තිබ්බ එක. මල් පූජා කරනකොටත් එනවා. මම එයාට ඒකට විසඳුමක් දුන්නා. දුන්නාට පස්සේ ඉදිරින් පස්සේ ඒක ආවේ නැහැ. ඒ හිතේ. හ්ම්. ඒක නිසා ඔය ඔය හැම කමටහන් වார்த்தාවකම කියන්නේ හොඳටම භාවනා දිනු වෙච්චයි නෙමෙයි. එහෙමයි. සාමාන්‍යයෙන් ඔය ලාවට භාවනා කරගෙන යන අයගේ අඩුපාඩු තියෙනවා වார்த்தාවට එන්නේ නැති. එහෙමයි ස්වාමීන් වහන්සේ. මේක තමයි මට දැනගන්න ඕනේ. මම සමාධියෙන් හිටියා භාවනාව නතර කරන සමාධියෙන් භාවනා අතර කරුවාට මම දන්නවා මේගොල්ලෝ සමාධිය දන්නේ නැහැ මේ ඉතින් අර පොඩ්ඩක් අර පොඩි සෑහලුවක් ආවට පස්සේ ඒක සමාධිය කියලා අරගෙන ඒකට රැවටෙනවා නමුත් හිත යනවා ඉන්න බාහිර හිතුවේ දැන් ওই කියන විදිහට සෑහෙන වෙලා තියෙනවා සිද්ධිකුනේ එහෙමයි ස්වාමී. එදා දවසේ ඒක ඒක තමයි එහෙම තිබුණේ. ඒකයි මම කිව්වේ මේ දවස්. හැබැයි ඊට පිට ඉස්සර දවස් දෙකේ ඇහිච්ච සිතුවිලි ආන්නේ නැහැ ස්වාමී. තමන්ට දැන් තමන්ට භාවනා දියුණු කරගන්න ඕන නම් කරන්න ඕන දේ තමයි එහෙමයි. මෙනෙහි කිරීම දිනු කරගන්න. ස්වාමීන් වහන්සේ සිතවිලි මෙනෙහි කරන. සිතවිලි මෙනෙහි කරන එක දිනු කරගන්න. සිතවිලි මෙනෙහි කරන එක සිතවිල්ල ආ සිතවිලි එනකොටම සිතවිල්ලක් කියලා මෙනෙහි කරලා බැහැර කරන්න පුහුණු වෙන්න. එහෙමයි. සිතවිල්ලක් කියලා මෙනෙහි කරලා බැහැර කරන්න. දැන් මම මේක නෙමෙයිද කරේ. දැන් අර නෑ කර කරණ කරණ ඉතින් ඔච්චර ඔච්චර විස්තර කොහොමද කියන්නේ පස් දිනයි හය දිනයි මෙහෙම මෙහෙම මැරිච්ච අය ඔක්කොම අඳුරගෙන වෙන්න ඕන දේවල් වෙලා ඉවරනේ. ආලෝක වල පාටත් අරගෙන ආලෝකයේ ඒ පාට ගිය වෙලාවත් කියන ඉවර වුණෙත් මේ වෙලාව ඔක්කොම දැන් මේ මේ නම් මම සවනක ලිගම ලිගම බොහන්සකින් මගේ අඩුපාඩු දැනගන්න ඕන නිසාම මම කිව්වේ ඇත්තටම ඒක තමයි කියන්නේ අඩුපාඩු ඒක තමයි අඩුපාඩු කියනවා කියන්නේ ඒක නේද මීට පෙර ලියනකොට ආලෝකයක් දැකපු ගමම ආලෝකයේ ඉතින් මේක අනවශ්‍ය දැකලා ඉතින් බහැර කරනවා. ඊට පස්සේ ආයෙ පෝස්ට් කරනවා. වාර්තාවේ වාර්තාවේ අන්න එහෙම තිබ්බනම් හරි. ආලෝකයක් එනකොට මෙනෙහි කරලා බහැර කරා. එතකොට මම ආලෝකේ පාට දැක්කෙත් නැහැ. ආලෝකේ ප්‍රමාණය දැක්කෙත් නැහැ. ගිය වෙලාව දන්නෙත් නැහැ. ඒක වැඩක් නැහැ. එහෙමයි ස්වාමීනි. බෑනේ. මෙනෙහි කරන්න බෑ. මෙනෙහි කරේ නැති හින්දා තමයි ඔය සේරම ලට්ටපට්ට ඔක්කොම ටික මතක තියාගෙන වාර්තාවට දාන්න නැතුව හංගගෙන ඉන්නේ. කරපු වැරදි. අන්න එතකොට මෙනෙහි කරනකොට මොකද්ද Taman තුළ ගොඩ නැගෙන්නේ? සම්මා සංකප්පය, සම්මා දිට්ඨිය. එහෙමයි ස්වාමීන් වහන්සේ. එහෙමයි. ඔව්. මෙනෙහි ඔව් මෙනෙහි කරනවා කියන එක තමයි සම්මා වායාමයේ කියලා කියන්නේ. දැන් අපි භාවනා කරනකොට සම්මා වායාමයේ පුහුණු වෙනකොට සම්මා සංකල්පය හැදෙනවා. සම්මා සංකල්පය කොහොමද දෙන්නේ? එන හිතවිලිත් එක්ක ගියොත් තමන්ට දුකක් නැති වෙනවා කියලා වටහා ගන්න. එහෙමයි සෝවිනාස්. එහෙමයි. ඔව්. දැන් මීට පෙර මම සම්මාදිට්ඨිය කරන්නේ. එහෙමයි. මම මීට පෙර කරනකොට ගොඩක් ඒ වගේ ඒ වගේ කරපුවා තමයි තිබුණේ. මම හුඟක් වෙලාට උභවන්ස ලියනකොට මම හිතට සිටිලා කියලා වාර්තාය වාර්තාය මම කොහෙවත් දැකලා නැහැ. වාර්තාව මෙනෙහි කරලා බැහැර කරා. ඒ සිතිවිල්ලත් එක්ක අනේක නතර වුණා. භාවනා අරමුණට සිය පැවැත්වුවා කියන එක වාර්තාවේ නැහැ. තියෙනවා පරණේම ගැටි ස්වාමීන් වහන්සේ මේ වගේ පරණේම පරණේම තිබ්බ හින්දා තමයි භාවනා ඒ කාලේ දිනුනේ. දැන් නැති හින්දා තමයි භාවනා නතරගන්නේ. ඒකයි. අම්මා වායාමයේ කියන එක තියෙන්නේ බෑදිකන. එහෙමයි ස්වාමීන් වහන්සේ. තමන් නිස්සර කරලා දැන් ආයෙ කරන්න ඕනේ නැහැ කියලා. නෑ එහෙමයි. ඒක හැමතිස්සෙම ඒක තියෙන්න ඕන. ඉති පිළිගන්නේ ඕන කරන සෝවන් පිටිරෙන්න. එහෙමයි. හොඳයි ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේ සෝවන් වෙච්ච කෙනාට පිළිගන්න නම් පිනේ කරලා බහැර කරන්න. හ්ම්. එහෙමයි. ඒක හැම කෙනාටම දෙන බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ මටත් හිතවිල එනවා. හ්ම්. විතරකෙන් දැනගන්න. එහෙමයි. ඕගලන්ට විතරකෙන්නේ නොත්. එහෙමයි ස්වාමීනි. එකයි හිතවිල්ලට මුලා වෙලා අවිද්‍යාවෙන් සිතවිල්ලට මුලා වෙනවා. මුලා වෙලා හිතවිල්ලත් එක්ක නන්දොඩෝන හිතත්. එහෙමයි. ආපෝ ඒවයි නන්දට බලාගෙන ඉන්න. ඒක තමයි ප්‍රශ්නේ. ඒක තමයි ස්වාමීනි. හොඳටම හරි. ඒක නේතෝ බා. හොඳයි ස්වාමීනි. ඔබ වහන්සේ බොහොම පිං සෝපත්‍ය ප්‍රාර්ථනා ඉදිරි රෝගී වේවා සුවපත් වේවා. සිරුවන් සරණයි. තව කාට හරි කතා කරන්න තියෙනවද? මොනවා හරි. අවසරයි ස්වාමීන් වහන්ස. ඔව්. මම මේ භාවනාව කරගෙන යනවා ගියාට මේ මහන්සිය වැඩිකමට වෙන්නේ නැති මේ නිින්ද යන එක තමයි තියෙන්නේ දැන්. භාවනාව කරන්න ගත්තේ ඉතින් මාන්සිය මොනවද වැඩ කරනවා වැඩ කරලා ඉන්නවා මම ඉතාලි ඉන්නේ ස්වාමීන් වහන්සේ සමදරා කතා කරන්නේ කවුද මේ කතා කරන්නේ ක්‍රිෂාන් සමදරා ඔව් ආ සමදරා ආ මේ ඒතර පාන්දර කරන්න පුළුවන් පාන්දර තමයි ස්වාමීන් වහන්සේ නැගිටිනවා පාන්දර අතරමත් නැගිටිනවා ඒක දාම නැගිටිනවා ඒ වුණාට නිින්ද යනවා මට මේ පුදුම විදිහට ඊට පස්සේ අන්තිම මොහොතේ තමයි අන්තිම හරියට හරියට හරියට පැයක් නිදාගන්න. ඔව් නිදා නිදා ගන්න පැය හයක් නිදාගත්තත් මට තේරෙන්නේ ඇයි නිින්ද යන්නේ කියලා. හරි ඒක ප්‍රශ්නයක් නැහැ. භාවනාවට භාවනාවට විනාඩි 5ක් වාඩි වෙගෙන අර මං කියන පුහුණුව කරන්න පුළුවන්. ඔව්. ඒ ඒකයි අනික තව එකක් තියෙනවා භාවනාව භාවනා කරන්න යද්දී කරන්න තියෙන දේවල් මතක් වෙනවා නැත්නම් සමහරලාට අමතක වුණ දේවල් භාවනාවේදී මතක් වෙනවා. අන්න ඒ තමයි. ඒ ටික දැන් ලියන්න. විනාඩි 5න් පහට. ලොකුම ප්‍රශ්නේ තමයි මේ නිදි නිදිමත වෙන එක ස්වාමීන් වහන්සේ. හරි හරි නිදි නිදිමතට වඩා ලොකු ප්‍රශ්නයක් දැන් උන්ට තියෙනවා නේද ගන්න. පස්සේ නිදා මුලින් අර වැරදි ටික ලියාගන්න. වැරදි ටික මේව කළා නිින්ද යන්නේ ඒකයි. නිින්ද යන්නේ වීරියක් නැහැනේ. ඒ කියන්නේ භාවනාවට අදාළ කරන ක්‍රෙඩිට් එකක් ලැබෙන්නේ නැහැ. මේක මම කරන වැඩි සාර්ථකයි කියන එකක් ඔළුවට ආවොත් තමයි නිින්දයන් නැතුව දිගටම භාවනා කරගෙන යන්න වීරිය ලැබෙන්නේ. දැන් වීරිය අඩු වෙලා තින්නේ මොකද ප්‍රතිඵලයක් නැති නිසා භාවනාව. ප්‍රතිඵලයක් නැත්නම් මොකද සම්මා දිට්ඨිය සම්මා සංකප්පය නැති හින්දා. සම්මා දිට්ඨිය සම්මා සංකප්පය තිබ්බනම් ඒතර ප්‍රීතිය පස්සද්ධිය ඇවිල්ලා භාවනා කරන්න සතුටක් ඇති වෙනවා. තේරෙනවද? ඔව් ඒක ඇත්ත. ඔව් අර ඒ පුහුණුව යොදන්න විනාඩි 5ක් භාවනා කරා මොනවද මතක් වෙන්නේ තරණේව ආගත නාගත ඔක්කොම ටික ලියන්න ඊට පස්සේ ඒවෙන් මිදෙන්න ඒ එතකොට ඒ ප්‍රශ්න ආවේ කොතනින්ද ඒ ටික ලියන්න ඊට පස්සේ ඒකෙන් මිදෙන්න මොකද්ද තමන්ගේ ලයිෆ් ස්ටයිල් එක චේන්ජ් කරගන්න ඕනේ කොහොමද ඔය තුනනේ එතකොට නිින්ද ගැන නෙමෙයි බලන්න ඕන ඒ ප්‍රශ්න ටික හදාගන්න එතකොට නිින්ද යන එක නිකම්ම අඩු වෙනවා ඒ භාවනා ටික ටික සාර්ථක වෙනකොට නිින්ද ජය ගන්න පුළුවන් Teren. Evet anladım. තව ප්‍රශ්න තියෙනවද කන්න? තෙරුවන් සරණයි. ඔව් තෙරුවන් සරණයි. ප්‍රශ්න නැහැ ඔක්කොම හරි. අම්මා දිට්ටි හරියන්නේ. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඩිමෙන්සියා ડિප්‍රෙෂන් හැදෙනවා කියලා අර ස්වාමීන් වහන්සේ කිව්වේ. ඒක මොන වගේ අවස්ථාවකද වෙන්නේ ස්වාමීන්? ඩිමෙන්සියා හැදෙන ඉතින් වයසට ගිහලා ස්නායු කියන්නේ මේ ගොඩක් වෙලාට අපි ස්නායු භාවිතාවකට ගන්නනේ. ගොඩක් ඔය ලංකාවයට වෙනවා අඩුයි. ඔක සුද්දන්ට වෙනවා මොකද ළමයි නෑ කවුරුවත් නෑ තනි වෙනවනේ කාලය අවුරුදු ගාණක්. අන්න ඒක බලයක් වශයෙන් තමයි ඩිමෙන්සියා කියන ගොඩක් කාට එන කෙනා ස්නායු මැරෙනවා. මරණයට පත් වෙන කාලය කියන්නේ. දැන් කුළුණුට ගැන කියන්න පුළුවන්ද විස්තරය? මනෝවිද්‍යාව මනෝවිද්‍යාඥ වරියක් කන්සල්ටන්ට් කෙනෙක් ඉන්නේ. <laughs> දෙගෙන තමයි මම මේ කියන්නේ ඩිමෙන්ෂියා. ආසිතින් අපිට උගන්වන්නේ ඩිමෙන්ෂියා වර්ගය අනුව එක එක විදිහවලට හැදෙන්නේ ස්වාමීන් වහන්සේ. ඇල්සයිමර්ස් කියන එක හැදෙන්නේ කියන්නේ ජෙනටිකලි වයසට ගියාම එන්නේ නේ වයසට ගියාම එහෙමයි සාමනස වයසට යන එක ඒක රිස්ක් එකක් ඊට අමතරව තමන්ගේ ෆැමිලි එකේ රිස්ක් එකක් කියන්නේ ෆැමිලි එකේ කාට හරි තියෙනවා නම් හැදෙන්න සම්භාවිතාවය වැඩි ඒක අර ඊළඟට මොලේ වෙන්නේ සාමනස මේ ඇමිලොයිඩ් කියලා ප්‍රෝටීන් එකක් තැන්පත් වෙනවා නියුරෝන වල ඒකෙන් ඒ නියුරෝන සෛල විනාශ වීමක් තමයි සිදු වෙන්නේ ඒ ඇල්සයිමර්ස් කියන තත්ත්වයේදී එක ඒ ප්‍රෝටීන් එක නිපදවන ජීන් එක තියෙන පරම්පරාවේද ඒක වෙන්නේ එහෙමද සාමනාස ජාන වල නම් එක එක වර්ග එක එක මේ කියන්නේ එක එක ජාන විකෘතිතා හොයාගෙන තියෙනවා සාමනාස ඒකට හැම හැදෙන හැම කෙනාට මේ ජාන විකෘතිය නැහැ. දැන් ඩයබටික් හැදෙනකොට දැන් හිතවත් වෙනවනේ ස්වාමීන් වහන්සේ? ජාන ප්‍රශ්නේ නැතුවත් ඔය කියන ප්‍රෝටීන් එක හැදෙනවා. එහෙයි ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ අර හරියටම හොයාගෙන නැහැ හැමෝටම හැදෙන්නේ කොහොමද කියලා හොයාගෙන නැහැ ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ දැන් දිය වැඩියව තියෙනවා නම් පවුල කෙනෙක්ට Tamanට හැදෙන්න තියෙන සම්භාවිතාව වැඩිනේ ඒ වගේ තමයි. ඊට අමතරව ඔබ වහන්සේ කිව්වා වගේ depression um, තනි social isolation කියන්නේ අනිත් පැත්තත් එක්ක තනි වෙලා ඉන්න එක ඊට පස්සේ එක්සසයිස් කරන්න නැති එක ඉතිං අරක්කු බොන එක ස්මෝකින් ඒ වගේ ඉතින් ගොඩාක් රිස්ෆැක්ටස් තියෙනවා ඒ එක එක ඩිමෙන්ශා වර්ගත් වෙනස් නිසාන්න කියන ෆුල් ෆුල් බ්‍රේන් පාවය අපි යස් කරන්න නැතුවනහම මැරිලා අඩුවෙලා යනවා ගන්නේ ඒමත් වෙනවා එහෙමයි සමනහස ගැන බ්‍රේන් එක යස් කරනවා නම් ඩිමෙන්ශා හැදෙන තියෙන රිස්ක එක අඩු වෙනවා ඔව් ඒ කියන්නේ තමන්ගේ ලංකාවට අඩු එකනේ දැන් ඔක්කොම ෆැමිලි එකම එකට නෙන්නේ වයස කොන්දලන් එක දැන් සුද්දන්ගේම නෙමෙයිනේ ඔක්කොම අයිසොලේට් වෙනවනේ තැන් තැන් වල නෙන්නේ ෆැමිලි එක එකට නෑනේ ඒ දැන් බල්ල බල්ලෝ හදන්නෙත් ඒකට තමයි නේ ඩිමෙන්ෂියා ડિප්‍රෙෂන් අඩු කරගන්න තමයි කියවල බල්ලංගනේ පූසන්ගනේ තමයි ඩිමෙන්ෂියා <laughs> ડિප්‍රෙෂන් අඩු කරගෙන ඉන්නේ නිරෝපේ රටාව. එහෙම තියෙනවා. තව මොන හරි තියෙනවද ප්‍රශ්න? ප්‍රශ්න නැද්ද? අපි නතර කරමු. දැන් මතකයි නේද කරන්න ඕන දේවල්. දැන් මතකද ආයි මතක් කරන්න ඕනද? විනාඩි 5ක් භාවනා කරනවා. භාවනා කරනවා නෙමෙයි. තමන්ට දැනෙන අරමුණේ සිය පවත්තන. දැන් අරමුණේ සිය පවත්තගෙන ඉන්නකොට දැන් හුස්ම දැනීම වෙන්න පුළුවන් ඕනම දැනීමක් අපි ඉන්නකොට අපිට එනේ සිතිවිලි ටික ටට්ටක් ගාලා ලියා ගන්න. පොතත් ළඟින් තියාගෙන. වැරදි ටික මුලින් හරියටම ඩෙන්ටිෆයි කරගන්න. ඒ ටික හොයාගෙන ඊට පස්සේ ඒකට ඒක වෙන්න වෙලාව හොයාගන්න. කවුද කොයි අවස්ථාවේදීද මේ දේවල් වෙන්නේ? ඊට පස්සේ ඒකෙන් වැළකෙන්න මොකද තමන්ගේ ගන්න ඕන ලයිෆ් ස්ටයිල් එකේ චේන්ජ් එක. ඒක ඒ චේන්ජ් එක ගන්න ඕන ගෙදර අයටවත් තමන් එක වැඩ කරන අයටවත් දැනෙන්නේ නැති වෙන්නේ. හ්ම්. එමනම් දැන් හෙට උදේ ගිහිල්ලා කියන්න බා ඔෆිස් එකේ ඉන්න අය මාත් එක්ක කතා කරන්න බා. හ්ම්. ඒ වගේ ගොම්මඩනේ කරන්න කියලා. ඒක කාටවත් නොදැනෙන්න කරන්න. තමන් මේ දේ කරනවා කියලා දැනෙන්නේ නැති වෙන කරන්න. පුළුවන් නේද? චුට්ටක් ඉන්න මේ කවුද ඉන්නේ පොඩ්ඩක්. හැදිලා නේද කියන එක. <clears throat> නිසා ඒක කාටවත් දෙන්නේ නැති වෙන්නේ තමන් තනින් කරගන්න ඕන වැඩක්. මින්සරි. කාගවත් හිතමනාප නොවෙන්න බෑ. ඔව්. දුක් වැඩි කරගන්න නෙමෙයි යන්නේ දැන්. දුක්ඛ නිරෝධයට යන්නේ. තර තමන් සූක්ෂම වෙන්න. ආර්යක්ෂම වෙන්න. ඒක. සූක්ෂමතාවය සහ කාර්යක්ෂමතාවය ඔය දෙක තමයි අවශ්‍ය. ස්වාමීන් වහන්සේ අවසරයි ස්වාමීන් වහන්සේ දැන් මේ භාවනාව කරන ගමන්ම මේක කරනවා නම් අපි පුංචි වෙලාවක් විනාඩි 5ක් ඒ ටික ලියලා ඒ තවත් ඒක නවත්තලා ලියලා නැවතත් ආපහු ඒ විදිහට මේ එන සිතිල් බලනවා ස්වාමීන් වහන්සේ ඔව් ඔව් නෝ එන ඔක්කොම නෝට් වෙන්න නෑ නෑ දැන් අපි විනාඩි 5ක්නේ කිව්වේ විනාඩි 5ක් මොන ඒක මම සටහන් කරගන්නවා හේතුත් බලනවා ඔක්කොම කරන ටික ලියනවා ඊට පස්සේ අපිට ඒ එදාම ඒ මොහොතේම තව ටික විනා ගාඩක විනාඩි 5ක් නම් දවසට ප්‍රමාණයක් ඇති. එහෙම නෙමෙයි වෙන්නේ ඒක අහගන්න හරියට. හොඳයි ස්වාමීන් වහන්සේ. ඒ වෙලාවේ හිත කුලියන්න යන්න එපා. එහෙමයි. එන හිත බිරි ටික ලියා ගන්න. ඒත් එහෙමයි. පස්සේ තමයි විශ්ලේෂණය කරන්නේ. පස්සේ පස්සේ කල්පනා කරලා මේ හිතවිල්ල ආවේ මෙන්න මේ අහවලත් එක්ක කතා කරවෙ හින්දා කියලා ඒක පස්සේ කල්පනා කරලා ඒවා ලියා ගන්න. පස්සේ එහෙම නිසා. එහෙමයි ස්වාමීන් වහන්සේ. අන්න එහෙම ලියනකොටත් ඔය හිතවිල්ල එන එක අඩු වෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. හිත හිත දැනගන්නවා මෙයා දැන් මේවා රිජෙක්ට් කරන්න පටන් අරන් දෙන්නේ. ප්‍රෝග්‍රෑම් එක අපි දැන් මේ අලුත් ප්‍රෝග්‍රෑම් එකකට ඇවිල්ලා තින්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. හ්ම්. ඒක. අර ඩඩ්ඩි සිරිසෙන් බය වුණේ දැක්ක නේද? මොකටම කෑ ගහගෙන ගියා. දැන් කෑ ගහන්න එන්නේ. එන සද්දයක් තුන දැන් මොන සද්දයක්වත් නැහැ. ඒවා. එයා ඩඩ්ලි සිරිසෙන් බය වුණා වගේ හරියට සිස්ටම් එක යනවා කියලා දැනගත්ත ගමන් ඔක්කොම බය වෙනවා. හ්ම්. කරපුවා බය වෙනවා නිකන්. මනසට පැය කරන්න ඕනේ නැහැ. දාලා ආදර්ශය අපි දෙන්න ඕනේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. වැරදි කරන අය මේ හරියන සිස්ටම් එකම ක්‍රියා වෙනවා. අය අමුතෙන් සමහර වෙලාවට ඔය හිතවිලි නතර කරන්න ඕනේ නැහැ. හිතවිලි අඳුරගෙන මේක එහෙම කරාට පස්සේ ලොකු අවිද්‍යාවට ලොකු මේ විඥාණයට ලොකු පහරක් වදිනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒකම සංයෝජන බිඳෙන්නේ. දැන් මෙයා මේ යන්නේ මේක කඩන්න යන්නේ. හ්ම්. ෂොට් එක වදින්න යන්නේ කියලා දැනගන්න. අර සද්ද නැතුව කූල් ඩවුන් වෙනවා ඔක්කොම ටික. ඒකම හේතු වෙනවා සමහර විට ඔය සිතිවිලි එන එක නතර. ඇයි එන සිතිවිල්ලට වැලු එකක් දෙන්නේ නැහැ දැන් අපි. එහෙමයි සමහර. ඒක රිජෙක්ට් කරන්න තමයි දැන් plan කරලා plan කරගෙන යන්නේ. ඒකට යාගේ බලේ බිඳිනවා. එහෙමයි. අකුසල විද්‍යාවේ බලය බින්දන. ඒක බුදුහාමුදුරු කියන්නේ මේ තුච්ච අවිද්‍යාව නැති කරන එක බොහොම සිම්පල් දෙයක්. දෙයක් නෑ. හරියට සැලසුම් සහගතව ප්‍රහාරේදීත් කරා නම් වැඩි ඒ නිකන් අපි මේ ඇත් දෙක වහගෙන පිසුවක් කරනවා ඉඳගෙන මෙතන භාවනා කරන්නේ. එහෙම භාවනා වැඩෙන්නේ නැහැ. වැඩ නැයි වැඩන කලාතුරකින් එක්කෙනෙක් කරන කොහොම හරි. පහගත් හරිට භාවනා යන්නේ නැති හේතුව ඒක. මොකද මේ සිස්ටම් එක හදා ගන්න දුක්ඛ නිරෝධගාමී ප්‍රතිපදා හරියට මේ ප්ලෑන් කරගන්න. අරෂ්ඨාංග මාර්ගෙ යෙස් කරන්න. අපි භාවනාව කොහෙවත් ආර්ය ශ්‍රැංග මාර්ගය කොහෙවත් ඔක්කොම වෙන වෙනම යන්න බෑ ඔක්කොම එකට යන්න ඕනේ. එකට යන්න ඕනේ එහෙමයි ස්වාමී. සිස්ටම් එකම හදාගන්න. ආර්ය ශ්‍රැංග මාර්ගයට ඔක්කොම ටික චතුරාර්ය සත්‍ය ආර්ය ශ්‍රැංග මාර්ගයයි සතර සතිපට්ඨානයයි සම්මා සමාධියයි සද්දා වීරිය ප්‍රීතිය පස්සද්ධිය ඒ ටික ඔක්කොම එකට සප්ත බොජ්ජංග ඒ ටික ඔක්කොම එකට යන්න ඕනේ. එතකොට ඉද්ද ගැහුවා වගේ යනවා ඉතින්. මොනවත් කරන්න දෙයක් නැහැ බොම්බ. ඒ කියන්නේ කරන දේවල් අතර කරන්නනේ තියෙන්නේ. එහෙමයි ස්වාමීන් දැන් විභාගයක් කරොත් අලුතෙන් පාඩම් කරන්න තියෙනවා. තව තව සංඛාර එකතු කරගන්න. ඔව්. ලෝන් එකක් ගහන්න නම් තව වැඩිපුර ඕල් ටයිම් කරන්න. ලෝන් එක කියවන්න බෑ. එහෙම ස්වාමීන් වහන්සේ. දැන් මේකේ තියෙන කරණේව නෑ. අනු කරන්න තියෙන්නේ. කරන්න නෙවෙයි තියෙන්නේ නොකර ඉන්න තියෙන්නේ. එහෙමයි එහෙමයි ස්වාමීන් වහන්සේ. නොකරෙන් වැඩ වැඩ අඩු කරගන්න. අප්ප කිච්චෝ කියන්නේ ඒකනේ. එහෙමයි. අල්ප කෘත්‍ය. අපිට දැන් කොහොමවත් අවශ්‍ය වෙන්නේ නැහැ ස්වාමීන් දැන් ඉසල නිහඬ ජීවිතය ගත කරගෙන ඉන්න ඕනේ දැන්. ඒකට තමයි අතර වෙන දේවල් ගොඩක් හිතන්න. ආලෝක බලබල ඉන්න මැරිච්චාය බලබල ඉන්න නෑ නෑ එහෙම වෙන්නේ නෑ එහෙම වෙන්නේ නෑ මෙතෙක් කොහෙත් නෑ මම මේක විශේෂයෙන් ගොඩක් දවසකින් භාවනා කරන මම දැන් මේ මට දැන් දැනගන්නට මගේ අඩපාඩු ගොඩක් අල්ලගන්න ලේසි නැත්තම් ඔබ වත් දන්නේ නෑ මොනවද කියන්නේ මොකද්ද කරන්න ඕන නිකම් කෙටි එල්ලුවට වැඩක් නෑ නෑ නෑ මම දන්නවා මම දන්නවා දන්නේ ඉඳ දැන් මම වෙලාව නැවෙලා ටොක් අයින් ගන්න අවශ්‍ය වෙනවා කවදාවත් නෑ මම මෙන්න කියන්නේ මේකයි මම උත්තරේ දාන්න නැතුව මේ ඉරිදාට වාර්තා දාන්න කියන්නේ ඒක ටොක්කා ඉන්න ඕනේ. එහෙමයි තමයි. හොඳට වැදුනා ටොක්ක හොඳට වැදුනා හොඳින් තව තවත් දියුණු වෙන සම්බන්ධ පට්ටා වැඩි කරගන්න මහන්සි. හොඳට භාවනා කරනවා මම මෙහෙනම් කියනවා. කරන වැරදි. හොඳයි. හොඳයි. එහෙනම් අපි නතර කරමු නේ. කාට හරි මොනවද තියෙනවද? නෑ එක්කෙනෙකුට හොඳයි දැන්. ලාස්ට් මෑන්ට chance එකක් දෙන්න දැන්. කවුද ඉන්න අන්තිමට? කවුරු නැද්ද? අද වැඩසටහන රෙකෝඩ් කරා ඔක්කොම සම්පූර්ණ. ඔඩියෝ. හොඳයි. දැන් අපි නතර කරමු නේද? හොඳයි අද අදින සමූහ භාවනා වැඩසටහනින් අද මේ අත්පත් කරගත්තා වේ ධර්ම දේශනාව ශ්‍රවණය කිරීම. යත්පත් කරගත්තේ කුසල ශක්තිය. ඒ තමන් තුළ ආර්ය අෂ්ටාංගික මාර්ගය ගොඩනැගීමේ මූලික අඩිතාලම සම්මා දිට්ඨි සම්මා සංකප්පය භාවනාව තුලින් කොහොමද ගොඩනගාගන්නේ මේ කියන ඒ ඒ දැනුම ඒ ධර්මය ශ්‍රවණය කරන අද තමන් විසින් අත්පත් කරගත්තේ කුසල ශක්තිය මේ බුද්ධ ශාසනය වෙනුවෙන් කටයුතු කරන අපිට දිනපතා ඒ උපකාර කරන ඒ සම්මිය දෘෂ්ටික දෙවි දේවතාන් වහන්සේලා දැකලා සතුටටපත් වෙලා තව තවත් මේ කටයුතු සඳහා අනුග්‍රහය උපකාර ඔවුන්ගෙන් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තව තවත් මේ යෝගාවචරින්ගේ මේ භාවනා ප්‍රතිපදාව අත්දකලා ඒ සම්මිය දෘෂ්ටික දෙවි දේවතාන් වහන්සේලා සතුටටපත් වෙලා ඒ යෝගාවචරින්ගේ දැනට තියෙන යම්කිසි අබල දුබලකම් හා දුර්වලතා තියෙනවනම් ඒවා පෙන්වා දීලා උන්ට නිවැරදි ධර්ම මාර්ගයේ ගමන් කරන්න අවශ්‍ය කරන ඒ ශක්තිය ධෛර්යය විශේෂයෙන් ආශිර්වාදය මේ දෙවියන්ගෙන් අපි බලාපොරොත්තු වෙනවා මේ කුසල ශක්තිය සතුටටපත් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අද මේ කතා වූ මේ සියලු කුසල ශක්තියන් තමා මේ මිය පරලෝකියා වූ යම් කිසි මලගේ ඥාති ප්‍රේත මලගේ ඥාති හිත මිත්‍රාදීන් නැත්නම් ඔය භාවනාවේදී නරුණයි පේනවා කියනවන්නේ නේද? ඒගොල්ලෝ ඉන්නේ මොකද මේ එන කුසල් ශක්තිය ලබා ගන්න. ඒක නිසා මේ අත්පත් කරගත්ත ඒ සියලු කුසල ශක්තිය තමයි මේ මිය පරලෝකියා වූ යම් අලගී ඥාතිකත් නම් ඒ භාවනාව අවසානයේ පින් දීලා උන්ට අනුමෝදන් කරන්න ඕන. ඊට පස්සේ උන් මේ පින් අනුමෝදන් කරගෙන සුගතිගාමි ආත්මභාවයකටපත් වෙන්න. ඒ සුගතිගාමි ආත්මභාවයෙන් මේ වගේ කල්යාණ මිත්‍ර සම්පත්තියක් ලැබලා උතුම් වූ චතුරාර්ය සත්‍ය ලැබ ගන්න තමන්ගේ මලගේ ප්‍රේත ඥාති හිත මිත්‍රාදීන්ටත් හැකි වේවා කියලා ප්‍රාර්ථනා කරමි. අපි අද මේ වැඩසටහන සමාප්ත කරනවා. එතකොට ලබන සතියේ එනකොට තමන් කරපු දේවල් වල ප්‍රගති වාර්තා ඔක්කොම අරගෙන ඉන්න තියෙනවා. එතකොට අපි බලමු සති 3 4ක් යනකොට මොකද වෙන්නේ කියලා තමන්ටම බලා ගන්න පුළුවන්. හොඳයි එමනම් සියලු දෙනාට තෙරුවන් සරණ ප්‍රාර්ථනා සාදු තෙරුවන් සරණයි තෙරුවන් සරණයි තෙරුවන් සරණයි තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ වන්සනාභය හඳුරන්ට